වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සෑරදුන් නමද සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු දැන් මාළඹේ මේ අපරැඳී සිටින බුදු පසේ බුදු අරහන්තක මාලිගාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩියා හා සමානව සදහතුක කරුණු වහන්සේ වැඩමෝනු ලැබුවා. කුමක් අරභයාද එසේ සිදුවනේ. මේ වනාහේ මහා මේඝ සද්ධර්ම වර්ෂාව වස්සවන්නටයි. වැටෙන මහා මේඝ සද්ධර්ම වර්ෂාවේ තෙමෙනු වස් මේ බුදුපසේ බුදු අරහන්තක මාලිගාවට පැමිණි පිරිසසේම විවිධ වූ ප්‍රදේශවල සිට ලෝකයේ විවිධ රටවල සිට ශ්‍රද්ධා රූපවාහිනිය හා ඔබ සම්බන්ධ වනවා ඇති. මහා මේඝ සද්ධර්ම වර්ෂාව පෙර දිනක ඔබට ලැබුණා. අද ඊටත් වඩා විචිත්‍රවත්ව මහා මේඝ සද්ධර්ම වර්ෂාව වසින්නට નિયમિતයි. ඒ පූර්ව අනාවැකියක් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව උන්වහන්සේගේ නිර්මාණශීලීත්වයේ එක් ප්‍රතිඵලයක් අතීතයේ අපේ ඥාතීන්ට මුතුන් මිත්තන්ට සද්ධර්මය ලැබුණු එක් ක්‍රමවේදයකින් දහම් sannivedanaya කිරීම දැන් ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සංකල්පය යථාර්ථයක් බවට පත්වන වේලාව ගුරු දෙවිඳුගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් ධර්මාසනයේ වැඩ සිටිනවා.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 තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු සාදු සාදු අපි දෙවිවරුන්ට ආරාධනා කරමු. ඒ තමයි අද සිද්ධ වෙන්නේ අසීරිමත් ධාතු විස්තරයක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව මේ එකම ධර්ම මණ්ඩපයකදී ඇහෙන ආශ්චර්යමත් අවස්ථාව. එනිසා ඒ දෙවිවරුන්ට ආරාධනා කරන්න මං විතරක් නෙවෙයි අපි කවුරුත් මේ කවුරුත් දෙවියන්ට අඩගා කියමු උන්වහන්සේලා සමහර විට සියසින් දැක්ක සිද්ධි තමයි අද කාලේ අපි පොත්පත්වලින් කියවල මේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒ දෙවිවරු වහවහ මෙහි සතුටින් පැමිණෙත්වා කියලා සියලු දෙනා මාත් එක්කම දිවරුන්ට ආරාධනා කරමු. පින්වන් ස්වාමීන් වහන්සේ අප විසින් රැස් කරන පිං බලයෙන් ගෞතම බුදු රජුන්ගේ උතුම් ධාතු විස්තරය ශ්‍රවණය කිරීමට දෙවියන් හට මෙසේ ආරාධනා කරන්නෙමු හත් පස සංවල සිටින පිං ඇති දෙවිවරුණින් බඹලොව සිටින ගටිකාරනම්මෝ බම්බ රජතුමනේ සහම්පති නම්මෝ බම්බ රජතුමනේ සියලු බඹුන් පිරිවරා අප මුනි රජුන්ගේ ධාතුන් වහන්සේලාගේ තේජස ඇසීමට වහවහා මෙහි පැමිණෙන්වා මඟනම්මුන් වාසවනම්මුන් සක්දෙව් රජතුමනේ සිම්පති දෙවිවරුන් පිරිවරා විරුඩ විරූපාංස වෛශ්වන ධතරාෂ්ට සතර වරං දෙවිවරු පිරිවරා මෙතුවක් ආනුභාවය පතුරුවන ශ්‍රීමද්ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව ශ්‍රවණය කිරීමට වහවහා මෙහි පැමිණෙන්වා සදිවුලෝ වැසි දෙවිවරුණි පින්වත් සුමන සමන් දෙවිඳුනින් කඳ කුමරු දැඩි මුණ්ඩ දෙවිදුනේ නානානම් ඇති නානාගෝන්ත්‍ර ඇති පින් කැමැති දෙවිවරුණින් ඉටු කැමැති දෙවිවරුණේ ධාතුන් වහන්සේලා රකින දෙවිවරුණේ ස්වර්ණමාලී නම්මෝ දේවතාවියනේ මහිමාතා නම්මෝ දේවතාවියනේ නොයින් පින් කැමැති දේවතාවියනේ නාලොව නාගයිනේ මහා කෙල නම්මෝ නාරජතුමනේ ජයසේන නම්මෝ නාරජතුමනේ කැලනේ වැඩ සිටින මිනිකැටනෙත් නාරජතුමනී නාපිරිවර පිරිවරා අප මුනිරජුන්ගේ ආනුභාවය පතුරුවන තේජසින් වැජඹෙන උතුම් ධාතුන් වහන්සේලාගේ වරුණ ඇසීමට වහවහා මෙහි පැමිණෙන්වා දෙවුනා බඹ පිරිස පිරිවර පිරිවරා මේ අරහත් මැඳුර පුරා අතුරු සිදුරු නැතිව වහවහ වැඩ සිටින්වා පින්වන් දෙවිවරුණේ ධාතු වර්ණනාව ඇසීමට කල්යල්ලෙලඹියේය මේයට කාලයයි වහවහා සතුටින් පැමිණෙන්වා සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සා පරමෝත්තම භාග්‍යවන්ත වූ සියලු කෙලෙසුන් දුරුවේම නිසා සදා පිවිතුරු සිතක් ඇති ස්වකීය වජ්‍රමය අධිෂ්ඨාන බලයෙන්ද පරම ගම්භීර ඥාන බලමහිමයෙන්ද යුතුව ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට සම්යක් සම්බුද්ධත්වයට පත්වී වදාළ අපගේ ධර්ම ස්වාමී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞරවාදර නමස්කාරය වේවා සාදු සාදු තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක වූ සමන්ත භද්‍ර වූ තුන් ලොව තිලක වූ මාගේ ගෞතම නම් වූ මහාමුනීන්ද්‍රයාණන් වහන්සේගේ දොන අටක් වූ ශාරීරික ධාතුන් වහන්සේලාටත් එසේම උද්දේශික ධාතුන් වහන්සේලාත් පාරිභෝගික ධාතුන් වහන්සේලාත් මෙතුවක් පටන් <clears throat> පැවත එන සැටිය අඩගා කියන්න වූ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව <clears throat> සුදම් සභාවක නින්නාද වන <clears throat> යශෝරාවයක්සේ කන්පිනවමින් <clears throat> පසඟතුරු ගොසක්සේ සිත් සලිත කරවමින් අඳුරු ගුහාවක දල්වන පහනක්සේ චිත්ත සන්තානයේ පහන් සංවේගය පිණිස මෙසේ දිගහැරෙන වගයි. මේ උතුම්ධාතු කතාව ශ්‍රවණය කොට පස්වනක් ප්‍රීතියෙන් පිනා ඔදතෙදින් වැඩී. අනුහස් ලබා සසරින් නිදහස් වනු කැමති දෙවියෝද බ්‍රහ්මයෝද නාගයෝද රහතුන් උදෙසා මවාපානලද අරහන්තක ප්‍රාසාදයට වහවහා වැඩම කොට ධාතුූන් වහන්සේලාගේ අනුභාවය ශ්‍රවණය කරත්වා සාදු සාදු ස්වාමීනී අපේ ගුරුන්නාන්සේ කෝකිල හඬක් වගේ මේ අරහන්තක මාලිගාවේ රැව් පිළි රැව්දෙන්ට මේ අදිටන් කළේ කිව්වේ ඒ උතුම් ධාතු කතාව. ස්වාමීනි මේ උත්තම ධාතු අංශ කතාව අපි කෙසේනම් ආරම්භ කරන්නටද? අනේ ස්වාමීනි ඔබ වහන්සේටම වැටහේවා. පින්වත්නි ධාතුන් වහන්සේලාගේ પરම්පරා කතාව කොතනින් ආරම්භ කරන්නද කියලා මටත් හිතා ගන්න අමාරුයි. හැබැයි මට හිතුණා ඉස්සල්ලාම ධාතුන් වහන්සේ නමක් ගැන කතා වෙන තැන ඉඳලා පටන් ගත්තා නම් හොඳයි කියලා. පින්තුනේ මේ බුද්ධ ශාසනයේම මේ ශාසන ඉතිහාසයේම ධාතුන් වහන්සේලා නමක් ගැන කතා වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදී අපේ බුදුරජාණන් වහන්සේ මායා මව කුසල් කුස තුල ඉපදෙනකොට මහ බෝධිසත්වයෝ සිද්ධ වෙච්ච ආශ්චර්ය මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ තුන් ලෝකෙම සලිත කරවපු කුස පිළිසිඳ ගැනීම. ඒ මහ බෝධිසත්වෝ මව කුස පිළිසිඳ ගන්නකොට මේ මහ පොළොව කම්පා වෙනවා. අප්‍රමාණ වූ ආලෝකයක් විහිදෙනවා. ඊළඟට ඒ මායා බිසව් ප්‍රකෘතියෙන්ම සීලවන්ත වෙනවා. ඒ මායා බිසව් දිහා රාග සිතකින් කිසිම පිරිමියෙකුට බලන්න බැරිව යනවා. ඊළඟට මායා බිසව්ට පුළුවන් තමන්ගේ කුස ඇතුලේ ඉන්න දරුවා මේ කුස අතගාලා එහෙම බලන්න පුළුවන්. මායා බිසව් දරු සුරතල් බැලුවේ සිඟිති දරුවා කුස තුල ඉඳිද්දීමයි. ඉතින් ඒ වාගේ ආශ්චර්යයක් ඊළඟට සතරවරන් දෙවියෝ සතර කුණේ ආරක්ෂා කරනවා. මහා බෝධිසත්වෝ වෙසක් පුම් පෝය දවසක ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී උප්පත්තිය ලැබුවා මේ මහා පොළොව කම්පා කරවමින්. උන්වහන්සේගේ පුංචි සිරිපතුල් පිළිගන්ඩ මේ දරණී තලය තෙදරවා නෙළුම් කුසුමම් පිපුණා. උතුරු දිසාවට පියවර හතක් වැඩම කරලා එක ඇඟිල්ලක් කොසවලා කියනවා මේ තමයි අවසාන උපත. ආශ්චර්යයක්. ඒ පුංචි දරුවා ඉපදිලා ඒ අදිෂ්ඨානය කරනකොට මේ මහ පොළොවේ සිරිපතල පිහිටියා. අදටත් තියෙන ලුම්බිනී. පුංචි බෝසත් කුමරුගේ සිරිපතුල අදටත් ලුම්බිනී තියෙනවා. ওই එක්තරා අවස්ථාවක්. ඒ උතුම් සිරිපා සටහනට අදටත් මිනිස්සු වඳින්නේ නැද්ද? ආශ්චර්යයි, අద్భుතයි. ලෝකේ කී දෙනෙක් ගමන් බිමන් යනකොට පාසටහම් පොළොවේ පිහිටනවද? වඳිනවද? වඳින්නේ නැහැ. පුංචි බෝසත් කුමරු පළමුවෙන් තියපු පියවර සටහනට අදටත් වන්දනා කරනවා. සඳක් මෝරන්න වගේ බෝධිසත්වයන් වහන්සේ ගෘහ ජීවිතේ වැඩුණේ. ඉතින් ඒ මහා බෝධිසත්වෝ සතර පෙර නිමිති දැකලා ගෘහ ජීවිතේ අත්හැරියා. තමන් වෙනුවෙන්ම ජීවිතේ කැප කරන්න සසරේ කාලාන්තරයක් ඉඳලා පෙරුම් පුරාගෙන වූ ආපු යසෝදරාව සිඟිති රහල් කුමාරයා අත්හැරියා. සසරේ දේවල් අත්හරිනවා කියන එක පුදුම දෙයක්. ඔබ ජාතක කතා කියවලා ඇති සෑම ජීවිතයකදීම බිරිඳ වෙලා ඉපදෙන්නේ කවුද? යසෝදරා. ඒ බොහෝ ජීවිතවල පුතා වෙලා ඉපදෙන්නේ කවුද? රාහුලයන්. වෙස්සන්තර ජාතකයේදී ජාලිය කුමරු මේ වගේ සසරේ ආපු බන්ධන අත්හැරලා යනවා කියන එක කොහොමද කරන්නේ? අත්හැරියා. කාන්ත කස්සයා පිට නැගලා චන් නැමැතියත් එක්ක යනකොට සිද්ධ වෙච්ච ආශ්චර්ය තමයි සෑම දොරටුවක්ම වහලා. සෑම දොරටුවක්ම වහලා. ඒ සෑම දොරටුවකම පින්වතුනි දොර අගුල් නිකම් මැරෙනවා මහ බෝධිසත්වයෝ ගමන් කරනකොට. අශ්වයා තබන කුරහඬ කිසි කෙනෙකුට ඇහෙන්නේ නැහැ. ආශ්චර්යයක්. පින්වත්නි සසරි කවදාවත් කවම කෙනෙකුටවත් මහ බෝධිසත්වයෝ දොරක් වහලා නැහැ. දැන් ඔබගේ ජීවිතේ බලන්න ආන්න ආවලා එනවා වහපල්ලා දොර. සමහරට අපි වැඩ වැඩි වෙලා පීඩාවෙන් ඉන්න වෙලාවක අරෙන් කවුරු හරි එනකොට දැන් ඔන්න ඇවිල්ලා මගේ ඔළුවත් අවුල් කරයි කියලා ඉක්මනට දොර වහනවා. කවමදාවත් මහ බෝධිසත්වයෝ කිසිම දුකකදී කිසිම පීඩාවකදී තව කෙනෙක්ගේ පැමිණීම වලක්වලා නැහැ. ඒ නිසා බුදු වෙන්නට පෙරම්පුරු මහා බෝධිසත්වයන් වහන්සේ අභිනික්මං කරනකොට දොරටු විවර වුණා. දෙවියන් නිකම්ම දොරටු විවර කළා. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ අන්න පළවෙනි ධාතු කතාව. උන්වහන්සේ තමන්ගේ කෙස් ඇටිය වමතින් අරන් දකුණු අතින් කඩුව මංගල කඩුව ඇරං මහ බෝධිසත්ව අධිෂ්ඨාන කරනවා. මට ගෘහ ජීවිතයේ තමයි මේ කෙස් සහිත මේ ගෘහ බැඳුන් තියෙන්නේ. මාගේ මේ කෙස් සිදිල යන වගේ ගෘහ බන්ධන සිදිල යනවනං ඒක කොයි තරං හොඳද අදින් පසුව ආයෙත් මං ගෘහ වස්ත්‍රයක් දරන්නේ නෑ. අදින් පසුව ගෘහ ජීවිතේ ගත කරන කෙනෙක්සේ මේ කෙස් වැටිය වවන්නේ කියලා පින්වතුනි දකුණු වම් අත ඔසවලා කේශ කලාපය මේ සුරතට මේ හස්තයට ඇරන් දකුණු අතේ කපනවා කෙස් කලඹ. පාලියෙන් කෙස් වලට කියනවා චූල කියලා කියනවා සිලු කියලත් කියනවා. පන් සිලු කියන්නේ කොණ්ඩ පහයි. සිලුව තමන්ගේ සිරස තිබ සිලුව කේස කලාපය මංගල කඩුවෙන් සින්දා. නිල්ලුවන් වූ කේස කලාපය සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්ගේ හස්තේ තියෙනවා. කේස කලාපේ දිහා බල්ලා කල්පනා කළා සසරේ කොයි තරම් මේ වගේ කෙස් පොළොවට පස්සල යන්න ඇතිද. මේ පොළොවට පස් එකතු කරන ජීවිතේ මේන් නතර වෙනවා නම් මේන් නතර වෙනවා නම් මම මේ අදහස් කරන ගමන සඵල වෙනවා නම් මේ කෙස් කලඹ බිම නොඇටේවා කියලා ආකාශයට වීසි කළා. පුළුන් රොදක් වාගේ ආකාශයට වඩිනවා. නිල්ුවන් රශ්මි දහරා විහිදෙනවා අර බෝධිසත්වයන්ගේ කෙස් කලඹෙන්. තෞතිසාවේ සක්දෙව් රජු දැන් චාතු මහරාජික දෙවියන්ගේ දිවිය ලෝක ඒකා ලෝක කරගෙන කෙස් කලබක් අහසට යනවා. තෞතිසාවේ සක්දෙව් රජ දරුවා පින්වත් වාසව දෙවියා මඟනං වූ සක් දෙවිඳු බැලුවා කුමන්ද මේ විහිදෙන නිල්ුවන් රශ්මි ධාරාව අහෝ අභිනෙක් මං කළ මහා බෝධිසත්වයන්ගේ කේස කලාපයයි. ඒ ෂණෙහිම ඒ මොහොතෙම රං කරඩුවක් මැව්වා. ඒ රං කරඩුව මවල්ලා අර වඩින කේසධාතුන් වහන්සේලා අර රං කරඩුවේ තැම්පත් කළා. තැම්පත් කරලා කරඩුව වහලා පිංවතුනි යොදුන් තුනක් කුස ඉන්ද්‍ර නීල මානෙක්කයකින් ඒ කරඩුව වහලා සෑයක් තැනෙව්වා කුමක්ද සෑය සිළුමිනි සෑය සිළුමිනි සෑය නිල් පාට රැස් විහිදෙනවා ඉන්ද්‍රනීල මාණික්කයෙන් විහිදෙනවද කේශ කලාපෙන් විහිදෙනවද කියලා දෙවියන්ට තේරෙන්නේ ඒත් අපිට හිතෙනවා ඒ රැස් විහිදෙන්නේ මහා බෝධිසත්වයන්ගේ කේශ කලාපයෙන් බව ඒ සිළුමින සෑය කොයි තරන් අද වෙනකොට බොහෝ දෙවියන්ගේ පිම් පුරාලන මහා සෑයක්. මුළු දෙව්ලෝටම තියෙන එකම සෑය තමයි සිළුමිනි සෑය. ඒ සෑරජාණන් වහන්සේට පැරණි අපේ මුතුම් මුත්තලං වන්දනා කල්ලා තියෙනවා. මේ බලන්න මට විස්තරයක් හම්බ වුණා. බෝධිතතෝ පුරිමංච චුලාදුස්ස මනීරිතේ තාවතින්ස මුනින්දස තිදසින් දේන පූජිතා බුදු වීමට පෙරම තවතිසා දෙව්ලොව සක් දෙවුඳු විසින් අප මුනිදුන්ගේ කේස ධාතුන් වහන්සේලාම් පුදන ලද්දේය. චූලා තියෝජන අබ්බේ මනිතූපේ පතිට්ටිතා තහින් දක්කින ධාටාච දක්කිනංච තමේව. ඒ සිළුමින සෑයමයි පස්සෙ කාලෙ දකුණු දළදා වහන්සේ තැන්පත් වනේ. පරිනිබ්බුතම්මි සම්බුද්ධේ නිහිතා ධාතු යෝදුවේ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ දකුණු දළදා වහන්සේ තැන්පත් වුණා. තංචූලාමනී චේතියංච නමාමි සිරසාහං ඒ උතුම් සිළුමින සෑයට මම සිරසින් වන්දනා කරමි සාදු සාදු ඔන්න ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව ආරම්භ වෙනවා සිළුමිනි සෑයෙන් ඊළඟට මහා බෝධිසත්වයන්ගේ වස්ත්‍ර දෙකයි. එකක් ජෝතිය වගේ ඉනට පැළඳගෙන ඇඳගෙන ඉන්නවා අනිත් සලුව උතුරු සලුව දාගෙන තියෙනවා. ආකාශයේ වැඩ ඉන්නවා ගටිකාර බ්‍රහ්ම රාජයා. කාශ්‍යප බුද්ධ ශාසනයේ ශ්‍රමණයන් වහන්සේලා දැකලා තියෙන කෙනා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා. බැලුවා මාගේ ප්‍රිය මිත්‍ර වූ එදා කාශක බුද්ධ ශාසනයේ ජෝතිපාලයන් දැන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අබිනික්මං කරනවා සිවුරු නෑ. බැලුව මුනිවරු මොනවද පාවිච්චි කළේ. තුන් සිවුර අන්දනය දෙපට සිවුර තනිබට සිවුර. ඊළඟට ඒ උත්තමයන් පිණ්ඩ පාතයනකට පාත්තරයක් ඕන පාත්තරෙත් ගත්තා ඊළඟට කෙස්රැවුල් බාන්්ඩ කඩකැත්තා පාවිච්චි කරනවා. පිංහතුන තව සිද්ධියක් තියෙනවා. මහා බෝධි සත්වයෝ තමන්ගේ කේස කලාපය දකුණු අතින් ගත්ත මඟුල් කඩුවෙන් සිදිනකොට. ඒ සෑම කෙස්ගහක්ම අඟල් දෙක ගාන ඉතුරුවෙන්න තමයි කැපුණේ. ඒක ආශ්චරි දෙයක්. ඒ කේස කලාප දක්ෂිනාවර්තව සිරසේ කැරකුණා. එදා කෙස් කැපුව කැපුවමයි පිරිනුවම් පාන දක්වාම කිස් බාලා නෑ. කිස් වැවින්නේ නෑ. අඟල් දෙකක් දිගට කේස් ධාතුන් වහන්සේලා කැරගිලා පිහිටියා. ඊට පස්සේ ගටිකාර බ්‍රහ්මරාජයා කල්පනා කරන සිවුර මැහුණොත් මහ ගන්න ඕන ඉරුණොත් එහෙම. ඉදිකාටයි නෝල් බෝලේ පැන් වලඳනකට රොඩු ප්‍රාණීන් හිටියොත් පෙරා ගන්න ඕන පෙරහං කළේ. සිවුරට මේ අඳනය බුරුල්ලෙනවට පටියකින් ගැට ගහ ගන්න ඕන ඉන පටිය. ඉස්සල්ලාම අටපිරිකරේ කියන සංඥාවෙනවා. ගටීකාන බ්‍රහ්මරාජය තමයි ශ්‍රමණයකුට ඕන පිරිකර අට එදා අපි මහා බෝධිසත්වයන් ඉදිරියේ තියෙන්නේ. පූජා කලා අඳනේ අතට ගත්තා. කයේ වටා උන්වහන්සේ ඒ අඳනය පොරව ගත්තා. ගිහි සලු මෙදුවා. ගිහි සලු මුදවලා සලු දෙක අතට ඇරන් අධිෂ්ඨාන කරනවා. සසරේ කොයි තරම් ගෘහ ඇඳුම් ඇඳලා ඇතිද වැඩි ඕන්නෑ පිංහතුනි. අපි මේ ජීවිතයේ ඇඳපු ඇඳුන් ටික එකතු කළොත් මේ ශාලාවල් පුරුවන්න පුළුවන්. සසරේ කොයි තරම් ඇඳුම් ඇඳලා ඇතිද? ඒ එක ඇඳුමක්වත් අපේ අවසාන ඇඳුම වුණාද? අපේ අවසාන ඇඳුම වුණේ නැහැ. මහා බෝධිසත්ව අධිෂ්ඨාන කරනවා මගේ මේ හස්තේ තියෙන්නේ මේ ජීවිතයේ අවසානම ඇඳුමයි මට ආයේ ගෘහ ඇඳුම් එපා. මේ ගිහි වස්ත්‍ර මාගේ අවස්ථාන වස්ත්‍ර නම් මේ වස්ත්‍ර පොළොවට නොවැටේවා කියලා ආකාශයට විසික කළා. සුදු පාට රශ්මි ධාරාවක් විහිදවගෙන සලුවක් අහසට යනවා. ඒ සලුව නවතන්න ජාතු මහරජක දෙවියන්ට බැරි වුණා. තාවතිංස දෙවියන්ටත් බැරි වුණා. තුසිති දෙවියන්ටත් බැරි වුණා. නිම්මාන දෙවියන්ටත් බැ නිම්මාන රති දෙවියන්ටත් බැරි වුණා. ඊළඟට පරණිම්මිත වසවත්ති දෙවියන්ටත් බැරි වුණා. පින්වතුනි දිව්‍ය ලෝක අභිභවලා සුදුවන් වූ රශ්මි ධාරා විහිදවගෙන ශ්වේත වර්ණ සිත් ඇති බ්‍රහ්මයන්ගේ ලෝකෙට සලුව යනවා. බ්‍රහ්මපාරි සජ්්‍ය දෙවියෝ බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ මහා බ්‍රහ්ම දෙවියෝ සාධකාර පවත්වනවා දෑත නලලීතියාගෙන මුනිවරේගේ සලුවක් එනවා කියලා. මේ තමයි අවසාන සලුව කෙනෙක්ගේ ජීවිතේ අවසානට ගෘහ ජීවිතය අඳින සලුව සහම්පති මහා බ්‍රහ්මයා රං කරඬුවක් මැණික් කරඬුවක් මවලා ඒ මැණික් කරඬුවට අර සලුව ගන්නවා. ඒ කරඬුව රුවා ගන්නවා. කරඬුව වහලා ගව යොදුන් 12ක් උස යොදුන් 12ක් උස සෑයක් හදනවා. මොකක්ද ඒ සෑය? සලුමිනි සෑය ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාව ඉදිවන දෙවන සෑය. සලුමිනි සෑය කොහෙද තියෙන්නේ. පස්සෙ කාලෙක අකුධාතුන් වහන්සේ තැන්පත් වනෙත් බ්‍රහ්මලෝකේ අදටත් අකුධාතුන් වහන්සේ තැන්පත් වෙලා තියෙන්නේ බ්‍රහ්මලෝකේ. සලුමිනි සෑය ඉතින් ඒ සලුමින සෑය අද වෙන්නක්වල් සියලුම බ්‍රහ්ම ලෝකවලට තියෙන්නේ එකම එක සෑයයි. මොකක්ද ඒ සෑය? සක්‍ර දෙවියෝවත් තව මේ සලුමින සෑය ඇඳලා නැහැ. නිම්මාන රති දෙවියොත් ඇඳලා නැහැ. දෙවිවරු ඇඳලා තියෙන උඩම තියෙන සෑය තමයි සිළුමින සෑය. සලුමින සෑය වඳින්නේ බ්‍රහ්මයෝ. සියලු බ්‍රහ්මයන්ගෙන් වැඳුම් පිදුම් ලබන සලුමින සෑය කොයි තරං ආනුභව සම්පන්න වෙන්ඩ ඇතිද. කොයි තරන් තේජවන්ත ඇතිද. එවුතුන් සලුමිනි සෑයට අපගේ නමස්කාරවේවා. ඒ සලුමින සෑයේ තියෙනවා විස්තරයක් බද්ධජී මහරහතන් වහන්සේ මතකයිද දවසක්. බුදුරජාණන් වහන්සේ දවසක් බද්ධජී මහරහතන් වහන්සේ සමඟ ගඟකින් වඩිනවා. ගඟකින් වඩිනකොට ඒ ගඟේ මැද මේ දියසූලියක් කැරකෙනවා. බද්ධජී මහරහතන් වහන්සේ නැවේ ඉන්න අනිත් සංඝයාන්ට කියා හිටිනවා "ප්‍රිය ආයස්මතුනි මේ කැරකෙන්නේ දියසූලිය මේ ඇතුලේ තියෙන මාලිගාවක් පනාද රජුරුවන්ගේ මාලිගාව. ඒ පනාද රජ්ජුරන්ගේ මාලිගාවේ චූඩා මානික්කේ වැදිලා තමයි මේ මේ කැරකෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේලා කසුකුසු ගෑවා. මොකද්ද මේ හාමුදුරන්ට නැවට නැංගට පස්සේ උනේ කියලා. හොඳට නැංගා කතාව බහතාව නැංගා නැතුව මේ එකපාරම වතුර දිහා බල්ලා කියනවා මාලිගාවක් කියලා. මොලේ ටිකක් එහෙ මෙහෙ වුණාවත්ද? බුදුරජාණන් වහන්සේ ළඟට කතාව ගියා. ඒ නැවේ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා. පින්වත් භද්දරජී මේ ප්‍රිය භික්ෂූන්ගේ සැකේ දුරු කරන්න. ඔබ ඒ කාලේ වාසය කරපු පනාද මාලිගාව මේ අතන්ට පෙන්වන්න. ආකාශයට පැන නැගිලා ප්‍රාතිහාර්ය පාමින් උන්වහන්සේ තමන්ගේ ත්‍රිපතුලේ මහපොට ඇඟිල්ල අතරට අර මාලිගාවේ චූඩාමානික හිර කළා. වතුර ඇතුලේ හිර කළ ආකාශයට පැන නැගිනුන මෙන්න වතුර මැදින් මාලිගාව මතුවෙනවා යොදුන් ගානක් කුසයි. යොදුන් ගානක් කුස මාලිගාව මතුවෙනවා. ඒ මාලිගාව එක්කිනා දෙන්න වැටෙනවා. කැස් බෑයෝ, මාළුවෝ, ඊළඟට දියනයි, එක එක ජලජ සත්තු ගොඩායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භද්‍රජී තමන්ගේ නෑදෑයොන්ට කරුණාව දක්වන්න ඉක්මනින් ওই මාලිගාව තිබ්බ තැන තියන්න කිව්වා. කවුද නෑදෑයෝ? අර මාලිගාවට ආසා කරගෙන හිටපු අය මාලිගාවේ රජ්ජුරු රහත් වුණා නිකං උන්දලා තවම කැස් බෑවෝ. ඔහුම නැද්ද ලොක්කොට වැඩිය පොඩි අය වැඩත පෙන්නනව නැද්ද. ඕනාට වැඩි ආසාාව. සමහරල ගෙදර ඒ ගෙදර හදපු කෙනටවත් ගෙදර ගැන එච්චර ආසාවන්න වැඩ කරන කෙනට තර. ඒවාගේ සිද්ධියක්කේ ඒ වෙලාවේ මහත් වූ 이르දිපාතිහාරය පාමින් ඒ භද්‍රජී මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ තිබ්බ යොදුන් 12ක් කුස සලු මිනිසෑය අතට ගත්තා. අතට අරන් මේ වාගේ වෙන්න අන්න එදා තමයි දෙවිවරු සලු මිනිසෑය දැක්කේ. එදා තමයි 이르දි නැති මිනිසුන් සලු මිනිසෑය දැක්කේ. ඒ උතුම් සලුමිනි සෑයට নমස්කාර වේවා. ඔබගේ අතට පත්‍රිකාවක් ලැබිලා තිනවා. ඒකේ තියෙනවා සලුමිනි සෑයේ විස්තර. පින්තුනි මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දැන් මේ සෑයවල් කීයක් ගැන කතා වුණාද? දෙකක්. ඒ සෑයවල් දෙක තමයි බුද්ධත්වයට පත්වෙන්න කලින්ම අපගේ මහා බෝධිසත්වයන් වෙනුවෙන් ඉදිවුණ සෑය. ඒ මහා බෝධිසත්වයන්ගේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පරම්පරා කතාවේ ආරම්භයයි. මේ අසිරිමත් රාත්‍රිය මේ පින්බර රාත්‍රිය පිනොත් ස්වාමීනි අපි යලි දැනගන්නට කැමතියි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ගිහි ජීවිතේ බෝසතාණන් වහන්සේගේ කාලේ පරිභෝග කළ වෙනත් වස්තුන් නැද්ද? සිද්ධියක් තියෙනවා. ඒක ජනප්‍රමාදෙත් එක්ක එන එකක්. ඒක සත්‍යයක්. එදා බුදුරජාණන් මහා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ කෙස් කලඹ සින්ද මඟුල් කඩුව අදට දාන්තුන් වහන්සේ නමක් විදිහට තියෙනවා. කොහෙද? කිරිවෙහෙරේ. කතරගම කිරිවෙහෙරේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ තමන්ගේ කිස් කළඹ සිදු මඟුල් හසිපද තැන්පත්ව තිබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කතරගමට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසූ තැන ඉදි කළ අදටත් මහත් වූ ප්‍රාතිහාර්ය පාන කිරිවෙහෙර සෑරජුන් තුළ වැඩ ඉන්නේ මංගල අසිපත් ධාතුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදියේ ධාතුන් වහන්සේලා ගැන තියෙන හෝඩුවාවක්. ඒ විදිහට තමයි වෙන සිද්ධි මේ පොත්පත්වලින් එහෙම දැක ගණ්ඩ ලැබුන්නේ අර මංගල ආසිපත ගැන තොරතුරු තියෙනවා. එච්චරයි මහත්තය ගැන තියෙන්නේ. ස්වාමිනී ඊට පස්සේ ඒ බෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියාවට වැඩම කළා නොවේ. ඕ ඒ පිළිබඳවත් අපි විස්තරයක් දැනගන්න කැමතියි. ඒ දුෂ්කක්‍රියාවේදී මේ ඒ දුෂ්කරක් මෙහෙමයි ඒ බුදුරජා බෝධිසත්වයන්ගේ ජීවිතේ පූජනීය වෙන්නේ ඒ ජීවිතයේ අසිරිමත් නිසා. දැන් ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ගුරුවරයා තොල් සොලවන පමණින් ගුරුවරයාගේ දැනුම එනවා බෝධිසත්වයන්ට. මේ සතියයි දෙකයි ගුරුවරය වැඳ වැටෙනවා ගෝලයා ළඟ. මහා බෝධිසත්වයන්ට හිතුණා මං හොයන්නේ මේකද? ඊළඟට දුෂ්කර ක්‍රියා කරන්න මේ මේ මේ මහා බෝධිසත්වයන් වහන්සේ පටන් ගත්තා. ඒ දුෂ්කර ක්‍රියාව කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ. පොඩි හෝදුවාවක් මේ වගේ වෙන්න ඇති කියලා හිතාගන්න වේල් දෙකක් නොකා ඉන්නකෝ බලන්න. වේල් තුනක් හතරක් දවස් 15කට එක මුං ඇටේ වළඳලා ඉඳලා තියෙනවා. ඒ කාලේ මුං ඇට අද කාලේ මුං ඇට වගේම තමයි. නැතන් හිතා එක මුං ඇටයක් කියනකොට පොල් ගෙඩියක් තරම්වත් කියලා. දවස් 15කට එක හාල් ඇටයක් වළඳලා ඉඳලා තියෙනවා. මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වූ ශරීරයේ තුරම අතුරුදහන් වෙලා ගියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ දකිින්ට නොලැබී ගියා. ඇට සැකිල්ලක් ගහක් මුල ඉඳගෙනින් නොපේනවා. උන්වහන්සේ මහා විකට භෝජනයේ තමම්ම මල පහ කල්ලා තමම්ම වලඳනවා. තමම්ම මුත්‍රා කල්ලා තමම්ම මුත්‍රා වලඳනවා මල පහ මුත්‍රා නැති වෙලා ගියා. උන්වහන්සේ හිටගන්නකට එහෙම කඩාගෙන වැටෙනවා දෙවිවරු නංකිව ඔය රහත් වෙලා කියලා. උන්වහන්සේ බඩ අතගානකට බඩක් නෑ කොඳු ඇට පේලි අහුවෙනවා. උන්වහන්සේ ගෑස් කොහෙද තිබ්බේ. කලූ පාට ඡායාවක් මූුණෙ තිබ්බා. උන්වහන්සේගේ මේ මූුණ තිබ සියලු මෑටකෝටු පේනවා. මේ අත්වල දූවිලි බැඳිලා මහා පුරුස ලක්ෂණවල තියෙන දුහවිලි නොරඳින හමක් ඒ මහා පුරුස ලක්ෂණු අතුරුදහන් වෙලා මේ ගහක පොතු ගැලවෙනවා වගේ පිංහතුනි මේ හමේ දූවිලි තට්ටු කවදාවත් හිතල නැද සෝද සෝදන්න ඕන කියලා. ඒක දුස්කක් ක්‍රියාව. තමන්ගේ මේ ශරීරයට ගන්න හුස්මරැල්ල පිට කරන්න පැය ගනන්. කං පුපුරන්න හදනවා. ඒක තමයි අමාරුම දිහානය. ඒ දිහානේ වැඩුවක්. ඊළඟට මේ බඩ කපන්න කපන්න වගේ දැනෙන හුස්ම එළියට පිට කරන්නේ නැතුව විනාඩි 10ක් ඔබ ඉන්න හුස්ම පිට කරන්නේ නැතුව එහෙව් අපිට ඒක අමාරු නම් පැය ගණන් දවස් ගණන් හුස්ම හිර කරගෙන හිර කරගෙන ඉන්නවා කියනකොට ඒ සියලු උත්සාහය අමාමහ නිවන පිණිස උන්වහන්සේගේ උත්සාහය ප්‍රතිඵල කවුරු වෙනුවෙන්ද අපි වෙනුවෙන් අපිට කවදාවත් උන්වහන්සේ වදාලේ නැහැ පින්වත් මහණෙනි ඔබ මෙසේ දුෂ්කරක්‍රියා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්ව කල්පනා කරනවා සමහර වෙලාවට එයා ඇට සැකිල්ල පිටින් ගල් තලාවක් මැදට ගිහිල්ලා මහා අවුවේ ගල් තලාව වටේ ගිනිමැල ගහගෙන අවුවේ තැවි තැවි ඉන්නවා. අවබෝධ වෙයි කියලා හිතලා හිම වැටෙන හද්දා රාත්‍රියේ උන්වහන්සේ සියලු ඇඳුම් උනා දමලා සීතලේ ගැහි ගැහි සක්මන් කරනවා. මේ අතපය දරදඬු වෙලා. පාන්දර හතරට හිම වැටෙන රාත්‍රියේ ගිහිලා දියේ ගිලෙනවා. විමුක්තියක් සොයාගෙන. ඒ සෑම දෙයක්ම කළේ අපි වෙනුවෙන්. අපි වෙනුවෙන්මයි. ඊළඟට මේ මහා බෝධිසත්වයන්ට ඒ අමා මහ නිවන් මඟ කියලා දෙන්න කිසිම කෙනෙක් නැහැ. අපිට ටීවී එක දැම්මොත් පොතක් පතක් බැලුවොත් හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන ඇහෙනවා. චතුරාර්ය සත්‍ය ගැන ඇහෙනවා. මහා බෝධිසත්වයන්ට චතුරාර්ය සත්‍ය ගැන ඇහෙන්නේ සොයාගෙන අමා මහ නිවන තනියෙන් මේ විමුක්තියක් සොයාගෙන වෙහෙස වෙනවා. ඒක දුෂ්කරක්‍රියාව. ඒ මේ ලෝකේ කිසිම කෙනෙකුට ඒ දුෂ්කරක්‍රියාව කරන්න බෑ. දවසෙන් දෙකෙන් එයාගේ ජීවිතේ නැති වෙනවා. මහා බෝධිසත්වයන්ගේ ජීවිතේ රඳා පැවතුනේ පින් බලයෙන්. සසරේ ওই විදිහට දුෂ්ක්‍රක්‍රියා කරලා ඒ ගස් යටම කී ගමනක් මහා බෝධිසත්වෝ මේ මැරිලා ගියාද? මේ ජීවිතේ ජීවිතේ කෙලවර වෙන්නේ කොච්චර දුකින්දත්. මනුස්ස ලෝකේ යම් දුකක් විඳින්න තියෙනවා නම් ඒ සියලු දුක් විඳා විඳලා තමයි නතර කළේ මේකෙන් අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඔබට හිතට දුකක් කෙනෙකුට හිතෙනවා මං ඉඳින දුක් කවුරුවත් ඉඳින්නේ නැහැ කියලා. දවස් 15කට එක හාල් ඇටයක් කාලා ඉඳලා තියෙනවද ඔබ? දවස් 15කට එක මුං ඇටයක් වළඳලා ඉඳලා තියෙනවද ඔබ? ඇට සැකිල්ලක්සේ ඇවිද ගිහිල්ලා තියෙනවද ඔබ? මහා ගිනිදැල් මැද දැවිලා තියෙනවද ඔබ? හිම වැටෙන රාත්‍රියේ ඔබ සක්මන් කළා තියෙනවද? අමා විමුක්තියක් සොයාගෙන පෙනෙන තෙක් මායිමක කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ වාගේ මාවතක ඔබ විමුක්තියක් සොයාගෙන ගිහිල්ලා තියෙනවද? මහා බෝධිසත්වයන්ගේ දුෂ්කර ක්‍රියාව අద్භූතයි, ලෝමහංස ජනකයි. කිසිම දෙවියෙකුට දෙවිවරු අවසානයේ කල්පනා කළා මෙයා අපවත් වෙයි. හැම ලෝකෙම කතා වෙනවා බුදු කෙනෙක් පහල වෙනවා බුදු කෙනෙක් පහල වෙනවා කියලා. අපි හිතාගෙන ඉන්නේ මෙයා බුදු වෙයි කියලා. මොන බුදු වෙනවද? මෙයා දැන් මැරිලා යයි. ඉදිරියේ දෙවිවරු පෙනී ඉඳලා කිව්වා ආහාර ගන්න ඕන. ආහාර ගත්තේ නැත්තම් මේ රෝම කූප මගින් දිව්‍ය ඕජස් මං ඇතුළු කරනවා. මහා බෝධිසත්වය කල්පනා කළා මං ආහාර ගන්නෙ නෑ කියලා එක දිගට කල්පනා කරගෙන ඉඳලා මට නොදැනී මේ දෙවිවරු දිව්‍ය ඕජස් ශරීරයට ඇතුළු කළොත් මහගේ උත්සාහය අසාර්ථකයි. මහගේ උත්සාහය අසාර්ථකයි. දැන් අපි කියමුකෝ මේ අපි සිල් සමාදන් වෙලා ඉන්නවා. රැයට ආහාර විකාල භෝජනයෙන් වැළකෙන්න කියලා. කවුරු හරි කියනවා මේ කන්න එපා අපි ජූස් කළ මොන හරි දෙන්නම්. කියලා මොනවා හරි ඉතින් ජූස් කිතුරේ හිතනවා හපන්නේ නැහනේ. හපන්නේ නැහනේ කියලා එයා බොනවා. ඊට පස්සේ කියනවා කිසිම ආහාරයක් ගන්න නැහැ කියලා හිතනවා. ඊළඟට එයාට කියනවා නෑ ඩෙක්ට්‍රෝස් ටිකක් දෙන්න. හපන්නත් නෑනේ. ඊළඟට කියනවා ග්ලූකෝස් ටිකක් දෙන්න. හපන්නත් නෑනේ කියලා අපි ගන්න. සීලයට හානියක් වෙන්නේ නැහැ. ඇත්තට මේ වගේ දෙයකින්. මහා බෝධිසත්වෝ කැමති උනේ නෑ. තමන්ගේ උත්සාහයට බාධා වෙනවට. දෙව් අන්න එදා ඉඳලා තමයි එක මුං ඇටයක් වැළඳුවේ දවස් 15කට ආහාර ගත්තා. එක මුං ඇටයක්. දෙවිවරු කිව්වේ කිසිම ආහාරයක් නොගත්තොත් දිව්‍ය ඕජාව වගුරනවා කියලා. දැන් දවස් 15කට එක මුං ඇටයක් වළඳන නිසා දෙවරුන්ට දිව්‍ය ඕජාව වගුරන්න බෑ. අපි වෙනුවෙන් විඳින දුකක්. ඒ නිසා ඒ වාගේ උත්මයේ ඇත්තටම වැඩහිටිය බිමත් පූජනීයයි. ඇතන උන්වහන්සේගේ දුස්කර ක්‍රියාව කොච්චර වෙන්න ඇතිද කියලා අපිට හිතාගන්න බෑ. දැන් වැඩි ඕන්නේ උන්වහන්සේ දුස්කර ක්‍රියා කරන්නට මේ යනකොට ගමන් මාර්ගයේ තිබ්බ දුර්ගේශ්වරි මේ මිනිස්සු කොන්දට අත තියාගෙන වතුර බෝතල් ඇරන් හති දාගෙන අර යාචකයන්ට බැන බැන තොපි තමයි ඒ කාලේ දානේ දුන්නේ නැත්තේ කියලා බැන බැන කන්ද යනවා නෙවෙයි කන්ද ගාටනවා. උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරපු තැන බලන්ඩ බටරපාන් චීස් කාලා අපිට යන්නත් අමාරු නම් මහා බෝධිසත්වයෝ දවස් 15කට එක මුං ඇටයක් වළඳලා ඒ ප්‍රදේශයේ සැරිසරනකොට උන්වහන්සේගේ දුක ගැන අපිට තේරෙන්නේ මන්නම් හිතන්නේ උන්වහන්සේ පා තැබූ තැබූ තැනක් පූජනීයයි දුෂ්කරක්‍රියාව නෙවෙයි ඒ අමාමා නිවන පිණිස තිබ්බ අදිෂ්ඨානය නිසා. මාරය ඇවිල්ලා කියනවා මේ කෑම කන්න කෑම ගන්න ඔහොම වගේ භවනා කරන්න එපා. ඊට පස්සේ කිව්වා ටිකක් කාලා හොඳට පින් කරන්න. මහා බෝධිසත්වය කියනවා එම්බා මාරය මාගේ මේ ශරීරයේ හමාගෙන වැදීගෙන හමාගෙන යන සුළඟට පුළුවන් මේ නේරංජරා නදියේ ජලය සිඳවල දමන්න. මාගේ උත්සාහය මං අතාරින්නේ නැහැ කිව්වා. අපිට හැරෙන්නවත් පුළුවන්ද? අපිට හිතන්නවත් පුළුවන්ද? ඒ නිසා ඒ මහා බෝධිසත්වයන්ගේ ජීවිතේ අතිශයින් අද්භූතයි, ලෝමහංස ජනකයි. උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි මේ ජීවිතය ගැන තේරුම් ගන්නට මඟට පිළිපන් ඕනේ. දුෂ්කර ක්‍රියාව ගැන කෙටියෙන් එච්චරයි කියන්න තියෙන්නේ. අසාමාන්‍ය වීරයක් අද්භූත වීරයක් ඒ දුෂ්කර ක්‍රියාවෙන් පස්සේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ අපේ පොතේ ගුරුන් වහන්සේ අප කියමු ඒ සම්බුද්ධත්වයේ අසිරිමත් බව සම්බුද්ධාභිෂේකය මේ සබේ ජනයාට සාර අසංකෙය කල්පලක්ෂයක් මුළුල්ලේ ඇස් ඉස් මස්ලේද දන්දී පස්තිම භවයේදී ජාලිය ක්‍රිෂ්ණදිනා දෙදරුවන් ධාරක ස්නේහය වැරෙන් තවතවා උතුම් සර්වඥතාත් ඥානයම පතපතා මන්ද්‍රී නම් සීනෙන්වත් තමා ඉක්මවා නොයන පතිවත් දහමෙන් ප්‍රතිමූර්තිමත් වැවුන් ප්‍රිය අමුව යාචක වෙස්ගත් සත්වයාට දන්දී මහා පොළව අටවතාවක් කම්පා කරමින් පාරමිතා පිරු අපගේ ලොවතුරා මහා බෝධි සත්වයාණන් වහන්සේ උතුම් බෝධිවෘක්ෂ මූලයේදී දස බිම්බරක් මාරසෙනග පරදවා පොලෝ මහි කාන්තා තොමෝ සාක්ෂියට සිටුවා යොදුන් හතලිස් දහසක් වට ඇති ඝනකඩ මහා බොල් පොළව සොලවා කම්පා කරමින් නොසෙල්වෙන පහන් සිලක්සේ අකම්පිත ආලෝකයෙන් චිත්ත සන්තානයේ තැම්පත් කරවාගෙන වදාරා ඒ ප්‍රඥා ආලෝකය පතුරුව පතුරුවා අවිද්‍යා අන්ධකාරය දුරු කරමින් තුන් ලෝකය පුරා අස්සක් මුල්ලක් නෑර ආලෝකය පතුරුවා කිසිදු භවයක උපදින්නට කෙලෙස් මාත්‍රයකුදු නොතබා සව් කෙලෙසුන් නසා වෙසඟපුන් පොහෝදා පන්නරසේ දවසකම සබ්බඥුත ඥානය උපදවා ලෝතුරු සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක ස්වාමීනී ඒ අසිරිමත් සම්බුද්ධත්වය මේ අපේ ධාතු කතාවට කොහොමද සම්බන්ධ වන්නේ පින්වත් මහත්මයා බුදුරජාණන් වහන්සේගේ ਸਰුවඥ ධාතුන් වහන්සේලාගේ ආරම්භයේ සිද්ධ වෙන්නේ බුද්ධත්වයත් එක්ක. ඇයි ਸਰුවඥ ධාතුන් වහන්සේ කියන්නේ සියල්ල අවබෝධ කළ උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ඒතර සියල්ල අවබෝධ කරගත්තේ කොතනකදීද? කවදාද? වෙසක් පුම් පෝය දවසේ නේරංජරා නන්දී යසබඩ වජිරාසන මත වැඩහිඳ ජයශ්‍රී මහා බෝසෙවනේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ ඇතිවෙච්ච නිකෙලෙස් චිත්ත సంతානය මේ රෝම කූපයක් පවා රෝම කූපයක බව පැතිරිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගයේ ෂේ වුණ බව, ද්වේෂයේ ෂේ වුණ බව, මෝහයේ ෂේ වුණ බව, නිකලස් බව පැතිරලා තියෙන රෝම කූපයක පවා. ඒ නිසා තමයි රෝම කූපේ පවා ධාතුන් වහන්සේ නමක් වෙන්නේ. දැන් කල්පනා කරන්න අපේ හිතට ද්වේෂය එනවනම්, මෝහය එනවනම්, රාගය එනවනම් රෝම කූපයකවත් අපේ වටිනාකමක් නැහැ. රාග දේශ මොහ ප්‍රහාණය කරපු මුනිවරයාගේ රෝම කූපයක පවා ආනුභාවය පැතිරිලා තියෙනවා. උදාහරණයක් කියන්නම්. සංජීව කියන මහරහතන් වහන්සේ වා මේ වනයේ භාවනා කරනවා. උන්වහන්සේ Nirodha Samapattiයට සමවැදුණා. Nirodha Samapattiයට ගහක් මුල සමවැදිලා ඉන්නකොට ඒ Nirodha Samapattiයේ උස්ම වැටෙන්නේ නැහැ. සංඥා වේදනා නැහැ. මැරිච්ච කෙනෙක් වගේ. හැබැයි ඇඟේ රස්නේ තියෙනවා උණුසුම තියෙනවා කය කුණු වෙන්නේ දවස් 7කින් භාවනාවෙන් නැගිටින්නේ. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ නිතර නිතර නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඉතින් අර ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණාට පස්සේ කැලේ ගිය මිනිසුන් හිතුණා අනේ පින්වත්නි බලන්න මේ කොච්චර අලාභයක්ද හරි පුදුමයි මේ හාමුදුරුවෝ ඉඳගෙනම අපවත් වෙලා දැන් ඉතින් මේක සත්තු කාලයයි මොනවා කරන්නද කියලා කැලේ තියෙන වියලි දර එකතු කරලා වටේ ගොඩක් ගහලා ගිනි තිබ්බා. කුමක් වෙන්නේ නැතිද? අන්න තමන්ගේ හිතේ තියෙන චිත්ත ශක්තිය රෝම කූපයක බව පැතිරිලා තියෙන හැටි රෝම කූපයක් පමණක් නොවේ දරාගෙන ඉන්න අරහත් දජේ සිවුරේ පවා පැතිරිලා තියෙන හැටි උන්හා මුළු ඒ දාපු සියලුම දරගිනි ගත්තා. උන්වහන්සේගේ සිවුරේ ඉස්සුන පුළුම් රොදක්වත් පිච්චෙන්නේ ඒක හොඳම උදාහරණයක්. ඒ හිතේ තියෙන චිත්ත ශක්තිය රෝම කූපයක පවා පැතිරිලා තියෙන බව. රහතන් වහන්සේ නමක් එසේනම් ත්‍රයිලෝක්‍ය නායක වූ අසම සම වූ සමන්ත්‍ර භද්‍ර වූ දුටු දුටුවන්ගේ නෙත්සිත් සනසවන ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ කය පුරා ඒ නිකිලස් බව පැතිරලා ගියා. උන්වහන්සේ සිරිපතුල් තියෙනකොට ඒ සිරිපතුලේ පවා නිකිලස් බව පැතිරලා ගියා. පොළොව මහී කාන්තාව කැමති නෑ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල තවත් කෙනෙකුට පෑගෙනවට. බුදුරජාණන් වහන්සේ සිරිපතුල් පතුල තබලා ඊළඟ පතුල තබලා මේ පතුල ඔසවනකොට ඒ සිරිපා සටහන මැකිල යනවා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයකම තමයි සිරිපතුල තිබ්බොත් යන්නේ පා සටහන. කිසිම සිරිපා සටහනක් තවක් කෙනෙකුට පෑගෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩම කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරනවා. ජීවිතේ කවමදාකවත් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පැහැගිලා නැහැ. ආශ්චර්යයි, අద్භූතයි. සම්මා සම්බුද්ධත්වයට එක වෙන්නේ උන්වහන්සේ වනයේ වඩිනකොට අකලට මල් පිපිලා වඩින මාවතේ මල් රේණු විසිරෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගමන් කරනකොට පොළොවේ උස්තැන් තියෙනවා නම් පාත් වෙනවා. පාත් තැන් තියෙනවා නම් ඉස්සෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ආනුභාවය සිද්ධ වුණේ බෝධි මූලයේදී. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කවදාවත්ම දොරටුවකින් යනකොට සිරස පාත් කළා නැහැ. පින්වතුනි දොර උළුවස්ස ඉස්සෙනවා බුදුරජාණන් වහන්සේට කවදාවත් බාධාවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කවමදාවත් මාවතක් වැහිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කවමදාවත් දොරක් වැහිලා නැහැ. සසරේ බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට මට මේ පින්වතුන් දකිනකොට දැන් හිතුණා බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටියානම් මේ වෙලාවේ මෙතන දහම් දේශුවා නම් හැම කෙනාගේම ඇස් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දිහා අහසේ තරුපරයා හැස්දන් දුම් පිනට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්නේ යම් තැනකද හැම කිනාකම ඇස් හැරෙනවා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. ආශ්චර්යයි අద్භූතයි. බුදුරජාණන් වහන්සේගේ දහම් දේශනකට බුදුරජාණන් වහන්සේ මේ ඉස්සරහා ඉන්න කෙනාට වගේම පිටිපස්සේ ඉන්න කෙනාටත් ධර්මය ඇහෙනවා. නින්නාද වෙනවා. ගව් ගානක් ඈත හිටියත් මටමයි මේ කියන්නේ මටමයි මේ කියන්නේ කියලා හිතෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දහස් දෙනා දහසක් දෙනා අතර ලක්ෂයක් දෙනා අතර දහම් දෙසද්දී එක එක්කෙනාගේ පින දකින්න පුළුවන්. මිනිස්සු දහස් ගණන් සිය ගණන් ඉදිද්දී පින් තියෙන කෙනා අපේ බුදුරජාණන් වහන්සේට පේනවා මහා මේරු පර්වතයක් වගේ. පින් නැත්තම් බුදුරජාණන් වහන්සේ ළඟම හිටියත් බුදුරජාණන් වහන්සේට පේන්නේ රාත්‍රියේ ළඟට වැටුණ ඉදිකට්ට වගේ. ඒ තරම් ආශ්චර්යයක් ඇති වුණේ උතුම් බෝධිසෙවණේ. ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ සිරිපා සටහනත් පූජනීයයි. ඒ මහා මුනිවරයාණන් වහන්සේ ස්පර්ශ කරපු දේත් පූජනීයයි. ඒ මහා මුනිවරයාණන් වහන්සේගේ වැඩ හිටපු භූමියත් පූජනීයයි. හරි පුදුම සිද්ධියක්. හරි පුදුම දෙයක්. ළඟදී අපි දැක්ක සෑයක තැන්පත් වෙන්න නුවර දලදා මාලිගාවේ දලදා වහන්සේගේ අවුරුදු 26ක් අවුරුදු 26ක් දලදා වහන්සේගේ වියනක් විදියට වැඩ හිටපු වස්ත්‍ර සෑයක තැන්පත් වෙන්න ලැබුණ හැටි මතකයි. මට හිතුණා මේ දලදා වහන්සේට සෙවන සලපු සලසපු දේත් සෑයකම තැන්පත් වෙන හැටි ආශ්චර්යයි අද්භූතයි. ඒ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී බුද්ධත්වය අවබෝධ කරපු නිසා උන්වහන්සේ වෙනුවෙන් දුන්න සාධකාර ගණන කීයක් වෙන්න ඇතිද. අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වා සාධනාදය පැවතුනා. එදා බෝධිමූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත්වන නිසා උන්වහන්සේ වෙනුවෙන් අද වෙනකොට මල් කොච්චර පූජා වෙලා ඇතිද උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ නිසා උන්වහන්සේ වෙනුවෙන් දානේ කොච්චර පූජා වෙලා ඇතිද උන්වහන්සේ වෙනුවෙන් සිවුරු කොච්චර පූජා වෙලා ඇතිද උන්වහන්සේ වෙනුවෙන් මේ වයිජයන්ත ප්‍රාසාද වගේ මාලිගා හැදෙනවා වෙහෙර විහාර හැදෙනවා උන්වහන්සේ වෙනුවෙන් කොච්චර පංච තූර්ය නාදයෙන් පිදුම් ලබනවද ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රාවකයෝ මේ ගෙවල් වල මේ කාම ලෝකේ ඉන්න සින්දු කියාගෙන නටාගෙන ඉන්න කොල්ලෝ කිස්රැවුල් බාලා කසාවත් දරාගෙන පාත්‍රය අතට ඇරන් බිම් බලාගෙන යන සාන්ත ජීවිතවලට පත් වෙනවනේ මේ මුනිවරයෙක් නිසා ආශ්චර්යයි අද්භූතයි උන්වහන්සේගේ ගුණ කියනකොටත් අදටත් මේ හදවතට දැනෙනවා අහෝ ඒ මහා මුනිවරයාණන් වහන්සේ කොච්චර සාන්තද ප්‍රණීතද පිංගතුනි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ නාගයන්ගේ ඔටුනුවල තිබුණ මැණික් රශ්මියේ ධාරාවෙන් උන්වහන්සේගේ සිරිපතුල් සේදිලා ගියා බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා පිළිගන්න මේ මහ පොළොව කොයිතරම් ආසකලාද ඒ මහ මුනිවරයා ගමන් කරනකොට දෙවුරු ආකාශයේ ගව් ගණන් වල ඉඳලා කොච්චර බලාගෙන හිටියද ආශ්චර්යයි අද්භූතයි ඒ උතුම් සම්බුද්ධාභිෂේකය මේ ලෝකයට මහත් ආශිර්වාදයක් වුණා එහෙමයි බුද්ධත්වය ඊටාම ආශ්චර්යමත් විස්තරයක් ස්වාමීනි දැන් ඔය විස්තරය කියනකොට මට මතක් වුණා ඒ භාග්‍යතුන් වහන්සේ සත්සතිය ගත කළ ආකාරය පිළිබඳව ස්වාමීනි ඔය සත්සතිය ගත කරන කාලයේදීත් ධාතුන් වහන්සේලා සම්බන්ධව විශේෂ යමක් සිදු වුණා නේද? සත්සතියේදී ආශ්චර්ය දේවල් ගොඩක් සිද්ධ වුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ පළවෙනි සතියේම වාසය කළේ වැඩ වාසය කළේ ඒ උතුම් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ මොළ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සැක දුරු කරගන්න යමා මහ පෙළහල පෑවා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ සම්මා සම්බුද්ධත්වයට සෙවන සලසූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කෘතගුණ සලකන්ද ඊශාන දිශාවේ ඉඳලා සතියක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දිහා බලාගෙන හිටියා. ඒකට කියනවා මොකද්ද? අනිමිස ලෝචන පූජාව. මේ බුදුරජාණන් වහන්සේගේ 540 වසක් පුරා උතුම් සම්බුද්ධ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ මසැසින් වෙන කිසිම දෙයක් දිහා බලලා නැහැ. ඒ තරම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ තරම් මට නම් හිතෙන්නේ පන්දාසක්කල් බුද්ධ ශාසනයේ පවතින්ට උතුම් බුද්ධානුභාවයේ සතියක් පුරාවට ඒ ජයසිරි මහ බෝධින් වහන්සේ තුල ගැප් කළා කියලා. අදටත් රැස් විහිදෙනවා බෝධින් වහන්සේලාගෙන්. මිනිස්සු බුදු කෙනෙක් වාගේ දුක කියාගෙන යන්නේ ජයසිරි මහා බෝධින් වහන්සේ ළඟට. ජයසිරි මහා බෝධින් වහන්සේගෙන් කොච්චර ප්‍රාතිහාර්ය වුණාද? පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් ලෝකෙට බිහි වෙනවා. සස්සතිය තුල. ඊළඟට ගත කරපු සස්සතිය ගත කරපු ස්ථාන අදට සෑයවල් හදලා වන්දනමාන කරනවා. ඊළඟට ඒ සස්සතිය තුලම සිද්ධ වෙච්ච ආශ්චර්ය දෙයක් තමයි බුදුරජාණන් වහන්සේට මේ කිරිපිඩු පූජා මේ විලඳමී පිඩු පූජා කිරීම. දවස් 49ක් බුදුරජාණන් වහන්සේ මුව දෝවණය කරලා නැහැ. දවස් 49ක් බුදුරජාණන් වහන්සේ වැසිකිලි කැසිකිලි වැඩලා නැහැ. දවස් 49ක් බුදුරජාණන් වහන්සේ පැම් පොදක්වත් වළඳලා නැහැ. කෙසේද දවස් 49ක් හිටියේ? සුජාතාව කිරිපිඩු පූජා කරද්දී අනු බෝධිසත්ව ජීවිතේ තව සිද්ධියක් මතක් වෙනවා රන් තැටිය සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම් මේ රන් තැටි උඩුගම්බලා යත්වා කියලා හැබැයි ඒ තැටිය නම් බලන්න වෙන්නේ අපිට කොහෙද තියෙන්නේ නාග ලෝකේ මහා කෙළ නාග රජතුමාගේ භවනේ නාගයෝ අතට මොනවා හරි පත් වුණොත් ඉතින් බැලිලි බොරු ගණන් කර කර ඉන්නවා එකයි දෙකයි තුනයි ආ තව එකක් වැටුණා ඊට පස්සේ ඒ රන් තැටියේ කිරිපිඩු වැළඳුවේ ගුලි 49ක් ආලෝප 49ක් කරලා 49ක් ගුලි හැදුවා අන්න පූජා කරන්න බුදුගුණ හිතලා අපේ මහා බෝධිසත්වෝ 49ක් කොට කිරිපිඩු වැළඳුවා භාග්‍යතුන් වහන්සේට 49ක් කිරිපිඩු වලින් පූජා පවත්වනවා. කිව්වට නෙමෙයි හිතේ ශ්‍රද්ධාවෙන් කරන්න ඕන. ඊට පස්සේ 49ක් කිරිපිඩු හදලා මේ මේ සුජාතාව දුන් ඒ ගුලි 49න් වැළඳුවා. ගුලි 49ම කුසේ පිහිටියා එක දවසට එක ගුලියක් දිරවනවා. ආශ්චර්යයි. අද්භූතයි. දවස් 49ට ගුලි 49යි. ඔන්න සසතිය දැන් දවස් 49 ඉවරයි. ඉවර වෙච්ච තැන මහා අපගේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා දැන් දවස් 49ක් මෝදෝවණය කළේ නෑ. එහෙම හිතනකොටම සක්‍ර දේවේන්ද්‍රයා මැණික් වාජනයකට අරලු කුඩු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දන ගහලා පූජා කළා. බුදුරජාන් වහන්සේ ශ්‍රී හස්තයෙන් අරලු කුඩු ඇරන් වළඳනවා. අරලු කුඩු වළඳලා සුළු මොහොතකින් බුදුරජාණන් වහන්සේට වැසිකිලි කැසිකිලි කරන්න අවශ්‍යතාවය ආවා. උන්වහන්සේ වැසිකිලි කැසිකිලි කළා. උන්වහන්සේට මේ බෝධි මේ රාජායතන මුල සක්‍ර දේවේන්ද්‍රයා මේ රන් තැටියකින් අල්ලගෙන ඉන්නවා නාලිය දැහැටි. නාලිය කියලා තියෙනවා දැහැටි. අපි දන්නේ මඟුල් කරන්දනේ. කරඳ නෙවෙයි නාලිය දැහැටි. බුදුරජාණන් වහන්සේ නාලිය දැහැටි වලින් මේ දත් මේ මැද මඳිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් දුන්න අනෝතත්ත්ව විලේ පැන්වලින් මුව දෝණය කරනවා. දැන් ඒ හැම එකම මම හිතේ සක්‍ර දේවේන්ද්‍රයා ගෙනියන්න ඇති දිවි ලෝකෙට. ඒව ගැන කතාවක් නැහැ. සක්‍රේ හරියට හොරකම් කරනවානේ. නේ දන්ත ධාතුන් වහන්සේ තොරකම් කළානේ. මම හිතේ ඕවත් අනිවාර්යෙන් ඇති. මං දන්නේ නැහැ. ඉතින් සක්‍රිය අහගෙනත් ඇති. ඉතින් දන්නේ නැහැ හිතෙන දෙයක් කිව්වේ. ඊට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කල් දැන් බුදුරජාණන් ඊට පස්සේ එතන හිටපු රුක් දෙවියෙකුට කල්පනා වෙනවා දැන් අපේ බුදුරජාණන් වහන්සේට මොනවද වළඳන්න තියෙන්නේ? දේවතාවියක් දැක්කේ ඒ වෙලාවේ මේ මොහොතේ බලන්න පින විසින් ගානට එකතු කරන හැටි. තපස්සු බල්ලික වෙළඳ දෙපෑයෝ වෙළඳාම යන ගමන් යනවා එතනින් එහා පැත්තේ. දැන් එයාලා යන්නේ බෝධිය ළඟින් නෙවෙයි. වෙනම තැනකින්. ඊට පස්සේ අර දිව්‍යාංගනාව බැලුව මේ කට්ටිය කවුද? පුදුමේ කියන්නේ කලින් ජීවිත ගණනාවක තමන්ගේ පුතාලා දෙන්නා. තමන්ගෙම පුතාලා දෙන්නම්. මගේ දරුවන්ට අනුග්‍රහ කරන්න ඕන කියලා ඉරිදියක් කළා දිව්‍යංගනාව අර කරත්ත ටික යන්නේ ගවය ඔහෙම ඉන්න දැන් වෙළඳාමනකි කරත්ත එහෙම තියෙනවා හෙල්ලෙන්නේ ඊට පස්සේ දැන් මෙයාලා කලබල වෙලා ඉන්නකොට අර දිව්‍යංගනාව එක්කෙනෙක්ගේ ඇඟට ආවා. ඇවිල්ලා කිව්වා පින්වත් වෙලෙඳුනි ඔබට අමනුස්ස දෝෂයක් නැහැ. ඔබට නාගයෝ දෙවියෝ කිපිලා නෑ. ඔබට මේ ප්‍රමාදය කළේ පිනක් පිණිස. කුසලයක් පිණිස. මෙතනින් එහා පැත්ත යම් තැනක තුන් ලෝකෙට පහළ වුණ මහා මුනිවරී කියනවා දංවලඳල නෑ. ඒ නිසා ඒ මහා මුනිවරයාණන් වහන්සේට දාන පූජා කරන්න. තුර දැන් මෙහෙම දෙවිය කියනකොට මේ වෙච්ච ආශ්චර්යත් එක්ක තපස්සු බල්ලික දෙදෙනාට මොකද්ද වුණා? සසරේ පින් කරලා තියෙනවා බුදු කෙනෙකුට ඉස්සල්ලාම දානය දෙන්න ඕන කියලා. බලන්න මේවා සඵල වෙන හැටි. විලඳ කුඩු කරලා හාල් කුඩු කරලා මේ පැණි දාලා හදපු ගුලි జాතියක් තියෙනවා. අස්සුණු විලඳ මේ පිඩු. මේ පැණි දාලා භාජනයක භාජනයකට ඇරන් යාල ගව තිබ භාජනයකට ඇරන් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. එයා දන්නේ මේ බුදු කෙනෙක් බව. මේ තුන් ලෝකෙටම සෙත සලසන මහා මුනිවරයා බව. කෝටි ප්‍රකෝටි ගානක් සසරින් නිදහස් කරවන අමෘතයේ දන් දෙන ශාන්ති නායකයාණන් වහන්සේ බව මෙයා දන්නේ. දෙවියන්ටවත් බඹුන්ටවත් නාගයන්ටවත් මේ වාගේ දානයක් පූජා කරගන්න බැරි බව එයා දන්නේ නැහැ. පින විසින් මෙයාව මෙහෙවනවා. ඉතින් ඊට පස්සේ පින විසින් මෙයාව මෙහෙවනවා. මෙයාලා ගිහිල්ලා බලනකොට ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. දන ගැහුවා. දන ගහලා කියන ඔබට ආහාර අරන් ආවා. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා දැන් මම මේ දානේ මොකටද ගන්නේ? ඇයි ගටිකාර බ්‍රහ්මරාජයා මවලා දුන්න මේ මැටි පාත්‍රයක් ඒක කැලේ තිබ්බා. ඇයි දුෂ්ක්‍රක්‍රියා කරනකොට පාත්‍රය අත්හැරියානේ. ඒක දෙවිවරු ආරක්ෂා කරගෙන ඉඳලා දැන් තැන් තැන් වල තියෙනවා. ඊට පස්සේ සුජාතාව දුන්න රන් තැටිය උඩුගම්බලයි ඇව්වා. ඒක නාග ලෝකේ. දැන් කොහොමද පාත්‍රයක් කියලා හිතනකොට ඒ ෂණෙහිම ඒ මොහොතේම බුදු කෙනෙකුට පාත්‍රයක් පූජා කරන්න ඕන කියලා හතර දෙනෙක් පතලා. කවුද? සතරවරන් දෙවියන් ඒ හතර දෙනාගේම පින සමාන වෙලා. ඒ මොහොතෙම ඒ ෂණෙහිම එක වෙලාවෙම කතා කරගෙන නෙමෙයි හතර පැත්තෙන් පාත්‍ර හතර පෙන්නවා. ස්වාමිනී ගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේ අර පාත්‍ර හතරම මෙහෙම ගත්තා. ඒ පාත්‍ර හතරම එක පාත්‍රයක් වුණා. අඟලක පහෙන් එකක තමයි ඝනකම තියෙන්නේ. ඒ පාත්‍රය අද අදට කියලා කියන අද දකින්න පුළුවන් නම් හොඳයි. මේට අවුරුදු 1000 ගානකට කලින් පාහියෙන් හින්සියෙන් වගේ අය දැකලා තියෙනවා. අදටත් මේ පාත්‍රයේ ස්තර හතරක් තියෙනවා. දැන් හික්කඩුවේ නායක ස්වාමීන් වහන්සේට පාත්‍රයේ ධාතු කොටස කෑල්ලක් හම්බ වුණා. ඒකෙත් තියෙන ස්තර හතර. අර අර පාත්‍ර හතර එකට වෙච්ච එක. ඔන්න මහත්ය පාත්‍ර ධාතුන් වහන්සේගේ ආරම්භය වෙනවා. පාත්‍ර ධාතුන් වහන්සේ හරි පුදුමයි. මේ පාත්‍ර ධාතුන් වහන්සේගේ තියෙනවා විශාල කතාවක්. ස්වාමීනී දැන් මේ පාත්‍ර ධාතුන් වහන්සේගේ කතාව හරි අසිරිමත් කතාවක් කියලා අපි අහලා තිනවා. කාරණා දෙකක් අහන්න යුතුනා. ඒක තමයි ස්වාමීනි මේ පාත්‍රා ධාතුන් වහන්සේ දැන් අපිට දෙක ගන්න බැරිද? වන්දනාමාන කරන්න බැරිද? ඇයි බැරි? අපිට දෙන්නේ පාත්‍ර ධාතුන් වහන්සේ තියෙන තැන දන්නේ අපි. පාත්‍ර ධාතුන් වහන්සේ ඒක තියෙන තැන දන්නේ නැති වෙන්න හේතු තියෙනවා. හේතුව මේ එක එක දේවල් කියනවානේ. ඔන්න නුවර දලදා මාලිගාවට ගියාට පස්සේ නාත දේවාලේ සෑයේ පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. මහත්තේ ජනප්‍රවාද නිකන් එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර කිහිපයක් පාවිච්චි කරලා තියෙනවානේ. පාත්‍ර කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ සමහර මැටි පාත්‍රයේ සමහර ඉරිදීම් බිඳිලා යන්න ඇති. ඊට පස්සේ කොටස් කොටස් වශයෙන් තියෙනවා. දැන් වස්කඩුවේ නායක වස්කඩුවේ සුභූති නායක ස්වාමීන් වහන්සේට ලැබුණා මේ මේ සෝපාරා කියන ඉන්දියාවේ චෛත්‍යයක තිබ්බ ධාතුන් වහන්සේ නමක්. පාත්‍ර ධාතුන් වහන්සේලා කොටස් 13ක් ඒ සෝපාරා චෛත්‍යය තැන්පත් කරලා තියෙනවා. ඒ සෑය ගරා වැටිලා ධාතු ගර්භයේ කැණීම් කරනකොට පාත්‍ර ධාතුන් වහන්සේගේ කොටස් 13ක් හම්බ වුණා. ඒකෙන් කොටස් දෙකක් ලංකාවට එව්වා. එකක් හික්කඩුවේ සී සුමංගල නායක ස්වාමීන් වහන්සේ නුනාස් වැඩ හිටපු පිරිවෙනේ අදටත් වැඩ ඉන්නවා චෛත්‍ය තුල. රතන චෛත්‍ය තුල. ඊළඟට සුභූති නායක ස්වාමීන් වහන්සේගේ චෛත්‍ය මේ තත් පාත්‍ර ධාතුන් වහන්සේ ලැබුණා. ඊළඟ නුවර දළදා මාලිගාවට ඇතුල් වෙනකොට මාලිගාව ඇතුලේ වැඩ ඉන පුංචි සෑය තුලත් පාත්‍ර ධාතුන් වහන්සේ කොටසක් වැඩ ඉන්නවා. ඊළඟට තව පිටරට තියෙන විදේශය රටවලත් යම් යම් ස්ථානවල පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. විශේෂයෙන් ඉන්දියාවේ වගේ නොයෙක් තැන්වල පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. නමුත් සරුවඥ හස්ති ධාතුන් වහන්සේලා වගේ පාත්‍ර ධාතුන් වහන්සේ ගැන වැඩි කතාවක් බතාවක් නැති නිසා වංශ කතාවක් නැති නිසා පාත්‍ර ධාතුන් වහන්සේ සම්පූර්ණයෙන් වැඩ ඉන්නවා නම් යම් තැනක ඒ තැන ගැන සඳහනක් නැහැ. නමුත් අහවල් අහවල් සෑයවල් තුල පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේ පුරවලා සර්වඥ ධාතුන් වහන්සේලා සුමන සාමණේරයන් වහන්සේ ලංකාවට වඩම්මනකොට පාත්‍ර ධාතුන් වහන්සේ මිහින්තලේ තැන්පත් කරලා තියෙනවා. ඊළඟට පාත්‍ර ධාතුන් වහන්සේගේ විශේෂී කියන්නේ පාහියෙන් දැකලා තියෙනවා මේ මధుරාපුරේ රජවරු පාත්‍ර ධාතුන් වහන්සේට කරපු පූජාවක්. මුළු රතේම රන් රිදී මුතු මැණික් වලින් සරසලා ඒ රතේම මේ විශාල රියන් ගානක් උසට රත්තරන් කණුවක් හදනවා මැණික් ඔබලා. ඒ කණුව මුදුනේ පාත්‍ර ධාතුන් වහන්සේ තැම්පත් කරලා රන් රිදී මුතු මැණික් පුරවනවා. පුරවලා මේ වීදිය මේ සුදර්ශන වීදිය වගේ දිව්‍ය ලෝකේ සරසලා ඒ වීදියේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේ වඩම්මලා තියෙනවා. ඊට පස්සේ මේ පාත්‍ර ධාතුන් වහන්සේ විහාරයක තැන්පත් කරලා තියෙනවා. මිනිස්සු ආසාවට මල් පූජා කරන පාත්‍රයට. දුප්පත් අහිංසක සැදැහැවත් මිනිසෙක් මල් අහුරක් අර පාත්‍රයට දානකොට පාත්‍රේ මලින් පිරීලා බිමට වැටෙනවා. පාත්‍ර ධාතුන් වහන්සේ. ඊළඟට ලෝභ මිනිස්සු ලෝභ මිනිස්සු අනිත් අයටත් පේන්න කියලා මල් සේරු ගණන් ගෙනලා පාන්තරයට දානවා. පාන්තරේ නම් පිරෙන්නේ නැහැ. ඒක දැකලා තියෙනවා පාහියන්. මෙහිම ආශ්චර්යයක් පාත්‍ර ධාතුන් වහන්සේ තියෙන ළඟ තියෙන බව ලංකාවේ රජවරු තමන්ගේ රාජ්‍යත්වයේ බලයේ විදිහට දැක්කා පාත්‍ර ධාතුන් වහන්සේත් දන්ත ධාතුන් වහන්සේත්. ඒතුළු ලංකාවේ දුර්භික්ෂ එනකොට රජවරු කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේගේ පැම් පුරවලා රතන සූත්‍රයේ කිය කියා රටේ පැන් ඉහලා තියෙනවා. උදේ පැන් එසද හවස වෙනකොට වැහලා තියෙනවා. ඉතින් රජවරු මේ පත්තිරුවල සෙල්ලිපිවල ලියලා තියෙනවා අනාගතේ වහින් නැති කාලයක් આવොත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක පාත්‍රයේ තැම්පත් කරලා ඒ පැන් පාත්‍රයේ පැන් පුරවලා රතන සූත්‍රයේ කියමින් අපි මේ ඇස් වලින් දැක්ක ආශ්චර්යය ඔබටත් දකින්න පුළුවන් එසේම කරත්වා කියලා. ඉතින් පාත්‍ර ධාතුන් වහන්සේගෙන් නොයෙක් ආශ්චර්ය දේවල් තියෙනවා අර කොළඹ මාලිගා කන්ද විද්‍යෝද්ද පිරිවෙනේ තමයි අර හික්කඩුවේ ස්වාමීන් වහන්සේට එහෙම ලැබුණ ධාතුන් වහන්සේ තැන්පත්ව තිබෙන්නේ. ඉතින් පාත්‍ර ධාතුන් වහන්සේ වලගම්බා රජුරුවන්ගේ කාලේ සොලි ආක්‍රමණය කරලා අපේ ලංකාවේ අපිට ලැබුණ පාත්‍ර ධාතුන් වහන්සේ ධර්මාශෝක රජුරුවන්ගෙන් ලැබිච්ච පාත්‍ර ධාතුන් වහන්සේ ගෙනියලා තියෙනවා. සෝමා දේවී පාත්‍ර ධාතුන් වහන්සේ. නමුත් වලගම්බ රජුරු රාජ්‍යයට ආවට පස්සේ ආපහු සොරි රටට ගිහිල්ලා පාත්‍ර ධාතුන් වහන්සේ හිත මිත්‍රකමටම ආපහු අරන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ පාත්‍ර ධාතුන් වහන්සේගේ ආනුභාවයට චීනයේ හිටපු රජ කෙනෙක් ලංකාවට එවලා තිනවා පාත්‍ර ධාතුන් වහන්සේ දෙන්න කියලා. ඊට පස්සේ පාත්‍ර ධාතුන් වහන්සේ දීලා නැහැ. ඊට පස්සේ චීනයේ ඉඳලා ඇවිල්ලා යුද්ධ කළා තියෙනවා ලංකාවේ. මේවා වංශ කතාවල නැහැ. මේ කතා වංශ කතාවක නැහැ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? ඊට ලංකාවට ඇවිල්ලා රජතුමා පරාජයටපත් කළා පාත්‍ර ධාතුන් වහන්සේ අරන් ගිහිල්ලා තියෙනවා. ආයෙත් අවුරුදු 100කට හමාරකට පස්සේ පින්වන්ත මේ රජවරු ලංකාවේ පහළ වෙලා ආයෙ ලංකාවට වැඩමවලා තියෙනවා. අද වෙනකොට බොහෝ දෙනෙක්ගේ දෙව් මිනිසුන්ගේ වන්දනා පිදුම් ලැබමින් උතුම් සෑයක් තුල පාත්‍ර ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. බලන්න අපේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු පාත්‍රයේ තියෙන අනුභවය අපි අපි කනබන පිඟානවල තියෙයි දානු භාවයක්. ඒවා කොහෙද මන් දන්න පුංචි කාලෙ කෑම කාපු පිඟා. ඒවා කැඩිලා බිඳලා ඔහේ ඩස්පින් වලයි කුණු ගොඩවල් වලයි. අපි මුදුරජාණන් වහන්සේ දානෙ වළඳපු පාත්‍රය අදට පිදුම් ලබනවා දෙව් මිනිසුන්ගේ. ඒක ආශ්චර්යයක් ඒක අද්භූතයක්. මේ අසිරිමත් විස්තරය අහගෙන අපි වගේම අපේ පොතේ ගුරුන් වහන්සේත් ඉන්නවා. මොනෝදෝ දෙයක් කියන්න පුන පුනා බලාගෙන ඉන්නවා ස්වාමීනි අපි අවසර දෙමුද ඊට කලින් ඊට කලින් මට විස්තරයක් තියෙනවා කියන්න සස්සතිය ගැන කතා කළේ සස්සතියම ආය ආශ්චර්යයක් වුණා ඒ තමයි තපස්සු බල්ලික වෙළඳ දෙබෑ යන බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණා උන්වහන්සේ අවබෝධ කරපු ධර්මය ගැන පැහැදීමක් ඇති වුණා සංඝයා ඒ කාලේ හිටියේ නෑ දේවාචික උපාසකයෝ ස්වාමිනී ඔබ වහන්සේගේ මුව මඩ සුන්දරයි, සාන්තයි, ප්‍රණීතයි. ඔබ වහන්සේ දකින්න නොලැබුණොත් අපේ හිතවලට ගොඩාක් දුක් ඇති වෙයි. ඔබ වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න දෙයක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තය මේ කේශ කලාපේ දිහාට දික් කරනවා. අත්ලක් පමණ කේශ ධාතුන් වහන්සේලා ලැබෙනවා. නිල්වන් වූ රශ්මි දහරා විහිදුවන කේශ ධාතුන් වහන්සේලා. ඒ කේශ ධාතුන් වහන්සේලා තපස්සු බල්ලික දෙදෙනාට දෙනවා. රන් සලුවකින් පිළිගන්නවා. ඉතින් ඒ අය එන ගමන් මාර්ගයේ තමයි ඒ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරගෙන ඉඳලා ගිරිහඩු සෑයේ කේශ ධාතුන් වහන්සේලා දැන් වැඩ ඉන්නවා. ත්‍රිකුණාමලයේ පැත්තෙන් තමයි නැවෙන් බැහැලා තියෙන්නේ. රත්තරන් කරඬුවක කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කළා මිනිසු නැති කන්දක් මුදුනේ කරඬුව තියලා මල් වලින් වහලා වෙනදාම යනවා. දවසක් කොහොම ගිහිල්ලා එනකොට කරඬුව හොල්ලන්න බෑ. ඊට පස්සේ ඔය දෙන්නා මේක ගැන කතා කර කර ඉන්න මොහොතෙන් ඒ ප්‍රමාදය දැකලා ඉතින්ට නාගයෙක් ආවා. ජයසේන කියන. ඒ නාගය ඇවිල්ලා දැන් කේශ ධාතුන් වහන්සේලා අහුරක් තියෙනවානේ. ඒතකොට අහුරෙන් එක ධාතුන් වහන්සේ නමක් දෙනමක් නැති වුණා කියලා කාටවත් පේන්නේ නැහනේ. මෙයා හොරෙන් ගත්තා. හරියට මේ හොරකම් වෙලා තියෙනවනේ. මෙයා හොරෙන් ගත්තා කේශ ධාතුන් වහන්සේලා දෙනමක්. ජයසේන කියන නා රජතුමා. ඊට පස්සේ හොරෙන් අරන් එයා නාගලෝක වැන්දා. ඒ කේස ධාතුන් වහන්සේලා දෙනවා දැන් කොහෙද වැඩ ඉන්නේ? සේරුවාවිල මංගල මහාංශයයි වැඩ ඉන්නේ. ඒ ජයසේන නාරජතුමා ළඟ තිබ්බ කේස ධාතුන් වහන්සේලා. ඉතින් ඒ කේස ධාතුන් වහන්සේලාගේ ඔන්න ධාතු කතාවත් ආරම්භ වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම බිහි වෙන තුන්වෙනි සෑය බවට පත් වෙනවා. කේස ධාතුන් වහන්සේලා නිදන්කොට තිරියායේ හැදෙන ගිරිහඬු සෑය. ඔන්න ධාතුන් වහන්සේලාගේ අවස්ථාව. ස්වාමීන් වහන්සේ අවසර දෙනවා නම් අර පුන පුනා බලා ඉන්න කතාව ගුරුනාස කියයි. පොතේ ගුරුනාත අවස්ථාව දෙන්න. අනුත්තර පුරිස ධම්ම සාරති වූ මාගේ තථාගත සර්වඥයන් වහන්සේ උරුවෙල් දනව්වේ කසුප් නම් ජටිලයා দমনය කරනු පිණිස එළඹියේ දිනක් බුදුරජුන්ගේ පැමිණීම නොකැමති ඔහුගේ සිත දැනගෙන උතුරු කුරු දිවයිනින් පිණ්ඩ පාතේ ගෙනවුත් අනවතප්ත බිල සමීපයේ වළඳා තෙමේ සවස් වන වේලෙහි සම්යක් සම්බෝධයෙන් නවවැනි මස එළඹි දුරුතු පන්න රසී පොහෝදිනයේදී ලංකාද්වීපය සුද්ධ කරනු පිණිස වැඩමවා ලංකාතොමෝ අනාගත සසුන් බබලන තැනකයි දැක යකුන් බැහැර කරවා සමන්තකූට පර්වතවාසේ සුමන නමින් සිටි සොඳුරු සිරුරැති දෙවියන් ප්‍රමුඛ නොයෙක් දෙවියන් සෝවාන් ඵලයට පමුණුවා පූජනීය වූ කිසිවක් ඉල්ලූ කල්හි නීල නිමල කේශධාතුූන් අත්ලක් පමණ දෙවා වදාරා නුබ ගැබින්ම දඹදිවට වැඩම කළ සේක් තවද පස්මරුන් දිනු මහා කරුණා නිධාන වූ ලොවී ලෝතුරා වැඩ කැමති ශාස්තෘූ සර්වඥයන් වහන්සේ සම්යක් සම්බෝධියෙන් පස්වෙනි වස ජේතවනයෙහි වසනාසේක් චූලෝදර මහෝදර දෙරජ නාගයින්ගේ යුද්ධය සංසිඳුවනු වස් බක්මස අමාවත් පොහෝදින අරුණයාමයේ පාසිවුරුගෙන නාගදීපයට වැඩ මිනි පළඟට පාරිභෝගික ධාතුවක්සේ වන්දනා කරනට සලස්වා නුඹ ගැබින් ජම්බුද්වීපයට වැඩම කළසේක් තවද සම්යක් සම්බෝධියෙන් අටවැනි වර්ෂයෙහි මිනිකැට නෙත් නාරජදුට අනුකම්පා පිණිස මාගේ ස්වාමියූ ලොවී ලොවතුරා අමුෘර්තදායක වූ දේවාතිදායක වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ නර ශ්‍රේෂ්ඨ වූ මුනීශ්වරයන් වහන්සේ කැලනියට වැඩමකොට පැන වූ අසුනේ වැඩහිඳ එයම පාරිභෝගික වස්තුවක් කොටලා ශ්‍රීපාදය දිවාගුහාවය දීගභාපිය මුතියංගනය ආදී වශයෙන් නම් ගොත්වලින් හඳුන්වන සොලසක් වූ තැන්ද තවත් අප්‍රකට තැන්ද වැඩවදාරා පන්දහසක් කල් ලක්වාසීන්ට ලෝ සසුනේ අස්වනු නෙලනුවස් සසුන් කෙත වපුරා එයම සෑහේ යයි සිතා නුඹ ගැබින්ම ජම්බුද්වීපයට වැඩම කළ සේක ස්වාමීනි මේ ගුරුන්නාසගේ අඬහැරේ හැටියට නම් භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලයේම තමයි ලංකා දරණී තලයේ 13 වහන්සේලා පිටුව අවදාලේ. ස්වාමීනි ඔය දැන් ගුරුන්නාසගේ ඔය හැල්ල අපි ටිකක් පැහැදිලි කරගන්න කැමති. පින්වත්නි දැන් අපේ පොත පොතේ ගුරුන්නාන්සේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට ආවා කියලා අන්ධහැර පාලේ ගියේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නවවෙනි මාසේ උන්වහන්සේ ඒ වෙනකොට තුම්බෑ ජටිලයන් দমনය කිරීමෙහිලා යෙදී වාසය කළේ. ඇයි තුම්බෑ ජටිලයන් দমনය කිරීමෙහිලා යෙදී වාසය කළා කියන්නේ? උරුවෙල් කාශ්‍යප দমনය කරන්න බුදුරජාණන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය 3330 ගණක් ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. කොහොමද මට හිතුණා මට 이르දිපාතය හරියක් පාන්න පුළුවන් නම් එකක් පානවා දෙකක් පානවා තුනක් බාන ඕන එකක් කරගත්තෙන් කියලා මං යනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවයි පුදුම ඉවසීමයි උපේක්ෂාවයි හරිම පුදුමයි ඊපස්සේ උන්වහන්සේ දවසක් දැන් උරුවේල් කාශ්‍යප දමනය කරන්න දැන් ওই ඉදිරිපාතය හරි පාමින් ඉන්නවා ඉතින් උරුවෙල් කාශ්‍යප දවසක් කල්පනා කරනවා දැන් අද අපිට මිනිස්සු දානේ ගේන දවස. මේ ශ්‍රමණේ ඇවිල්ලා මම මොකක් හරි ප්‍රාතිහාර්යයක් පෑවොත් එහෙම මේ මිනිසුන්ට මං අමතක වෙනවා. ඒ නිසා මෙයාද එන්නේ නැත්තම් කියන්නේ හැමදාම එනවා දානේ වෙලාවට. අද එන්නේ නැත්තම් කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේ හිත දැක්කා. බුදුරජාණන් වහන්සේ උතුරු කුරු දිවයිනේ පිණ්ඩපාත කියලා දාන්නේ අනෝතත්ත්ව විල සමීපේ වළඳලා එදා කල්පනා දිවසින් බලනකොට දැක්කා 5000ක් කල් බුද්ධ ශාසනයේ පවතින ධර්මද්වීපය ලංකා ධර්ණිතලයයි. ඒ ලංකා ධර්ණිතලයේ විශාල බලවේගයක් ක්‍රියාත්මක වෙනවා යක්ෂ බලයක්. ඒ යක්ෂ බලය ඉවත් කරලා බුද්ධහනුභාවයේ පෘථුවේ පිහිටුවේ නැත්නම් ලංකා ධරණිතලේ ඉදිරිය ශාසනය පිහිටවන්න බාධා පැමිණෙනවා. ඊළඟට මේ ධර්මයේ ඉදිරියට පවත්වාගෙන යන මහා බලවත් දෙවිවරුන්ට ඒ වගේ පින් ඇති දෙවියන්ගේ පින මෝරලා තියෙනවා. සමහරට අපේ පින්වත් සුමන සමන් දෙවියන්ගේ පින තමයි දකින්න ඇත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න නව දුරුතු පුම් පෝය දවසේ බුදුරජාණන් වහන්සේ මයිංගණයට වැඩම කරනවා. එදා මහා යක්ෂ සමාගම මහා නාග වනෝද්‍යානය කියලා කියන්නේ. උයනක් ඒ කාලේ. ඊට පස්සේ යක්ෂ සමාගම වෙනකොට බුදුරජාණන් වහන්සේ ආකාශේ ඉඳලා තද ඝනාන්ධකාරයක් මැව්වා. ඝනාන්ධකාරයක් මවලා බුදුරජාණන් වහන්සේ දැන් මේ යක්ෂයෝ බය වෙනවා. තම තමන්ගේ 이르දියෙන් ආලෝක පතුරවන්න බලනවා කිසි කෙනෙකුට මොකුත් කරගන්න බෑ. බය වුණා හොඳටම. ඒ අන්ධකාරය මැදින් බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරා විහිදුවාගෙන ආකාශේ පෙනී හිටියා. එතකොට සියලු දෙනාටම පේන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. කෑ ගහලා කිව්වා අපිට අබේ දෙන්න අපිව බේර ගන්න කිව්වා. බේර ගන්න නම් පුළුවන්. හැබැයි මට අසුන් ගන්න තැනක් දෙන්න ඕන. එසකෝ ස්වාමීනි මෙතන වැඩ ඉන්නසේක්වා. බුදුරජාණන් වහන්සේගේ පත්කඩේ ආකාශයෙන් එහෙම වැඩලා බිම ඇතිරුණා. භාග්‍යතුන් වහන්සේ පත්කඩේ වැඩ හිටියා. ඉස්සල්ලාම අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධ භූමිය කරගත් තමා යංගනේ බිම. හරියටම අද චෛත්‍යය හැදිලා සිළුමින තියෙන තැනින් හරියටම යට තමයි තියෙන්නේ බිම. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ආනුභාවය ටික ටික පතුරවනවා. පතුරවන්න පතුරවන්න ඒක ගිනි ජාලාවක් විදිහට පැතිරිලා ගියේ. යක්ෂයෝ පිටිපස්සට පිටිපස්සට පිටිපස්සට කොච්චර පිටිපස්සට ගියා නම් ඔක්කොම මුහුදා ඉන්නේ නැවතුණා. මේ ලංකාවට ලංකා ධරණිතලයට පේන්නේවත් නැති ලංකාවට කිට්ටුවත් නැති ලංකාවක් ගැන පේන්නේවත් නැති දිවසකින්වත් යක්ෂයන්ට දිවයිනත් තිබ්බ ලංකාව වගේම ගිරී කියලා කඳු තියෙන දූපතක්. බුදුරජාණන් ඉරිදීන් ඒ දූපත ගෙනවයි අර යක්ෂයන්ට පේන්න. තු ලංකාව වටේම ඉන්න යක්ෂයන්ට ඉදිරියේ දිවයිනක් පේනවා. ඒ ටික ඔක්කොම ඒ දිවයිනට ගියා. ඊට පස්සේ ඔක්කොම ටික අර දිවයින්ට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ 이르දියෙන් ඒ දිවයින තිබ්බ තැන තියාගා තිබ්බා. ඒ යක්ෂයෝ අදටත් දන්නේ නැහැ ලංකාව කොහෙද තියෙන්නේ කියලා. නේ? අපේ අයත් ඉන්නවා ලංකාව ගැනවත් දන්නේ නැති. සමහර ඒ කාලේ හිටපු අය වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේට එවැනි ආනුභාවයක් තියෙනවා. ඇයි නාලාගිරි දමනේදී ඉදිරියට පැන්නනේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද පිටිපස්සට යන්න පිටිපස්සට යන්න කියද්දිමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සර හිටියා. උන්වහන්සේගේ දුකට බුදුරජාණන් වහන්සේ කුඹල් සකක් වාගේ පොළොව කරකවල පිටිපස්සෙන් තිබ්බනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අර ගිරි දිවයින මවල ගිරි දිවයිනට සියලු යක්ෂයෝ මේ ගොඩ වුණාට පස්සේ ඒ දිවයින මේ මේ මේ තිබ්බ තැනම තිබ්බා. මුළු ලංකා දරණි තලයේම බුද්ධානුභාවයේ පැතිරිලා ගියා. දුරුතුපුම් පෝය දවසක. දෙවිවරු ආකාසේ බැබලි බැබලි සාධකාර දෙදේ මල්වරු සවස්ස වනවා. දෙවියන්ටවත් පෘතුවයට අඩිය තියන්න බැරු හිටි අරකටේ අයිතිවාසකන් කියන යක්කෝ. දෙවිය බෙර ආකාසේ වැයනවා. ඒ දෙවියන් අතර බැබලි බැබලි සමම් මලක්වාගේ ඉන්නවා දෙවි කෙනෙ. කවුද ඒ සුමන සමන් දෙවියා. බුදුරජාණන් වහන්සේට අර සියලු දෙවිවරු අතර සුමන සමන් දෙවියන් පේනවා. බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන් ඉලංක කරගෙන දෙවියන්න දහම් දෙසනවා. අසූ හාරදහක් දෙවිවරු ධර්මය අවබෝධ කළා මයි අංගන සෑමලුවේදී. මයි අංගන ගැන සුළු පටුතනන්නවේ ඒ ආනුභාවය අදටත් තේරම්. මයි අංගන ආනුභාවය අදටත් තේරම්. සැදැහැ සිතකින් යානු භාවය දකින්න පුළුවන්. හුද කලාවේ ආකාසයට එසවුන තේජාන්විත සෑයක් තමයි මයිංගන සෑ ගැන කොයි තරම් බලාහිටියත් එපා වෙන්නේ. මේ ලංකාවේ තියෙන සුන්දරම සෑයවල් අතරින් ආනුභාව පැතිරෙන සෑය තමයි මයිංගන මහසෑය. මේ ලංකාව ඉස්සල්ලාම් බුද්ධානුභාවය පැතිරිච්ච තැන. සුමන සමන් දෙවියන් සෝතාපන්න වුණා. කින ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි වඳින්නේ කාටද? පුදන්නේ කාටද? සත්කාර කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් කේශ ධාතුන් වහන්සේලා මිටක් කරන් අහුරක් දෝතක් මේ අල්ලක් පුරවලා සුමන සමන් දෙවියන්න දෙනවා. රත්තරන් සලුවකින් පිළිගන්නවා. රම් සලුවේ මොනරෙක්ගේ බෙල්ලෙ තියෙන පාටින් කිනෝ රැස්විහිදුනේ කේසධාතුන් වහන්සේලා. ශාසන ඉතිහාසයටම බුදුරජාණන් වහන්සේ කේසධාතුන් වහන්සේලා දුන්න අවස්ථා දෙකයි. තපස් සුබල්ලික වෙළඳ දෙබෑයන්ටත් සුමන සමන්දවයන්. එච්චරයි. ඊට පස්සේ ඒ කේශධාතුන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා සුමන සමන් දෙවියන් ඒ කේශධාතුන් වහන්සේලා තැන්පත් කළා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන අපගේ පරම පූජනීය ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටපු තැන තවත් කෙනෙකුට පෑගෙන්න එපා කියලා ඒ තැන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉන්ද්‍රනීල රියන් හතක් උස සෑයක් හදලා ඒ සෑයක් මවලා ඉන්ද්‍රනීල මාණික්කෙන් ඒ තුල තැම්පත් කළා. තැම්පත් කළා වඳිනවා පුදනවා සත්කාර කරනවා. සුමන සමන් දෙවියන්ගේ කොහොමද මේ ශ්‍රද්ධාව? ඇයි ශ්‍රද්ධාව කියන්නේ? සුමන සමන් දෙවියන්ගේ විමානය කොහෙද? සමන් ගිර සමනල පර්වතයයි සුමන සමන්දවියන්ගේ විමානේ. අපිට මොනවරි ලැබුණොත් කොහෙට දරන් යන්නේ. විමානයට සුමන සමන් දෙවියන් පූජනයේදී එතනමයි තියන්නේ. තමන්ගේ විමානයට ගියේ හිස් අතින්. හැබැයි හිත ධර්මයෙන් පිරීලා. මේ මටත් ඕන මටත් ඕන මටත් ඕන කියලා මේ මට මට කියලා දඟලන්නේ ධර්මයේ අවබෝධ නොවිච්ච නිසා. පැහැදිලිනේ? ඉතින් ඒ කේස ධාතුන් වහන්සේලා තැම්පත් කරලා සෑය හදනවා. පින්වත් මහත්මයා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී හැදෙන හතරවෙනි සෑය මයංගන මහා සෑරජාණන් වහන්සේ. ඒ මයංගන මහා සෑරජාණන් වහන්සේ වැඳුම් පිදුම් ලබනවා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් නාගයන්ගෙන්. ඒ මයංගන මහා සෑයේ තව ධාතුන් වහන්සේ නමක් නිදාන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පෑමේදී. මොකද්ද ඒ? මේ පිටිකොන්දේ තියෙන අවසාන කසීරුක ඇට ටික ග්‍රීවා ධාතුන් වහන්සේ ඒ ග්‍රීවා ධාතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දැල්වෙන චිතකයේ මැදින් ගිනි ජාලාව මැදින් ගිය සරබූ මහරහතන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මලා ඒ මොහොතේම 500ක් රහතුන් සමග මයංගන සෑයට වැඩම කරලා ඉන්ද්‍රනීල මාණික්කය මේ සෑය තමන්ගේ ශ්‍රී හස්තයෙන් උස්සලා අර ඉඳුනිල් රැස් විහිදවන කේස ධාතුන් වහන්සේලා සමීපේ ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා රියන් 12ක් උසට රියන් 13ක් උසට මේ මේදවන්න පාසානෙන් සෑයක් මවනවා. ඒකට කියනවා සෑයක් වට කළා තව සෑයක් හදන එකට කියනවා මොකද්ද? කංචුක සෑය කියලා. කංචුක සෑය මේ බලන්න මේ පැරණි පොත්වල හරියට විස්තර තියෙනවා. බෝධිතෝ නව මේ මාසේ ලංකම් පටමම් මාගතෝ බුද්ධෝ සුමන දේවස්ස කේස ධාතු වරන් අදා. බුද්ධත්වයට පත් වෙලා නවවෙනි මාසේ අපේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වූ කේශ ධාතුන් වහන්සේලා සුමන සමන් දෙවියන්ට දුන්නා. නිදහිත්වාන තන්දේවෝ සත්තරතන මුච්චකං ඉන්දනීල මනීමයන් තූපන් සද්දාය කාරති සැදැහැ සිතින් ඉන්ද්‍රනීල මානෙක්කයෙන් ඒ රජතුමා Eh, සත්තුරුවන් අතුරලා ඒ eh, සුමන සමන් දෙවියන් කේශධාතුන් අසලා නිදන් කරනවා. ගීවට්ටි ධාතුන් බුද්ධස්ස ආනෙත්වා ජම්බු දීපතෝ නිදාය සරබුත්තේරෝ මේදවන්න ශිලායතන් සරබු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ දඹදිව සිට වැඩම කොට තැන්පත් කරවනවා. කාරේසි ද්වාදස සහ ද්වාදසහත් මුච්චකං චේතියන් තහින් ඒ සරබෝ මහරහතන් වහන්සේ ද්වාදස 12 යොදුන් මේ 12 රියන් සෑයක් හදනවා මවනවා දේවානම්පිය තිස්සස් දේවානම්පිය තිස්සස් රඤ්ඤා බහතු කුමාරකෝ කාලයක් ගියාට පස්සේ දෙවියන්ට ප්‍රිය වූ රජතුමා කවුද දේවානම්පිය තිස්ස රජුරුවන්ගේ මල්ලි වූ කුමාරයා කවුද? චූලාභය කුමාරයා. උද්ද චූලාභයෝතිංස හත්තුච්චක මකාසිතං. ඒ චූලාභය රජතුමා රියන්තිහා කුසට අර මේදවරණ පාසාන් මේ සෑය වහලා මයි අංගනේ තව සෑයක් හදනවා. දැන් චෛත්‍ය කීයද? ඉස්සල්ලාම නීලවර්ණ සෑය රියන් හතක් කුසයි. ඊළඟට මේදවර්ණ සෑය කංචුක සෑය රියන් 12ක් කුසයි. ඊළඟට චූලාභේ රජතුමා සෑයක් හැදුවා රියන් රියන් 30 කුසයි කංචුක සෑය. දුට්ටගාමිනී භූමින්දෝ සාසනෝදය කාමකෝ සාසනයේ හිත කැමැති දුට්ටගාමිනී අබේ රජතුමා අසීති රත නොබ්බේදාන් තස්ස කංචුක චේතියන් කාරේ සිතන් නමස්සාමි මයිංගන සුවිස්සුතං මනාව මයිංගනේ නමිති ප්‍රකටව අසූරියන් ඔසට දුටු ගැමුණු රජතුමා කළ සෑය මම වන්දනා කරමි ලංකායත්ත පතමන් සුගතෝ නිසජ්ජ ලංකාවට ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ වැඩලා යම් තැනක වැඩ හිටියාද යක්කේ දමේසි නිජ ශාසන පාලනාය භාග්‍යතුන් වහන්සේ යක්ෂයන් দমনය කළා මේ ශාසනය ආරක්ෂා කිරීම පිණිස තානේ තහින් නිහිත කුන්තල ගිහිව ධාතු එතනම ග්‍රීව ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙනවා වන්දාමි සාදු මයංගන තූපරාජං අපිට සෑ මයංගන සෑ අභියස උන්වහන්සගේ ගුණ සිහි කල්ලා මේ විදිහට ගාතා කියලා වඳින් දැත්තන් කොයි තරං වාසනාවක්ද. කොයි තරන් සැනසෙල්ලක්ද. අපේ පින්වතුන්ට සෑයක ළඟට ගියාට පස්සේ මොකක්දෝ එකක් වෙනවා. ගාතා මතක් වෙන්නෙත් නෑ ඔහේ යනවා. මතක් වෙනවා කැමරාව තියෙනවනම් ටැලිෆෝන් එක තියෙනවනම් ඒව මතක් වෙනවා. මේ වගේ ආනුභාව සම්පන්න දේවල් මේ ඡායවල වලට වඳිනකොට පිනට හානි කරගන්න එපා. දැන් මේ බලන්න මේ ජීවමාන තූප හතරටම එකපාර වන්දනා කරන්න පුළුවන්. සම්බුද්දේ ධර්මානම්හි තූපායේතේ පටිත්තිතා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දීම චෛත්‍ය හතරක් හැදුනා. කේස දුස්සේහි ධාතුහි චත්තාරෝතේ නමාමහං. කේස ධාතුන් වහන්සේලා නිදන් කරලා සිළු මිනිසෑය හැදුනා. ඊළඟට සලු නිදන් කරලා සලු මිනිසෑය හැදුනා. නැවත කේස ධාතුන් වහන්සේලා නිදන් කරලා ගිරිහරු සෑය හැදුනා. නැවත කේස ධාතුන් අතර නිදන් කළා මායි අංගනේ සෑය හැදුණා. ඒ සතර සෑය මම වන්දනා කරමි. පින්වතුනි සෑ වන්දනාවකට යනකොට ඉස්සෙල්ලාම ටෙලිෆෝන් එක ඕෆ් කරගන්න. අපිත් එක ගිය ළමෙක් නම් සෑයක ෆොටෝ එකක් ගත්තොත් මම නම් කියනවා උඹ මේ සෑයට ආපහු ඇඳලා සමාව ගනින්. සමහරට ෆොටෝ එකක් ගන්න හිතෙනවා. සිහි කරනවා, සතුටු වෙනවා. වරදක් නැහැ. හැම වෙලාවෙම හිතෙන් හිතන්න මගෙන් දෝෂයක් වෙනවා නම් සමා වෙන්න. මම දැකලා තියෙනවා සමහර සෑයවල වල වන්දනා කරලා අපි ටිකක් විවේකයෙන් ඔහේ ඉන්නවා සෑය දිහා බලාගෙන. සමහර දරුවෝ මයි අපි කියමු මයියංගනේ කියලා මයියංගනේ සෑයට ගොඩ වෙනකොටම කෝල් එකක් එනවා. ඕන කනට ගන්නවා. හලෝ අපි මෙහි ඉන්නේ කියලා දැන් වටේ අනිත් අයත් යනවා මෙයත් වටේ යනවා පිටිපස්සේ ගිහිල්ලා සෑමලුවෙන් එළියට යනවා. එළියට ගියාට පස්සේ ටෙලිෆෝන් කෝල් එක ඉවර වෙන්නේ. සෑය කොහෙද? කොහෙද තිබ්බේ? මොකද්ද? සුදුයිද? කළුයිද? මොකක්වත් දන්නේ නැහැ. මේ පිනට හානි කරගන්න හැටි මේ අතේ තියෙන මේ අඟල් දෙක තුනක මේ පොඩි කෑල්ලක් මොකද්ද අපේ චිත්ත સંતાනෙට කරන වින්නහිය. ඒ නිසා සෑවන්දනාවකට යනකොට ටෙලිෆෝන් එක ඕෆ් කරගන්න. ෆොටෝ ගන්න එක දෙවෙනි තැනට තියාගන්න. සෑවන්දනාව පළවෙනි තැනට තියාගන්න. සෑයෙන් බුදුරැස් විහිදෙනවා කිව්වොත් ඔබට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මොකද්ද? කැමරාව. සදහැසිත උපදවගෙන සාඳුනාද පවත්තලා අනුමෝදන් වෙන්නේ දෙවන ඔබ. ඇයි අපිට ඉස්සරහට තාක්ෂණය එන්නේ? ඇයි පස්සේ සද්ධාව එන්නේ? ওই දෙක අපි මාරු කරගන්න කාලය එළඹී ඇත. ඉදිරියට ශ්‍රද්ධාවත් පිටුපසට කැමරාවත්. නේ? ඉතින් ඒ නිසා අපේ හිතේ යමක් රැඳුනොත් ඒ හිතේ රැඳිච්ච දේ සසරට එකතු වෙනවා. කැමරාවට රැඳෙන දේ කැමරාවේ මිතුරු වෙලා යනවා. ඒ නිසා මේ වාගේ උතුම් සෑරජානන් වහන්සේලා සදහැසිතින් වන්දනා කරගන්නට ඇත්තම් කොයිතරම් වාසනාවක්ද මට හිතුණා අපි මේ සෑරජානන් වහන්සේ මයංගන මහා සෑරජානන් වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනත් සිහි කරලා අපි ටිකක් වන්දනා කළොත් හොඳයි කියලා. එහෙනම් අපි වන්දනා කරගමු. සාන්දු සාන්දු බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ අවස්ථා තුනකදීම දෙවෙනි වතාවට ලංකාවට වැඩම කළේ ඔව් නාගයන්ගේ නාගදීපයට වැඩම කළේ දෑවැද්දට මැණික් පුටුවක් දුන්නා ඊට පස්සේ දුව මැරුණා එතන මාමණ්ඩිට හිතුණා මැණික් පුටුව ආයෝන චූ මහෝදර චූලෝදර කිව්වා එහෙම බෑ දෑවැද්දට දුර දෙයි දෑවැද්දටම තමයි යුද්ධයක් ඇති වුණා. සංසිඳවන්ට ආකාශයෙන් වැඩම කළා. උන්වහන්සේ වැඩ හිටපු බිම නාගදීපේ. මැණික් පුටුව උඩමයි වැඩ හිටියේ. ඒ මැණික් පුටුව අදටත් තියෙනවා. මට පුදුමේ නාගදීප වටේම දාලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු මැණික් පුටුව අදටත් තියෙනවා කියලා. කොටින්ගේ රාජධානය. ඇයි ඒක විඩි යුණ්ඩයක්වත් නොයදුනේ? මට ඒ කාලේ ආරස්සකංශේ හිටපු අයකින් වෙන්න ඕන මට දැනගන්න ලැබුණා. දවසක් ට්‍රක් රථවල දාලා යකඩ දන්වල දාලා මේ පොඩි චෛත්‍යයක් නේ. අඩි 40ක් 50ක් ඇති උස. වටේට දන්වල දාලා ට්‍රක් රථ වලින් ඇදලා දන්වල සුණු විසුණු වෙලා සෑය විරාජමානයි. හරි පුදුමයි. අහස උසට කෝවිල් ඒ වගේ රූප ගණන් කරන්න බෑ. ඒ අතර රිදීවම් පැහැයෙන් නාගදීප සෑය වැඩ ඉන්නවා. මිනිස්සු දහස් ගණන් අසුර ලෝකෙට යන දෙවිවරු වගේ මුහොඳෙන් එගොඩ වෙලා අපේ සෑය වැඳලයනවා. අවුරුදු කීයක්ද? පින්වතුනි දැන් ධාතු පරිණිරවාණය ගැන අපි එළිවෙන යාමට කතා කරනවා. ওই සෑය දිබා වෙලා මැණික් පුටුව යම් දවසක ආකාශයට එනවා. එතකල් කිසි කෙනෙකුට හොල්ලන්න බෑ. එතකල් කිසි කෙනෙකුට සෝලවන්න බෑ. ඉතින් ඒ නාගදීප උතුම් මහන්සෑයට নমස්කාර වේවා. ඊතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම ඇති වුණ පාරිභෝගික සෑයක්. ධාතුන් වහන්සේ නමක් මැණික් පළඟ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවට ලංකාවට වැඩම කළේ කොහෙටද? එදා ඒ නයින්ගේ වෙච්ච අසිරිය දැකලා මිනිකැට net නා රජෙන් දුන්. ඔන්න අපි මේ බණ කියන ප්‍රදේශයට අරක් ගත්ත කෙනා. දැන් ඇවිල්ලා ඇති. ඔන්න ඔබ තමුන්නාන්සේ ගැනයි මේ කියන්නේ. ඉතින් ආ ඔබ තමුන්නාන්සේ ආරාධනා කළා මණියක්කිත නාරයතුමා ස්වාමීනි අනුකම්පාව පිණිස වඩින්න කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අනුකම්පා සහගතයි. ඔය දැන් දෙවෙනි වතාව නාගදීපට වැඩම කළේ බුද්ධත්වයෙන් පස්වෙනි වතාවෙන්. ආ පස්වෙනි අවුරුද්දේ. බුද්ධත්වයෙන් අටවෙනි අවුරුද්දේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා කැලණියට. කැලණියට වැඩම කරලා මේ නාරජතුමාගේ විමානේ දන් වැළඳුවා. අදටත් ඒ නාරජ දරුවෝ ඒ ශාලාවේ පිදු ශාලාවට පූජා කරනවා ඇති, වන්දනා කරනවා ඇති කැලණියේ. ගංගපතුලේ ඇත්තේ විමානේ. ඊට පස්සේ උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේට දානේ පූජා කළා. වැඩ හිටපු ආසනේ තැන්පත් කළා තමයි කැලණියේ වෙහෙර හැදුවේ. ධර්මයේ දේශනා කළා. නමුත් නාග ලෝකෙ නිසා මාර්ගඵල ලැබීමක් නැහැ. හරි ප්‍රසන්නයි. ශාසනේ හරි කැමැති. ඔය කැලණි වෙහෙර හදනකොට කොච්චර ආශ්චර්ය දේවල් සිද්ධ වෙලා තියෙනවද? ඔබ මේ ප්‍රදේශ නිසා දන්නව ඇති ජනප්‍රවාදේ. මිනිසුන්ගේ හිතේ දුක දුරු කරනවා. මිනිසුන්ගේ සෑ කැලණි සෑය ළඟට ගිහලා වැඳගෙන සද්ධාවෙන් සෑය දිහා බලාගෙනකොට දහහක් දුක් දුරු වෙනවා. මිනිසුන්ට හිතුණා මේක තමයි පව් නැතිවීම කියලා. අන්න මිනිස්සු කතාවෙන් කතාවට ආවා. වරක් වැන්දොත් කැලණි උපන්දා සිට කරපු පව් නැති වෙයි වරක් වැන්දොත් කැලණිය. දුක් දුරු වෙනවා. සැනසෙල්ල ඇති වෙනවා. නිහඬව සෑරජුන් දිහා බලාගෙන බුදුගුණ වරුණ හිතලා සජ්ජහනා කරලා සෑරජුන්ට උපහාර පූජාවක් කරන්න ඇත්තං මේ මනුස්ස ජීවිතය කුයි තරම් පිනත් දේක කැලනිය. ඉරස් කැලනි ගම් භාග්‍යතනාසේ පැම් පාස වුණා. අපිට අනුකම්පාවෙන්මයි. බුදු සිරුරේ ස්පර්ස කරපු ජල දහරාව ලංකාව දරණිතරේ පුරා ගලාගෙන ගියා. ඒ මන්නම් හිතන්නේ ජලය මුහුදට මුසුනේ නෑ කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ පැම්පාස් වෙන්න ඇඳපු දියසලුව යන් තැනක තිබ්බා. කොහෙද? චීවර සෑ යද කැලණේ එගොඩ කැලණිය. ජලසාටිකා ධාතුන් වහන්සේ ඊළඟට මතක් වුණා බුදුරජාණන්සේගේ ශ්‍රාවක දරුවෙක් පුල පුලා බලාගෙන ඉන්න බුදුරජාණන්සේ වෙනුවෙන් පර්වතයක් මුදුනේ කවුද? සුමන සමන් දෙවියන්. විමානේ මල් අතුරලා සමන් දෙවියන්ට ආරංචියක් තිබ්බා. ජනප්‍රවාදයෙන් තිබ්බා. කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ පර්වතයේ මුදුනට වැඩලා තියෙනවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ මේ පර්වත මුදුනට වැඩලා තියෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ පර්වත මුදුනට වැඩලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ වඩීමයි කියලා හිතනවා. ඒතර ඒ පර්වතයට වෙච්ච ආශ්චර්යයක් නේ. ඒ ඊපස්සේ භාග්‍යවතුන් වහන්සේ පර මේ ලංකා දරණතලයට වඩින්නේ 500ක් රහතන් වහන්සේලා සමග සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ හිටියා. මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටියා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ හිටියා. බක්කුල මහරහතන් වහන්සේ වැඩ හිටියා. ඒ 500 අතර. ඒතර ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 8 වෙනි වර්ෂයේ වෙනකොට 80 මහ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් බිහි වෙලා. අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිටියා ඒ පිරිස අතර. සීවලි මහරහතන් වහන්සේ වැඩ හිටියා ඒ පිරිස අතර. හැබැයි වැඩියේ නෑ එක නමක් අපි දන්න. කවුද? ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියේ නෑ. උන්වහන්සේට ඊර්දි තිබ්බේ නෑ. උපාලි මහරහතන් වහන්සේ රාධ මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩම කළා. මට නම් පුදුමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩියා කියනකොට අපි සේරුවිල ගියොත් සේරුවිල කියන්නේ වැඩ රහතන් වහන්සේලා වැඩපු තැනක්. කැලණිය කියන්නේ මේ රහතන් වහන්සේලා දාන වැළඳපු තැන. ආකාශෙන් වඩිනවා මුළු සමන් ගිරම මල් වලින් වැහිලා. සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් සතුටෙන් ඉතින් සමන් දෙවියන්ගේ විමානේ හරියට මැද ගල් පර්වතයක් තිබ්බා. ඒක මාණික්කයක්. සමන්දවිය ආරාධනා කරනවා. සිරිපා තබනකොට ඒ පය තව කෙනෙකුට නොපෑගෙන සේ මැකිලා යන අහනුභාවයක් ස්වාමිණි භාග්‍යතුන් වහන්ස ඔය උතුන් සිරිපා කමලේ ඇත. ඒ උතුන් සිරිපා කමල මට අනුකම්පා පිණිස මේ මාණික්්‍ය මත තබන සේක්වා. දෙවියන් බ්‍රහ්මයන්ගේ සිරස ඔය උතුන් සිරිපා ළඟ බිම තැබෙනු ඇත. ස්වාමීනී ඒ උතුම් සිරිපාන් කමල මේ මාණික්‍ය මත තබන සේක්වා. වඩිනා විට මේ මිහිතලයේ සිරිපා කමල් තබ තබා උස්තැන් පාත්වී පාත්තැන් උස්වී පොළොව සමතලාවේ ස්වාමීනී ඒ උතුම් සිරිපා කමල මේ මාගේ විමානයේ මාණික්‍ය මත තබන සේක්වා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ වැඩ ඉන්න අඟුලිමාලයන් দমনය කරන්න ඔය සිරිපා කමල් තව තබා වැඩම කළේ අපිව দমনය කරන්න ඒ උතුම් සිරිපා කමල මේ මාණික්‍ය මත තබනසේක්වා ස්වාමිනි ඔබ වහන්සේ ළඟ වැඩ ඉන්න මේ දුතාංග ධාරී මහා කස්සපයන් වහන්සේ පිළිගන්න ඔබ වහන්සේ පිප්පලි තෙරුන් වහන්සේ වඩිනකොට මඟට වැඩම කළා ස්වාමීනි සසරේ අතරමං වෙලා යන අපිට ඒ සසරෙන් නිදහස් වෙලා අමා නිවන ලබල දෙන්න ඔය උතුම් සිරිපා කමල යම් සලකුණක් මේ මාණික්‍ය මත තබන සේක්වා. ස්වාමීනි ඔබහන්සේ උපන් මොහොතේ ඔය සිරිපා කමල පිළිගන්න මහපොළුවෙන් පියුම් මතු වුණා ඒ උතුම් සිරිපා කමල මේ මාණික්‍ය මත්තේ තබන සේක්වා. ස්වාමීනි මේ ගිරිහිස මාගේ සිරස යයි සිතා මාගේ සිරස මුදුනේ ඔය උතුම් නිකලෙ සිරිවා කමල තබන සේක්වා. කොහොම සද්ධාවත්ද. කොහොම ශ්‍රද්ධාවත්ද. පුද්දුම ශ්‍රද්ධාවක්. තව විස්තර කියනවා ස්වාමිනි ඔබහන්සේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි සසර දුකින් නිදහස් වෙන්න සිරිපා කමල් තබ තබා වැඩම කළේ ඒ උතුම් සිරිපා කමල තබන සේක්වා භාග්‍යතුන් වහන්සේ සමන් දෙවියන්ටත් අපටත් අනුකම්පා පිණිස භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් දිව්‍ය පුත්‍රේ මේ වාගේ තැනක සිරිපා සලකුණක් තිබුණොත් මිනිසුන්ට සිරිපා කමල වඳින්න කැමති වුණොත් කොහොමද මෙච්චර උස කන්දක් එන්නේ ස්වාමීනි සදහැසිත ඇත්තම් සදහැසිත ඇත්තම් ඔහුහු පුළුන් රොදක්සේ මම භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වන්දවනවා අදටත් සැදැහැසිතින් ගියොත් අපි දන්නේ කොහොමද සිරිපාද නගින්නේ කියලා. ඒ ආනුභාවය අදටත් තියෙනවා. පුදුමයි මේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය සමන් දෙවියන්ගේ උපකාර මේ ලැබෙන තැනන් මේ සිරිපාදේ තරම් හිතා ගන්න බෑ. ඉතින් අන්නම් වාලේ යන්න එපා. බුදුගුණ කී කිය යන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳින්න යනවා කියලා හිතාගෙන යන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ ගන්ධකුටියේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ඒ ගන්ධකුටියේ දොරටුව ළඟ බුදුරජාණන් වහන්සේ සිරිපා ලකුණ තබලා තියෙනවා. අනේ මං වඳින්න යනවා කියලා යන්න බලන්න. බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දඹදිව ඉඳලා මේ සමනල කන්දට වැඩියා නම් මේ කන්ද පාමුල ඉඳලා මුදුනට ඇයි අපිට නගින්න බැරි? මිනිස්සු ගෙවල් දොරවල් දරුවන්ට ලියලා දීලා ගල් පර්වතවල බඩගගා මේ ඇඟේ හැම පතුරු ගහගෙන ගිහිල්ලා බුදුරජාණන් සිරිපා කමල වැන්දි අදා අපිට ඒ විදිහට වඳින්න නැහැ. අනේ උතුම් සිරිපා කමල අපිට වන්දනා කරන්න නැත්තම් කියලා සාදරයෙන් වන්දනා කරන්න නැත්තම් කොයිතරම් දෙයක්ද? දිවා ගුහාවේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. සොළොස්මස් ස්ථානෙම බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය පැතිරිලා ගියා. මුතියංගනේ සෑයට වැඩම කළා. මුතියංගනී බුදුරජාණන් වහන්සේ දෙවියන්ට බණ කියපු තැන. බුදුරජාණන් වහන්සේගේ මුත්තික ධාතුන් වහන්සේලා තැන්පත් වන දෙවියෝ නිතර මලින් සුවඳින් ගඳින් පූජා කරන තැනක් තමයි මුතියංගනේ කියන්නේ. අපි පස්සේ කතා කරනවා මුතියංගනේ ගැන. ඒ උතුම් මුතියංගනේ ඇතුළු 12 මස් ස්ථාන ඇතුළු තව තියෙනවා. අපිට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ හරියටම 16ක වැඩ ඉඳලා වැඩියා කියලා. නෑ ඒ පස්සේ කාලේ ප්‍රකට වූ තැන් වලින් හැදිච්ච 16ක්. තව අප්‍රකට අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය තැන් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සෑම තැනකම දෙවියන් බඹුන් පින් ඇත්තන් සසර දුකින් නිදහස් කරවලා වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා වැඩලයි බුද්ධානුභාවයේ පැතරපු නිසා අදටත් මේ පොළොවේ බුද්ධානුභාවය තියෙනවා. බුද්ධානුභාවය නැත්තම් කොහොමද මේ නිදිවරාගෙන ඇස්කම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පරම්පරා කතා අහන්නේ? දැන් මේ වස්සාන ධර්ම දේශනාව මාසයක් පුරා පැවැත්වෙනවා. හැමදාම හැන්දෑවට දුවගෙන එනවා බණ ටිකක් අහන්න ඕන කියලා කොහොමද අහන්නේ? ශාසනය විනාශ වෙන්න නොයෙක් නොයෙක් දේවල් වෙනවා. ශාසනය විනාශ වෙන්න නොයෙක් නොයෙක් දේවල් වෙද්දී මේ බුද්ධ ශාසනයම බැබලී බැබලී මතුවෙලා තියෙනවා. කොහොමද ඒවා වෙන්නේ? මීට අවුරුදු 2500 ගානකට 2300 ගානකට කලින් රෝපණය කරපු බෝධින් වහන්සේ අදටත් වැඩ ඉන්නවා. මහබෝධි අපවත් වෙනකට තව බෝධි අංකුරයක් හටගන්නවා. කොහොමද වෙන්නේ. එලාරගේ පාලන කාලේ සම්පූර්ණයෙන්ම ජයසිරි මහ බෝධිනාස එලාරගේ පාලනය තිබ්බේ. ඉතුර එලාර මේ ජයසිරි මහ බෝධිනාසගේ ආරක්ෂාවට දැම්ම සිංහලේ. එලාරට එහෙම හිතක් ඇති වුණේ ඇයි. ඊට පස්සේ එලාරගේ පිරිස රාත්‍රී කාලේ ජයසිරි මහ බෝධින් වහන්සේ කපන්න යනකොට ඒක හිටිය මහිතේ නන්දිමිත්‍ර නන්දිමිත්‍ර එක කකුල අපාගෙන අනෙක් කකුලෙන් කොලයක් ඉරිනවා වගේ මනස ඉරලා තියෙන. වීසි කරන මිනි අතුරු දහන් වෙනවා. බෝධීන් වහන්සේට කාටවත් අත තියන්න බෑ. පැහැදිලිනේ? ඉතින් ඒ ඒ සාව බෝධීන් වහන්සේ අදටත් වැඩ ඉන්නේ. සීරුවාවිල වල් බිහිවිලා ගිහිලා කැලේ කවුරුවත් නැති මිනිස්සු. අවුරුදු 28ක හාඳුර නම ධාතු වංශය කියවලා සීරුවිල හොයාගෙන යන්න හිතෙනවා. හොයාගෙන හොයාගෙන කරත් වලින් ගිහිල්ලා ගිහිල්ලා කෑමක් නැහැ වතුරක් නැහැ. ගිහිල්ලා ගිහිල්ලා නැවතෙනවා පස් කන්දක්ම දුනේ. සීරුවිල සෑය. වන්දනමාන කළා නිින්ද යනවා. හීරින් සෑයක් පේනවා. මම මේ සෑය හදනවා කියලා හිතනවා ආශ්චර්යයි අද්භූතයි හේතුව කුමක්ද අපිට අවුරුදු 28 ඒ දේ එහෙම හිතෙන්නේ නැහැ. මං ගරා වැටිච්ච සෑයක් ළඟට අවුරුදු 28ට ගිහිල්ලා මං කල්පනා කළා මං දැන් අවුරුදු 28යි මං දැන් පස්කන්දක් මෙහෙ බලා ඉනවා මට සේරුවිල නායක හඳුරන්න වගේ චෛත්‍යයක් හදන්න හිතෙනවද කියලා බැලුවා. ඇතුලේ කොනකවත් නැහැ. වාහන ගන්න වාහන එතෙන්ට ගේන්න පුළුවන් පාරවල් අද තියෙනවා. සිමින්ත කොට්ටයක් රුපියල් 12යි සේරුවිලට ගේනකොට රුපියල් 25යි. කරත්ත වලින් ගෙනල්ලා තියෙන්නේ. කවුරුවත් නැහැ. සේරුවිල් නායක ඒ ඒ වගේ තරුණ භික්ෂුවකට මේ සෑය හදන්න ඕන කියලා හිතන එක ආශ්චර්යයි. ධාතුන් වහන්සේලාගේ ආනුභාවය. උන්වහන්සේට හේවිසි හඬ ඕන තරම් ඇහෙනවා. දෙවිවරු ඕන තරම් පේනවා. සෑය හදලා කිරිසිදු පාටින් බබලලා සෑය විවෘත කරන දවසේ අස්සක් මුල්ලක් නෑර සුදු ඇඳුමින් ඇඳගත්ත මිනිස්සු. සේරුවල් නායක ස්වාමීන් වහන්සේ කියනවා අපවත් වී වදාළ දඹගස් හාරි අවසරයි සුමේදංකර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියන උන්වහන්සේගේ සටහනක තියෙනවා මං එදා මේ පස්කන්දට එනකොට කවුරුවත් නැහැ. මගේ තනිනොන් නොතනියට හිතියේ වලස්සුත් පර්වත වගේ පේන අලි ඇත්තුත් විතරයි. මගේ යාළුව වුණේ උදේ පාන්දරම අර පැල්කොටේ වරිච්චි බිත්තියේ දොර ඇරලා එළියට එනකොට මිදුලේ ඉන්න වලස්සු ටික තමයි මගේ යාළුවෝ. එහෙම හිටපු මං අද මේ සුදු ඇඳගත්ත දෙනෝ දහක් දෙනා සාදුකාර දීලා සෑය වඳිනකොට මගේ හිත ඇතුලේ චිත්ත ප්‍රීතියක් හට ගන්නවා. කය පුරා කරන්ට් එකක් වැදුනා වගේ චිත්ත ප්‍රීතිය පැතිරිලා යනවා කියනවා. කොයි තරම් සද්ධාවන්ත භික්ෂුවක්ද? යුග පුරුෂේ ලිඳක් හාරගෙන එතකොට තනිකර මේ පොඩි පොඩි ලඳු කැලා ලිඳක් හාරලා තැන් තැන්වල අඹගස් හිටවල ඒ අඹ මේ ලිඳෙන් වතුර අරන් අඹ ගහක් ළඟට ගිහිල්ලා පැම් පාසු වෙනවා. ආය වතුර එකක් අරන් ගිහලා ඊළඟ අඹ ගහ ළඟ පැම් පාසු වෙනවා. උන්වහන්සේ පැම් පාසු වී හැදිච්ච අඹ ගස් යට තමයි අද සේරිවිල ගියාට පස්සේ මිනිස්සු ඉන්නේ. උන්වහන්සේ දුකසේ හදපේවා. ඇයි මෙහෙම මේ වගේ පින්වන්තු එන්නේ ඇයි? මේ බුද්ධ ශාසනය මේ ලංකා ධර්ණිතලේ තියෙනවා. දඹදිවෙන් අතු ගෑවිලා ගියා. මේක කොහෙන් හරි මතුවෙනවා. උපසම්පදා භික්ෂුන් පහක් නැති වෙන තරමට ලංකාව ආවා. බුද්ධානුභාවය පැතිරුණා. තුන් වතාවක් ලංකා ධර්ණිතලයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ බුද්ධානුභාවය පැතිරෙව්වා. අපි වන්දනා කරමු. සා කියන්න සිරිලක වඩිනා මුනිදුන් මියුගුණු සෑබිම සිටිමින් පත්කඩයද එලා සොඳින් දැහැන් වඩන්නේ අපමුනිදුගේ බුදු සිරුරින් රැස් විහිදෙන්නේ ගිරිදිවයින පනින යකුන් ආයෙත් මෙහි නොයන ලෙසින් සුමන සමන් සුරිඳුට රට බාර කරන්නේ සිරිලක රැකවරණ සදා මුනිදු අඩින්නේ සතනට වැද නාග රජුන් මැනින් පුටුව ගන්ට බලෙන් වෙනසෙන විට ඔවුන්නෙයින් මුනිදු වඩින්නේ සිරිලක සාමය ඇතිකොට සෙත සලසන්නේ පහස ලබා කැලනි ගඟින් වැඩහිඳ කැලනියේ සොඳින් දෙසායේ අමා සදහම් සෙත සලසන්නේ අපමුනිදුන් කරුණාවෙන් සෙත සලසන්නේ සමං සුරිඳුගෙන් ඇරයුම් ලබාහිමේ වැඩිමුනිදුන් සමනොල සිරසේමුනිදුගේ සිරිපාද තබන්නේ සාදු සාදු අපි මුනිදුගේ පාද වඳින්නේ සාදු සාදු අසිරිමත් ධාතු කතාව අපි මේ අහගෙන ඉන්නේ ස්වාමීනී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන තෙක්ම මේ ලංකාවේ ඊට මෙහා කාලේ ධාතු කතාවක් පිළිබඳව සටහනක් නැද්ද? මේ පිංහතුනේ බුදුරජාණන් වහන්සේ වැඩපු සෑම තැනක්ම බුද්ධ දේශනාවේ තියෙනවා කියලා එකක් නැහැ. හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම රාජරාජ මහා අමාත්‍යවරු ඇසුරු කරනවා. එතකොට ඒ කිසිම තැනක මට බියක් හටගන්නේ නැහැ. එතකොට රජවරුන්ගේ යම් භාෂාවක් තියෙනවද? සංවේදී වෙන යම් භාෂාවක් තියෙනවද? මම ඒ භාෂාවෙන් ධර්මයේ දේශනා කරනවා. එයාට ඒක වැටහෙනවා. මම චාතුම් මහරජික පිරිස් අතරට යනවා. ඒ පිරිස් අතර ඒ චාතුම් මහරජික දෙවියන්ගේ භාෂාවෙන් ධර්මයේ දේශනා කරන දෙවරු දන්නේ කවුද මේ බණ කිව්වේ කියලා. ඊට පස්සේ නොයෙක් මාර පිරිස් මාර පිරිස් අතරට ගිහිලා මාර පිරිසට දහම් දේශනවා මාරයන්ගේ භාෂාවෙන් මාරයෝ දන්නේ මේ කවුද කියලා. මේ වගේ අට පිරිසක් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒතකොට ලංකාවට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩම කළ බව අපේ වංශ කතාවල අටුවාවල තියෙන විසක්ක සූත්‍ර දේශනාවේ නෑනේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ තව තව තැන්වලට වැඩම කළා තියෙනවා. ඒ තැන් සඳහනක් නැත්තේ කතා නොවෙන්නේ බුද්ධානු භාවය අවුරුදු පන්දාසක්කල් පවතින්නේ පිංවතුනේ මේ ලංකා ධරමිතලේ. අනිත්තැන් ඔහේ මොකක්දෝ වෙලා යනවා. හැබැයි වැඳුම් පිදුම් ලබනවා. ඇයි ඉන්දියාව අර විශ්ණු පාද ටෙම්පල්. විශ්ණු දෙවියන්ගේ පාදය කියලා බුදුරජාන් වන්සගේ සිරිපතුලට වඳිනවා පුද්දනවා. ඇයි මක්කම වඳිනවා පුදනවා සත්කාර කරනවා ඒව ඒ විදිහට වෙනවා ඊට පස්සේ නර්බදා නදියේ තියෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල එක වතාවක් මේ ජල කඳක් ඇවිල්ලා සිරිපතුල සේදිලා යනවා ඊළඟ වතාවේ ජල කඳේ මණික් ඇතිරිලා යනවා ඕන පුළුවන් නම් ගිහලා බලන්න හිත හොඳට එකඟ කරගෙන ගත්තොත් කෙනෙකුට යන්න පුළුවන් වෙයි නේ බුදුරජාණන් වහන්සේගේ ස්ථාන බලන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන් සක්මන් කරපු තැන් ඉන්දියාවේ ගියොත් කොයිතරම් පූජනීය තැන් තියෙනවද බුදුරජාණන් වහන්සේ පැන් වළඳපු ළිඳට අද මිනිස්සු වඳිනවා බුදුරජාණන් සක්මන් කරපු සක්මන් මළුවට වඳිනවා බුදුරජාණන් වහන්සේ වැඩ වැඩ හිටපු ගන්ධ කුටියට වඩිනවා මේ වඳිනවා සැවැත් නුවර ගන්ධ මේ සුදම් සභාවට දම් සභාව තියෙනවනේ සැවැත් නුවර ජේතවනාරාමේ පොඩි ඉඩක්. මට හිතුණා මේ සෑම අඟලකම රහතන් වහන්සේනමක් බිහි වෙලා තියෙනවා නේ කියලා. මුළු ඉන්දියාවේ අංශු මාත්‍රයක් ගානේ පූජනීයයි. පින්වතුනි මැණික් ගොඩක් උඩ ඉන්නේ අන්ධයෝ වුණත් අන්ධයන්ට මැණික පේනුන්නේ නැහැ කියලා මැණික අගේ අඩු වෙනවද? මැණික මැණිකමයි. ඉන්දියාව කියන්නේ අන්ධයන් ගැවසීගත් මාණික්ක රත්නයක් වගේ. ඇස් පේන මිනිස්සු ගිහිල්ලා අතගාලා එනවා. මණිකං කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේ දැන් පසු එන්නේ. බුදුරජාණන් වහන්සේ 80 වෙනි පියේ වාසය කරනකොට උන්වහන්සේ පිරිනවම් පාන්නට වඩිනවා. වතුර පොදක්වත් අරන් යන්නේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ බලන්න හිතේ ස්වභාවය අග්‍ර උපස්ථායක. තුන් ලෝකයේම බුදු කෙනෙකුට උපස්ථාන කරන්න කෙනෙක් පහළ වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ තරම්. ආනන්ද ස්වාමීන් වහන්සේ වතුර අරන් ගියේ නෑ. බුදුරජාණන් වහන්සේත් ආනන්ද වතුර ටිකක් ගන්න වදාගද? පැම් පොදක් කෙරෙහිවත් උන්වහන්සේලාගේ හිතේ කැමැත්තක් නැහැ. ආනන්ද පැම් පිපාසයි. වතුර බොර වෙලා ඉදිරියෙන් එන නන්දිය. ස්වාමිනේ ඉදිරියේ කකුත්තා නන්දිය තියෙනවා. ආනන්ද දැන් නම් පැම් පිපාසයි. පාත්‍රය අතට අරන් දාහක් සිතිවිලි හිත හිතා යන්නේ. මාගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේට බොර වෙච්ච වතුර පැන් කොහොමද මම පූජා කරන්නේ? කරත්ත 500ක් ගිහිල්ලා බොර හැලියක් වගේ බොර වෙලා තිබ්බ වතුර ආශ්චර්යයි අද්භූතයි ආනන්ද ස්වාමීන් වහන්සේ යනකොට නිල් කැටදිය. 이르දියක් නෙමෙයි මෙහි මහපොලොවට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ පැන් ගමකින් වරෙනකට පැන් දෙන්න එපා කියලා බමුණු ලිංවල වතුර වහලා පිදුරු දාලා. ස්වාමීනී පැන් වලදන්න විදිහක් නෑ මේ පිදුරුවලින් වහල ආනන්ද දැන්නම් පැම්පි පාසයි. ආනන්ද ස්වාමීන් වහන්සේ පැම් පාතරය අරන් පාත්‍ර ධාතුන් වහන්සේ අරන් ලිඳ ළඟට යනකොට ඇතුලෙන් වතුර මොල්ලි උනලා උඩට ඇවිල්ලා අර පිදුරු ගහගෙන ගිහිල්ලා. බුදුගුණ මහ පොළොවට දැනෙනවා. සාල වෘක්ෂ දෙකක් ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට අවසාන මොහොතෙත් පිහිට වෙනවා. කවුද සුබද්දට පන්සියක් භික්‍ෂූන් අතර බුදුරජාණන්සේ පිරිනිුවම් පාන්ඩේ උත්සාහ කරන්නේ. දෙවිවරු අඬනවා. ඊළඟට දෙවිවරු වැළපෙනවා. ඊළඟට දෙවරු කෝලාල කරනවා බිම පෙරලෙනවා කෙහිවලු කඩාගෙන අඩනවා. අති කිප්පන් චක්කුන් ලෝකයේ අන්තරදහන ඉතා ඉක්මනින් මේ ලෝකයේ දහන් ඇස අතුරු දහන් වෙනවා. අනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය නම් තවත් කාලයන් කියල හිතෙනවා. ඒ නිසා පිංහතුනේ ඇත්තටම බුදුගුණ හිත හිතා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා කියලා හිතනකොට කොහොමද අපි දරාගන්නේ අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් මෙතන ඉන්න කී දෙනෙක් සසර දුකින් නිදහස් කරවලාද අපේ හිතවල ධර්ම අවබෝධයට සමහර වෙලාවට වැහිලා තියෙන පොඩි දෙයක් පොඩි දෙයක් අපි කොහොම මාන්නේ එක්ක අපේ නිතර තරහ එන එක මොකක් හරි දෙයක් වැහිලා දෙන එක රාගය. බුදුරජාණන් වහන්සේ බලන්න දවසක් දානෙට වැඩිය ඒ ගෙදර තරුණ යුවලක් ඉන්නවා. අලුත බැඳලා තියෙන්නේ. අර අර පිරිමි ළමයා අර ගෑනු ළමයා දිහාමයි බලාගෙන ඉන්නේ. දැන් බුදු කෙනෙක් වැඩලා දානෙත් බෙදනවා. එයා දානෙ බෙදන්නත් එන්නේ දොරටු මුවා වෙලා බලාගෙන ඉන්නවා. අනේ මගේ පණ කියලා. ඊට පස්සේ ඊතුර දැන් කොච්චර හිතේ කෙලෙස් ගින්නක් ඇවිස්සෙනව ඇතිද සංගයා වැඩලා ඉද්දිනොත් අර කෙල්ල දිහාම බලාගෙන ඉන්නේ ඊට පස්සේ දැන් ගෑන් ළමයා යනකොට මෙයත් දොරෙන් දොරට මාළු වෙලා අර ගෑන් ළමයා දිහාම බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ බැලුවා මේ කෙනේ සක්ක පනිනවා අඳුරු ගුහාවක තියෙන පහනක් වගේ පිනක් පේනවා මේ හිතයන්ට මෙයාට මේ ධර්මය අවබෝධ කරන්න බාධා වෙලා තියෙන මෙයා හිතේ මේ ඉන්නේ බුරබුරා නැගෙන රාගය. මෙයා මේක සංසිඳුවා ගත්තා නම් ධර්මය අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ 이르දියක් කළා ගෑනු ළමයා පේන්නේ දැන් තමන් ආසාවෙන් බලාගෙන හිටපු රූපේ නැති වුණා කියනකොට හැම තැනම හොයනවා. හැම තැනම හොයනවා ලෝකෙම නැති වුණා වගේ. දැන් මේ හදවත පිච්චිලා ගිහිල්ලා. එකම එක්කෙනයි දැන් පේන්නේ පිහිටක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේගේ සසරේ කවදාවත් රවල බලලා නැති පිනෙන් හටගත්ත ඉන්ද්‍ර නීල නේත්‍ර කැල්මෙන් අර පුද්ගලය දෙහ බැලුවා. බලනට දාහක් දුක් තුනි වෙලා ගියා. එයාගේ ලෝකෙ ඔක්කොම අමතක වෙලා බුදුරජාණන්සේ විතරක් පේන්න පටන් ගත්තා. බුදුරජාණන් වන්සේ ධර්මය දේශනා කළා සෝහන් වුණා. ළඟ ඉන්න අනිත් එක්කෙන. දැම් ප්‍රශ්නයක් නෑ. ඔය වගේ අය කොච්චර ඇතිද අපි අතර. කොච්චර ඇතිද. බුදු කෙනෙක් හිදිය නම් මොකක් හරි දරනවා. සමහර වෙලාවට ගෑනු කෙනෙක් ළඟ ඉන්නවා දැකලනම් රහත් වෙන්නේ ළඟ ගෑනු කෙනෙක් හරි මවනවා. මැව්වේ නැද්ද? තමන්ගේ தත්ත්වේ තේරෙන්නේ රාගය ඇවිස්සුන තැන නම් ඒකටත් මඟ පාදනවා හේතුව එක භික්ෂුන් පිරිසක් එනවා අපි රහත් වෙලා කියලා හිතාගනවා බුදුරජාණන් දේශනා කළා මෙයාලට මෙයාලා ගැන තේරෙන්නේ නැහැ පණිවිඩයක් එවුවා ආනන්ද ওই භික්ෂූන්ට සෝහනට ගිහලා එන්න. සෝහනට යනකොට අලුතෙන් දාව මිනි රාගය ඇවිස්සුණා. ආ ඊට පස්සේ ඇවිස්සුණ ගමන්ම ආව ෂොක් එක. අහෝ මෙච්චර කාලයක් අපි හිතුවේ රාගේ නැතුව ඉන්න අපිනේ කියලා. බුදුරජාණන්සේ ආලෝක කදම්බයක් එවලා ආලෝකයේ තුලින් වදාරනවා හිතේ ස්වභාවය මේකයි කියලා අරහත්ත්වයටපත් වුණා. හරිම පුදුමයි. බුදු කෙනෙක්ගේ අනුකම්පාව. එහෙව් බුදුරජාණන්සේ පිරිනොම් පානකට කොහොමද දරාගන්නේ? කෙනෙකුට ධර්මය අවබෝධ වෙන්නේ කොහොමද? තව එක තියෙන එක සාමණේර ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේ මේ පාඩුවේ ඉන්නවා. වත්පිළිවෙත් කිරීම තුලින් තමයි පින උපද්දන්නේ. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ දේශ ඒ භික්ෂුව උපසම්පදාවෙන් දාව බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඔබ සංඝයට පැන් පූජා කරන්න. පැවිදි මේ උපසම්පදා වෙන්න ඕන කාලේ අපි කියන්නම්. අවුරුදු 12ක් පැන් පූජා කරලා තියෙනවා. ආනන්ද අන්න අර භික්ෂුව උපසම්පදා කරන්න ටික කාලේ අරහත්ත්වයට පත් වෙනවා. හරි පුදුමයි. ධර්මයේ අවබෝධ කරවන්න අනිත් අයට පුළුවන් නම් අබමිටක් හොයාගෙන වරින් කියනවා. අබමිටක් සොයාගෙන යනවා. ප්‍රාතිහාර්ය 3300ක් පානවා. එහි ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පානකට එක කොච්චර යහපත බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නැත්තම් අඟුලිමාල පටාචාරා කිසා ගෝතමී වැඩි ඕන්නේ අපි අපි අද කොහෙද අද මේ රාත්‍රියේ ධාතු කතාවක් අහද්දී ධර්මයේ තිබ්බේ නැත්නම් ඔහි බීලා කාලා නටලා අපේ හිත කොච්චර කෙලෙස් වලින් වැහෙයිද එහි වූ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනවම් පානකොට මේ මහ පොළොව සලිත වෙලා ගියා යමා සල්ගස් දෙකක් අතර බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවේ. දිව්‍ය බෙර පැලිලා ගියා. ආකාශයේ විදුලි හඬ ඇහුණා. විදුලි ගොඩන්න පටන් ගත්තා. ධර්මයේ වීතරාගී නොවුන පිරිස් හඬා වැළපෙන්න පටන් ගත්තා. පෙරලි පෙරලි යඬන්න පටන් ගත්තා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොම දරා ගන්න ඇතිද කියලා මට හිතා ගන්න බෑ. කොච්චර ඇඬුවද? කොච්චර වැළපුණාද? මේ මහා පොළොව බය ඇති වෙන විදියට සෙලවෙන්න පටන් ගත්තා. ඒ අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුම් පෝය දවසක සාල වන වෘක්ෂ දෙකක් අතර පිරිනිවන් පාවදාලා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ උනේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන පොඩ්ඩක් සිහි කරමු කියන්න සාදු සාදු සාදු තුන් ලොව බැබලේ සසුනෙන් සතර අපා දොර වැසුනෙන් පන්සාලිස් වසර සැනින් නිමවී යන්නේ අපගේ ගෞතම මුනිදුගේ ආයුගෙවෙන්නේ කුසිනාරා සල්වනයෙන් මිලාන වූ වෙසක් සඳෙන් තුන් ලොව කම්පා කරමින් නිවන් වඩින්නේ අපගේ ගෞතම මුනිදුන් පිරිනිවන් වඩින්නේ සාදු සාදු සාදු ආදාහන පූජෝත්සවයේ සිදුරු ආකාරයත් දැනගන්න කැමතියි. පිංහතුනේ ආදාන උත්සවය පින්වත් මහන්තයා මේ පුදුම සහගත එකක්. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ආදාන කටයුතු කොහොමද කරන්නේ? ආනන්ද සක්විති රජවරුන් වගේ ස්වාමිනී කොහොමද සක්විති රජවරුන් කරන්නේ? ආනන්ද ඒකට ඔබ මහන්සි වෙන්න ඕනේ රජවරු කරයි. ස්වාමිනී රජවරු ඒවා කොහොමද කරන්නේ? කියනවා ආනන්ද මේ තථාගතයන් වහන්සේගේ ශරීරය රත්තරන් සලුවකින් ඔතන්න ඕන. ඊට පස්සේ සියුම් පුළුන් රොදකින් ඔතන්න ඕන ආය වටේට ඒ සලුව වැහිඳ. ආනන්ද තවත් රත්තරන් සලුවකින් ඔතන්න ඕන. එස ආනන්ද ආය පුළුන් රොදකින් ඔතන්න ඕන. ඒ විදිහට සලු 500යි පුළුන් පටල 500යි. ආනන්ද එහෙම ඔතලා රන් දෙනක තැන්පත් කරලා තමයි සංක්විති රජවරුන්ගේ දේහය ආදාහන කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා හඬනවා වැළපෙනවා. දවස් හතක් බුදුරජාණන් වහන්සේගේ දේහයට පූජෝපහාර කරලා තියෙනවා. ආංකාසින් වැටුණ මල් පොළොව එකතු වෙලා තියෙනවා ධන මණ්ඩල දක්වා. මදාරා මල් මිනිස්සු අරන් ගිහිල්ලා තිනවා කර තියාගෙන. එහෙම යනකොටනේ මහා කස්සප මහ රහතන් වහන්සේට මුණ ගැහුණේ. මහා කස්සප මහ රහතන් වහන්සේ ඇයි මේ කිසිවක් නොදන්නේ ඒ වෙනකොට? උන්වහන්සේ ගිරිදිය පිරිහිලවද්ද? සිද්ධියක් වුණා. පින්ඩපාත වැඩිය එකම මාවතේ බුදුරජාන් වහන්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ මහා කස්සපයන් වහන්සේට දානෙ දෙන්න පුරුදු වෙලා හිටපු අම්මගෙනේ හැමදාම මහා කස්සප මහ රහතන් වහන්සේමයි හොයාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහින් වැඩම කරපු නිසා හිතුවා මේ මහා කස්සප මහරතන උන්ද වයස ඇස් පෙනීම ටිකක් දුර්වලයි. අනිත් එක දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් කොටසක් හතක් තිබ්බනේ මහා කස්සප මහරතන් වහන්සේට. ඊට පස්සේ මොකද උනේ බුදුරජාණන් වහන්සේට දාන පූජා කළා. පිටිපස්සේ මහා කස්සප මහරතන් වහන්සේ වැඩියා. දුවගෙන ගිහලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තිබ්බ දාන ටික අරන් ආයෙත් පූජා කළා. අහෝ මාගේ ශාස්තෘන් වහන්සේට මන් නිසා මෙහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. අදිස්ථාන කරගත්තා. එදා ඉඳලා ගමට වැඩියේ නැහැ. කැලේ වැඩ හිටියා මේ උන්වන් සක්මන් කරන තැන නාගහක් තියෙනවා. රහතන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. භාග්‍යතුන් වහන්සේ යම් දවසක පිරිනුවම් පෑවොත් මේ ගහේ මල් රේණු බිමට වැටේවා. මේ ඉදිරියේ තියෙන ගහේ මල් පරවේවා කියලා. ඒ අදිෂ්ඨාන කරන දවසේ ගහේ මල් පෙරිලා තිබ්බා. පිරිනුවම් පාන දවසේ වෙනකල් මල් ටික තිබ්බා. මල් පැරවෙලා රේණු බිමට වැටිලා. සංඝ පිරිස පිරිවරාගෙන කුසිනාරාවට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙනකොට පිරිනුවම් පාලා. හේතුව දවස් 7ක් පිරිනුවම් පාන දවස් ටිකේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ Nirodha Samapattiයෙන් වැඩ හිටියේ. කියන්නේ දවස් 7ක් Nirodhe Samapatti වැඩ හිටියේ. ඊට පස්සේ මහා කස්සප මහරහතන් වහන්සේ වඩිනකොට දැක්කා එක මිනිස්සෙක් කුඩයක් වගේ මලක් අරන් යනවා. ඊට පස්සේ ඇහුවා පින්වත කොහෙදලා දෙන්නේ? අපේ සාහතුරුණන් සනීපෙන්ද පිරිනිවන් පෑවා. මේ ඉතනින් ලැබිච්ච මදාරා මලක් මම මේ අරන් යන්නේ. අඬන්න පටන් ගත්තා, වැළපෙන්න පටන් ගත්තා භික්ෂු සංඝයා. ඊට පස්සේ එතන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියනකොට ඇහෙන් කඳුලක් වැටෙන්න අපි තුල කොච්චර සද්ධාවත් තියෙන්න ඕනේද ඇත්තටම අද අපි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා කියනකොට ඒක අපිට ඉච්චර ගාණක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය මේ සිතට දැනෙන්න ඕන. ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් කල්පනා කළා බුදුරජාණන් වහන්සේ එහෙම පිරිනවම් පෑවොත් මං අපවත් වෙයි. කියලා කල්පනා කරගෙන ඉනකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වඩිනවා. එකපාරම ඇහුවා ආයුෂ්මත් සාරිපුත්තේනි ඔබට මොකන්ද හිතෙන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පැවැත් උභාන්සට මොකක්ද හිතෙන්නේ? සාරිපුත මහරහතන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මට දුකක් හිතෙන්නේ මට හිතේ අනේ මේ ලෝකේ දහන් ඇස ඉක්මනට නිවිලා ගියා. බුදුරජාණන් වහන්සේ තව කාලයක් වැඩ හිටියා නම් බොහෝ දිනකට යහපත පිණිස පවතිනවා කියලා ආනන්ද මට හිතේ කිව්වා. පින්වතුනි එහෙම හිතෙන්නේ කාමයේ වීතරාගේ අනාගාමී උත්තමයන්ගෙන් ඉහළ රහතන් වහන්සේලාට තමයි එවැනි අදහස් එන්නේ. එතනින් පහළ බුදුගුණ දන්න සියලු දෙනාට ශෝකයක් උපදිනවා. ඒ ප්‍රියවී ඉප්පයෝගයයි. ශාස්තෘ සම්පත්තිය අහිමිවීමයි. නෙතට දැක දැක සිටින්න තුන් ලෝකෙටම අග්‍ර පරමේශ්වර බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපයක කොයි තරන් සෝකයක්ද. ඒ බුදුරජාණන් වහන්සේගේ දැම් දේහේ දවස් හතක් පූජා පවත්වනවා. ඊට පස්සේ දේහය ඔසවගෙන ගියා මකුට බන්ධන කියන තැනට. සඳුන් දර සඳුන් දර මේ රත් සඳුන් දර එකිනෙක අතුරලා ශාල කන්දක් සඳුන් දරවලින් ගොඩ ගැහුවා. සඳුන් දර චිතකී තමයි දල්වන්නේ. ඊට පස්සේ රජවරු දැන් ගිහිල්ලා වටේ ගිහිල්ලා සඳුන් දර චිතකයට ගිනි දල්වන්න හදනවා. ගිනි දැල් වෙන්නේ නැහැ. රත්තරන් දෙනක අර රන්සලු 500ක් පුළුම් පටල 500කින් ඔතපු බුදුරජාණන් වහන්සේගේ ත්‍රී දේහය තැම්පත් කළා සුවඳ තෙල් පුරවලා තියෙන්නේ. ගිනි අවලෝප ගමන් සඳුන් දර වලට ඇවිල්ලා රන් දෙනට ඇවිල්ලා අර තෙලුත් එක්ක දේහේ දැවෙන්න ඕන. දේහේ ගිනි ගන්නෑ. දැවල් වෙන්නේ නෑ. ස්වාමීනි මොකද්ද මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැස් ලාමීන් අතර අග්‍රයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා ඔබගේ අදහස එහෙම වුණාට දෙවිවරු කැමති නෑ ඒකට. ඇයි ස්වාමීනි? මහා කස්සපයන් වහන්සේ වඩින කල මිනිසු බැරුවා ශ්‍රාවකෙක් වඩිනතුරු තථාගතයන් වහන්සේගේ දේහය දැල්වෙන්නේ නැත්නම් අහෝ ඒ ශ්‍රාවකයා කොයි වගේ කෙනෙක්ද කියලා මිනිසු පාර දෙපැස්ස මෙහෙම ඉඩ තියලා පිටිපස්ස බලාගෙන හිටිය කියනවා. අපේ මහාංකස්සප මහරන්තන් වහන්සේ දුප්පතුන්ගේ මුනිවරයා. දුප්පතින්ගේ මුනිවරයා. පැල්කෙටියක් පැල්කෙටියක් ගානෙ කැඳබිබී හිටපු මිනිසු දිවියලෝකෙට යවපු මුනිවරයා. ඊළඟට ඇගිලි වැටෙන ලාදුරු ලෙඩ හැදිච්ච මිනිස්සු දිවියලෝකට යවපු මුනිවරයා. අතට පහට සේවය කරන්න දෙව්වරු එද්දින් වටාපතින් ගහලා පන්නගත් දෙවිවරයා මුනිවරයා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට මහා කස්සපේනී කියලා නම කියනකොට පපුව ගැහෙන මුනිවරයා. වඩිනවා පන්සියක් භික්‍ෂූන් සමඟ. මහා කස්සප මහරටන් දෙව්වරු සාධකාර දෙනවා. මහා කස්සප රහතන් වහන්සේ වඩිනකොට මිනිස්සුන්ට මොහොතකට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු බව අමතක වුණා. තවත් බුදු කෙනෙක් වඩිනවද්ද කියලා හිතුණා. චිතකේ වටා ප්‍රදක්ෂිනා කරනවා. හිතුණා මෙතන බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල ඇති කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ හොයාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ දුරදීම දැකලා මේ තමයි මාගේ ශාස්තෘන් වහන්සේ කියලා දුවගෙන ඇවිල්ලා සිරිපා කමල ඉම්බේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමති අවසාන වතාවට බුදුරජාණන් වහන්සේගේ දහසක් නින් වලලු අර ඇති චක්‍ර ලක්ෂණයෙන් සමන්විත නිකලෙස් සිරිපා කමල දැකගන්න මං ආසයි කැමති කියලා අධිෂ්ඨාන කළා. 500ක් සලු මෑත් වෙලා 500ක් වස්ත්‍ර මෑත් වෙලා සඳුන්දර එහෙම මෙහෙම මෑත් වෙලා උතුම් සිරිපා කමල මතුණානේ මේ දල්වන්න මේ ගිනි ජාලා මතින් දල්වන්න හදපු චිතකයේ මැදින් දර මෑත් වෙලා උතුම් සිරිපා කමල මතු වුණා. ආය කවදාවත් දැක ගන්න බැරි වෙයි කියලා රන්සලු වලින් ඔතනකොට හිතපු අයට ආය සිරිපා කමල පේනවා. ඒ මහා කස්සප මහරහතන් වහන්සේගේ නලල් තලේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල පිහිටියා. පුදුමයි අපේ මහා කස්සප මහරහතන් වහන්සේ. බුදු කෙනෙක් ශරීරයේ පොරවාගෙන හිටපු ඒ බුද්ධ චීවරයේ දරාගෙන ඉන්නවා කියනකොට බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල නළලේ පිහිටියා කියනකොට ඒ මහා කස්සප මහරහතන් වහන්සේ සුළුපටු කෙනෙක්ද? වැඳගෙන ඉන්නවා. 500ක් ස්වාමීන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරයේ එහා පැත්තෙන් ගිහිල්ලා සිරිපතුල අල්ලලා වඳිනවා. හැම ස්වාමීන් වහන්සේනම මම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිසා සිරිපතුල ස්පර්ශ කළා තියෙනවා. සියලුම දෙනා සිරිපතුල ස්පර්ශ කළාට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලින් සිරිපා මෑත් වෙලා ආය සිරිපා දෙනේ තුල පිහිටියා රන්සලු 500 තිබ්බ විදිහමයි. අර දර තිබ්බනම් එකින් එක තිබ්බ විදිහටම පිහිටියා. ඉබේම ගිනි ජාලාව නතු වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ওই විදිහට තමයි ආදාහණය වෙන්නේ. ස්වාමීනි ඔතනදී නේද මේ ධාතුන් වහන්සේලා බෙදී යෑමේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඔතනදී තමයි ඒ මහත්තයා ඔතනදී තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෙදෙන්නේ. සමත්ත බුද්ධ කිච්චෝසෝ කුසිනාරාය නිබ්බුතෝ බුදු කිස නිම කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ පිරිනුවම් පෑවා ධාතු ભેද අදිට්ඨ ධාතු ભેද මබේදාය අදිට්ඨාය මහා දයෝ මහා දයා ඇති මුනිවරයාණන් වහන්සේ ධාතු බෙදෙන්න අදිෂ්ඨාන කළා. පින්වතුනි සමත්ත බුද්ධ කිච්චෝසෝ කියන්නේ මොකන්ද? අපි අපේ හිතේ සද්ධාවට කියනවා බුදුරජාන් වහන්සේ හිටියානම් අපි අද රහත් වෙලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිහිට වෙන්න තිබ්බ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිහිට නොවී නිවෙන් පිරිනොම් පෑවේ. බුදුරජාණන් වහන්සේගේ ඇසුරෙන් ධර්මය අවබෝධ කරන්න තියෙනවා නම් සියලුම දෙනා ධර්මය අවබෝධ කළා. එක්කෙනෙක්වත් මං ඇරුන්නේ ඒකයි සමත්ත බුද්ධ කිච්චෝසෝ කියන්නේ. බුදු කිස නිම කළා. ධාතුන් වහන්සේලා බෙදෙන්න අදිෂ්ඨාන කළා. මුල්ල ඉඳලා සිරිපතුල ඉඳලා ධාතුන් වහන්සේලා බෙදෙනවා. සිරිපතුලෙන් ධාතුන් වහන්සේලා බෙදෙනවා නිකලෙස් හිත ඇති මහා මුනිවරයන්න් වහන්සේලා දිවසින් බලාගෙන ඉන්නවා දෙන ඇතුලේ. දැන් මේක ඇතුලේ හොඳට බලාගෙන ඉන්නවා කේම මහරහතන් වහන්සේ, සරබු මහරහතන් වහන්සේ, තව මේ මහා කච්චාන මහරහතන් වහන්සේ හොඳට බලාගෙන හිටියා. බලහින්නු ධාතුන් වහන්සේලා බෙදි බෙදි බෙදි බෙදි එනවා. අකු ධාතුන් වහන්සේලා දෙනවා බෙදෙන්නේ නැහැ. එහෙම්ම තිබ්බා. අනිත් ඒවා අබෑට ප්‍රමාණයට, මොන් ඇට ප්‍රමාණයට, මොන් පියලි ප්‍රමාණයට, කඩ සහල් ප්‍රමාණයට කැඩෙනවා. හොඳට බලාගෙන හිටිය රහතන් වහන්සේලා. රෝමේ ශරීරයේ මස් සම නහර එක්කම දැවුණා. කපුරු පිටක් දැවුණා වගේ අලු නැහැ. බුදුරජාණන්ස්ගේ දේහේ අලු නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහය ඔතලා තිබ පළවෙනි රන්සලුවයි 500 වෙනි රන්සලුවයි ඉතුරු වෙලා ඇතුලේ තිබ ඔක්කොම දැවිලා. ආශ්චර්යයි, අద్භූතයි. අකුදා තුන අතර දෙනව බෙදෙන්නේ නැහැ. දැන් බෙදීගෙන යනකොට මෙන්න සරබු මහරහතන් වහන්සේ මහා ගිනි ජාලාවක් වගේ දැල්වෙන ගින්දර ඇතුළට වැඩියා. වැඩලා ග්‍රීවා ධාතුන් වහන්සේ 이르දීන් ලබා ගන්නවා රන් සලුවකට. වඩම්මගෙන වන්දනා කළ ඒ මොහොතේම 500ක් මහරහතන් වහන්සේලා සමග මහියංගනීට වැඩම කළා තැන්පත් කරනවා. පුදුමේ දැල්වෙන චිතකයේ ඇතුලෙන් ගිහිල්ලා ධාතුන් වහන්සේලා ඔක්කොම බෙදෙන්නත් කලින් ග්‍රීවා ධාතුන් වහන්සේ අරන් ලංකාවෙම තැන්පත් කරපු හැටි. මේ ලංකා දරණිතලයේ කොයිතරම් පූජනීයයිද රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයක් මේ ලංකාව. බුදුරජාණන් වහන්සේගේ පින්වන්තයන් උදෙසා වූ බලාපොරොත්තුවක් මේ ලංකාව. බුද්ධ ශාසනය නැසේ නැසේ කිව්වට ඕක වචනයකින් හරි තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් එහෙම වැඩ ඉන්නකොට මේ මෙන්න දැල්වෙන ගිනචිතකේ මන්තින් දන්ත ධාතුන් වහන්සේලා බෙදෙන්නේ හතර නම. දන්ත ධාතුන් වහන්සේලා බෙදුන්නේ. අනිත් ධාතුන් වහන්සේලා බෙදෙනවා. ලලාට ධාතුන් වහන්සේ බෙදෙන්නේ නැහැ. ධාතු හතක් බෙදුන්නේ නැහැ. ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේලා දෙනම ඊළඟට ඈ ඔව් දාන්ත ධාතුන් වහන්සේලා හතර නම. මේ දැල් වෙන චිතකයේ මැදින් ආයත රහතන් වහන්සේ නමක් චිතකයට ඇතුල් වෙනවා. කේම මහරහතන් වහන්සේ. වම් දලදා වහන්සේ රැගෙන උන්වහන්සේ චිතකේ මෑත් වෙලා වන්දනා කළා කලිඟු පුරේ සද්ධාවන්ත රජ කෙනෙකුට ඒ වෙලාවෙම කරඬුවක් මවලා පූජා කළා ආයෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ආදාහණය තිබ්බ තැනට. ඒ අතරේ සිවුම් අතක් මවලා කච්චාන මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේට දෙනම කරා. පුදුම පුදුම වැඩ වෙලානේ ඒ කස්සේ. දැන් අනිත් අයට ඔක පේන්නේ නැති වෙයි සමහර වෙලාවට. ඉතින් ඔන්න රන් දෙනෙන් රන් දෙන විවෘත කරන්න කලින් ධාතුන් වහන්සේලා කිහිපනමක් නැහැ. ග්‍රීව ධාතුන් වහන්සේ නැහැ, වන්දලදා වහන්සේ නැහැ. ඊළඟට තව හස්ති ධාතුන් වහන්සේලා දෙනමක් නැහැ. කච්චායන මහරහතන් වහන්සේ ගත්ත හස්ති ධාතුන් වහන්සේලා දෙනමට කුමක්ද වූයේ? උන්වහන්සේ කැලේ ගල් ගුහාවක කරඬුවක් ඇතුලේ තැන්පත් කළා. කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ කෙටියෙන් ධර්මයක් දේශනා කළොත් විස්තර වශයෙන් දේශනා කරන්න පුළුවන් මහා ශ්‍රාවකයන් වහන්සේ 80 මහා ශ්‍රාවකේ. උන්වහන්සේ දවසක් කැලේක ඉන්නකොට රජ කුමාරයෙක් කෙනා මුවදඩේ මේ කොල්ලා දැක්ක ගමන්ම මහා කච්චාන මහ රහතන් වහන්සේට දිවසින් පෙනුණා මාස 3කින් මැරිලා අපාය යනවා. ප්‍රිය පුත්‍රය කතා කළා නිකලෙස් හද මණ්ඩලක් ඇති කච්චාන මහ රහතන් වහන්සේගේ වචනේ අරය සංසිඳුණා. ඔබ වහන්සේගේ වචන හරි ලස්සනයි. ඊට පස්සේ ඔබ වහන්සේ කියන දේ හරි පැහැදිලියි. මට ඔබ වහන්සේ ළඟ වැඳ වැටිලා ඉඳ හිතෙනවා කිව්වා. පිර පුත්‍රය මේ සසර බියකරුයි බලන්න ඔබගේ ආයස අඩුයි කිව්වා. ස්වාමිනී මොකද්ද ඒ කිව්වා? තව මාස 3ක් කිව්වා. හොඳටම බය වුණා. අනේ මං ඔබ වහන්සේ සරණ යනවා. මාව මරණයෙන් ගලවන්න කිව්වා. ඊට පස්සේ ඔබ මරණයෙන් ගලවන්න මේ ලෝකෙ කිසි කෙනෙක් නැහැ. මරණයෙන් ගැලවෙන ධර්මයක් දේශනා කරන බුදුරජාන් වහන්සේ කිව්වා අනේ බුදුරජාන් වහන්සේ ඉන්න දිශාව කියන්න මං ඉදවගෙන යන්නම්. ඒ බුදුරජාන් වහන්සේ දැන් පිරිනවම් පාලා. ස්වාමිනී මට ධර්මයේ දේශනා කරන සේක්වා පන්සිල් රකින්න හැටි කියලා දුන්නා. හිත ටික ටික වැඩිනවා ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාව තියෙනවා නම් මුනිවරුන්ට උපකාර කරන්න හිතෙනවා. ගල් ගුහාවේ සංගවලා තිබ්බ කරඬු ඇරන් සුජාත කියනේ කුමාරයාට දුන්නා බුදු කෙනෙකුට වගේ වඳින්න කියලා. හරසරින් ධාතු කරඬුව ගෙනියලා වන්දනා කරනවා. මාස 3න් කුමාරයා මැරුණා දිව්‍ය ලෝක යනවා. දිවි අපායේ යන්න හිටපු කෙනෙක් ධාතු වන්දනාව නිසා සුගතිය උපෙහෙටි. ඊට පස්සේ පිංහතුනේ සුජාත දිව්‍ය පුත්‍ර ඇවිල්ලා වැඳ වැටලා කියන ඔබ වහන්සේ මට අනුකම්පා කළා. ධර්මයේ ගැන කියලා දුන්නා. මට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දුන්නා. මං වන්දනා කළා බලන්න දැන් දිව්‍ය අසෙසුර. ඔය ආදාහණයෙන් කච්චාන මහරහතන් වහන්සේ ගත්ත ධාතුන් වහන්සේලාගේ කතාව. ඊට පස්සේ පිංහතුනේ රන් දෙන විවෘත කරලා බලනකොට රන් දෙන විවෘත කරලා බලනකොට පිංගතුනි ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා වැඩ වැඩ ඉන්නේ මේ දැන් රන් සලුව මත. තවම තවම රන් දෙන විවෘත කළා නැහැ. අඟුරු ටික මෑත් වෙලා තියෙනවා රන් දෙන මතු වෙලා. ඒතර සියලු දෙනා අඬනවා, වැළපෙනවා. එතකොට මේ ධාතුන් වහන්සේලා රන් දෙන ඇතුලේ වැඩ ඉන්නවා කොච්චර ඉන්නවද කවුරුත් දන්නේ නැහැ රහතන් වහන්සේලා මේ අතර. හැබැයි කවුරුත් දන්නවා ධාතුන් වහන්සේලා ඇති කියලා. හේතුව කිම? බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා ගැන කියනවනේ. ඇයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ පෙරහංකඩයකට ධාතුන් වහන්සේලා ඉතුරු වුණා? පින්වතුනි ධාතුන් වහන්සේලා කියන්නේ මේ කල ගණන් නැහැ. පෙරහංකඩේ කියන්නේ මේ පෙරණ ගොට්ටක් වගේ එකක්. ඒකේ චුට්ටක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. තුන් ලෝකෙට මෙච්චරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්තයන්ගේ ධාතුන් වහන්සේලා වඩා මන්නයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ශ්‍රී හස්තයට ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයට ස්පර්ශ කරපු එකක්. එරන් රිදී කරඬුවක් මවලා රිදී කරඬුවේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බුදුරජාණන් වහන්සේම සැවැත් නුවර ජේතවනාරාමේ සංඝයාට මේ දේශනා කරනවා මේ රිදී කරඬුව වහලා සෑයක් හදන්න කියලා. ඒ රිදී කරඬු විවෘත කළේ ධර්මාශෝක රජුරෝ. අද කොහේ හරි සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් එදා ධර්මාශෝක රජුරෝ සෙවැත් නුවරින් ගත්ත ධාතුන් වහන්සේ නමක්. ඒ විදිහට ඒ ධාතුන් වහන්සේලා බෙදෙන්නේ. දැන් රන්දෙනේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. දැන් රන්දෙනේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ රජවරු රන්දෙනේ කොච්චර ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා. ආරංචි වෙලා ඒ අතර ධාතුන් වහන්සේලා බෙදුනාය බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවවය කියලා රටවල් අටක රජවරුන්ට මං හිතනවා ඒක මේ මං කියනවට වැඩි හොඳයි පොතේ ගුරුන් වහන්සේ කියන එක කියලා නේද ඒකයි මෙසේ මල්ල රජුන් ධාතුන් වහන්සේලා හට රැකවල් ගන්වා උත්සව කෙලි පූජාව පටන්ගත් කල රජගහනුවර අජාසත් රජ්ජුරුවෝ මෙ පවත් අසා අටලොස් කෙලක් මහා සෙනග පිරිවරා ඇත් අස්්‍රිය පාබලයන් චතුරාංගනී සේනාවගෙන මහමුහුදින් නැගෙන රළ පහරක්සේ කුසිනාරාව වටකොට අඳවුරු බැඳගත් කල්හි එසේම විශාලා මහනුවර සද්ධහත් සත්සිය සත් දෙනෙකු පමණ ඇති ලිච්චබී රජදරුවෝද කිඹුල්වතෙහි සාක්‍ය රජදරුවෝද අල්ල කප්ප නම් නුවර රජදරුවෝද රාමගාම නම් නුවර කෝලිය රජදරුවෝද වේදදීප නම් රජදරුවෝද පාවෙයක රජදරුවෝද තම තම මහා සේනාවන්ගෙන් යුගාන්තයේ මහා මේඝයක් කුසිනාරාව වටකොටගෙන අප තිලෝබුරු සමන්ත බද්ධයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කරන කොටගෙන ධාතුන් අපට එවන්නේ වහා යුද්ධය හෝ කරන්නේ යැයි කුලමල වහසි බස්ද දොඩමින් කෝලාහල කරන කල්හි සියල්ලටම ශිල්ප දුන්නා වූ රාජගුරු ද්‍රෝණ නම් බ්‍රාහ්මණාචාරින් උස්තැනක නැගී බස් දොඩන්නේ ද්‍රෝණ ගර්ජනා කළසේක ස්වාමීනි අර පොතේ ගුරුන් වහන්සේ අර අඬහැරේ පානකොට මේ ද්‍රෝණ ගර්ජනාව කියලා යමක් සඳහන් කළා. ඒ ගැනත් අපි දැනගන්න කැමතියි ස්වාමීනි. දෝන ගර්ජනාව කියන එක හරි විශේෂ දෙයක්. කියන්නේ ඒක වෙච්ච අමුතුම දෙයක්. ඒ නිසා තමයි දෝන ගර්ජනාව කියලා අදටත් කතා කරන්නේ. ඒ දෝන ගර්ජනාවට කලින් මේ කියන්න විස්තරයක් තියෙනවා. දැන් ධාතුන් වහන්සේලා බෙදිලා රන් දෙන දැන් මේ ඒ දේහය බුදුරජාණන් වහන්සේගේ දැල් වෙන චිතකය අහසෙන් නිකම්ම සුවඳ පැන් වැටිලා තමයි ඉබේම නිවිලා ගියේ. එතකොට රන්දිනේ වැඩ හිටපු ධාතුන් වහන්සේලාගෙන කවුරුත් දන්නේ නැහැ. ආරංචිට දැන් රටවල් අටක රජවරු ධාතුන් වහන්සේලා හොයාගෙන එනවා. ඒ අතර මල්ල රජදරුවෝ රහතන් වහන්සේලාත් එක්ක එකතුව රන්දින විවෘත කළා. රන්දින විවෘත කරලා ඒ රන්දනේ සලු මෑත් කරලා සලු දෙකයි තිබ්බේ. මොකක්ද ඒ සලු දෙක? ඉස්සල්ලාම තැම්පත් කරපු සලුවා අවසානට තැම්පත් කරපු සලුවා රන් සලුවක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා වැඩ හිටපු විදිහ මම හිතනවා අපි සජ්ජායනා කරමු කියලා කියන්න මේ ධාතුන් වහන්සේලා වැඩ හිටපු විදිහ සාදු සාදු සාදු කියන්න රන් දෙන්නේ වැඩහිඳ සඳුන් දරසෑයන් මත දේව බලයෙන් ඇවිලුණු බුදු සිරුර දැවෙනා විට සිහිවිය හැම දෙනට මුනිදු අදහල බුදු බණ හටගත් සියලු දෙය නැසීවැන සීයන බව ගිනි දැල් නිවෙන විට සුවඳ පැන් ඉස් සෝය දෙවියෝ බැලූ විතරන් දෙන හැර බොහෝ දෙන හඬන්නට වන අනේ අපගේ මුනිදුගේ දෙතිස් ලකුණින් වොරැඳුන ඊරන් පැහැදිලුන බුදු සිරුර මෙහි නැන්තේ රන් දෙන්නේ වැඩ සිටිය මුනිදුගේ ධාතුන් දැක රහත් ශ්‍රාවක මුනිවරු මේ ලෙසින් ඒ වදාලෝ පසස් ඇති අප මුනි දුගේ ධාතුන් ඉතිරි වී ඇත එක් තැන් කළ විටදී ද්‍රෝණ අටකින් යුතුය වෙයි නොවිසිරී වැඩ සිටින ධාතුන්ද මෙහි ඇත්තේ නලල්දාප මුනිදුගේ ඉතාමැනැවින් දිස්වේ දළදා වහන්සේලා සිවුනමං වැඩ සිටිති දෙනමක් අකුදාතු රන් දෙනේ වැඩ සිටිති දැන් රන් දෙන විවෘත කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ නෑ. බුදුරජාණන් වහන්සේ නෑ. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අඬන්නට පටන් ගත්තා. රහතන් වහන්සේලා තමයි දැන් රන් දෙන ළඟ ඉන්නේ. රහතන් වහන්සේලා දේශනා කරනවා. ද්‍රෝණ 8ක් දැන් ධාතුන් වහන්සේලා තියෙනවා. ධාතුන් වහන්සේලා හත් නමක් බෙදිලා නැහැ. රහතන් වහන්සේලා විස්තර කියනවා. ඔන්න ඒ අතරතුර ඔය විස්තරී යනකුට රජවරු වෙනවා. පණිවිඩ එනවා. මොකදද ඇයි අජාසත රජ්ජුරු ඉස්සල්ලාම් පටන් ගත්තේ. අජාසත් රජ්ජුරෝ තාත්තා මැරලා අසත්පුර සාර්සරයෙන් නිරේට පව් කරගත්තා. පස්සෙ කාලෙක ධර්මය හලා සද්ධාවන්ත වෙලා ධර්මය අවබෝධ කළේ නැහැ තාත්තා මරපු නිසා මේ මිහි මණ්ඩලේ ඉඳලා නැහැ කියනවා සද්ධා මේ අජාසත් රජුරෝ තන සද්ධාවන්තෙකේ වෙනකොට පෘතජ්ජනයන් අතර ඇමතිවරු දැන් කියන්න බයයි රජුරෝ කිව්ව ගමන් මේ පපුව බැලලා මැරෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා එක අහන්න බැරි තරම් ශ්‍රද්ධාවක් ඇති වුණා කියනකොට ඒක පුදුමේ කන්නේ අපි මේ අසට අහගෙන ඉන්නේ කොහොමද සද්ධහා මේ අජාසත රජුණගේ සද්ධාව. එච්චර සද්ධාව ඇති වුණත් ඒව පස්සට යවනවා පියාමරපු පාපය. එතුට එවැනි සද්ධාවක් පස්සට යවන්න පුළුවනම් පියාමරපු මේ පාපයට පිය කෙනෙකුට බැන්නොත් සැරකලොත් තරවටු ගලොත් මැරුවොත් කොච්චර පාපයක්ද. හරිම භයනකයි මේ දෙමව්පියන් විසෙහි කටයුතු කරන එක. කැරකිලා එනවා පාම්පය. ඊට පස්සේ ඇමතිවරු කිව්ව රජතුමනි ඊරෑ හීනයක් දැක්කා. ඒ හීනේ මේ මේ කියන්න ඕනන්නේ තෙල් කලයක බැහැලා ඊතකොට තමයි ඒකේ අසුබේ නැති වෙන්නේ. රජුරු ඇමතිවරු කියපු නිසා මේ එළඟ ගිතෙල් පුරෝපු මේ මේ දෙනවල් අර ඔරුවක ඔරු ඔරු හතක් තෙල් වලින් පුරවලා පළවෙනි ඔරුවේ නහය විතරක් තියෙන විදිහට තෙල්වල බහින්න කිව්ව කන් දෙක දැන් ටිකක් උඩට ඇරන්. රජතුමනි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කිව්වා. එහෙම කලන්තය වැදුණා. තෙල් කලේ ගිලිලා. ගිතෙල් වලට අර ශරීරය ඇතුලේ තියෙන පීඩනේ අඩු කරනවා. ඊට පස්සේ ආය ටික වෙලාවකින් රජුරෝ මේ නැගිට්ටා. නැගිටලා ඇමතිවරුනි මොකක්ද කිව්වේ? අනේ රජතුමනි මේ ඊළඟ තෙල් කාලයට බහින්න. තෙල් කාලයට බෑ. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා. එහෙම කලන්තේ දාලා වැටුණා. බොරු නෙවෙයි. ඇත්ත. මේ අද කාලේ වාගේ මේ මේ පින අඩු මිනිසුන්ගේ යුගයේ නෙවෙයි ඒක. පින්වන්තයන්ගේ යුගයේ. රහතුන් වැඩි හිටපු යුගයේ. උපාසකම්මලා දානෙට දෙන්න මොනවක් නැතුණු කකුල් කපලා දානෙට දුන්නා. තහනම් කළ බුදුරජාණන් වහන්සේ. ලස්සන භික්‍ෂුණීන් පාරයනකුට කොල්ලු අස් දෙක ලස්සනයි කියෙන ඇහැ ගලවල කොල්ලන්න තුන් නැරම් පලයල්ල කියලා. රාතුන්ගේ යුගයේ අද එවැනි එකක් තියෙනවද ඒකයි ඉරවස හත්වෙනි තෙල් කලින් නැගිට්ටා හිටල කිව්වා මොකක්ද රහතන් භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පෑවා. අඬා වැළපෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දන්නවා පිරිනුවම් පෑවොත් ධාතුන් වහන්සේලා ඉතුරු වෙනවා රහතන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ අනිවාර්යෙන් ඉතුරු වෙනවා. මන්ට සන්නසක් ලිව්වා කතා දෙකක් නැහැ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ওই සියලු ධාතුන් වහන්සේලා මට ඕන. කියලා සන්නසක් පිටස් කරලා කිව්වා ওই මල්ල රජදරුවෝ කියන්න බෑ අය ඔය සන්නසට දුන්නොත් එහෙමයි නැතොත් එහෙමයි යමල්ලා කියලා සිවුරා මේ චතුරංගනී සේනාව මරන් යුද්ධෙට ගියා. ඔය විදිහට දැන් අපි පොතේ ගුරුන්හන්සේ කිව්වා මේ ඒ ගිය මේ රටවල් වල විශාලා මහනුවර 7000ක් සත්‍ය රජදරුවෝ ලිච්ඡවි රජදරුවෝ කිඹුල් වතේ ශාක්‍ය රජදරුවෝ අල්ලකප්පේ අල්ලකප්ප නුවර රජදරුවෝ රාමගාමේ කෝලිය රජදරුවෝ වේටදීපේ රජදරුවෝ පාවීයක රජදරුවෝ ආදී මේ රටවල් 8කින් මේ ප්‍රදේශ ජනපද 8කින් ඒ 12 මහ ජනපද තිබ්බනේ අංග මගද කාසි වද්ද කෝසල අවන්ති ගන්ධාර කියලා අදි තියෙන්නේ. ඒ රාජධානීන් රජවරු අට දෙනෙක් වට කළා. ඉස්සල සන්නස පිටිපස්සෙන් යුද්ධේ. ඊට පස්සේ මල්ල රජදරුව කිව්වා මං අපි බුදුරජාණන් වහන්සේට දේශනා කළේ කතා කළේ නෑ ස්වාමීනි අපේ රටේ ඇවිල්ලා පිරිනවම් පාන්න. අපිට උරුමයක් තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පිරිනවම් පෑවේ. එතකොට අපිට අපේ රටේ පිරිනවම් පාලා අපි ළඟම අපි වැඳගෙන පුදා ඉන්න ධනතුන් වහන්සේලා ඔහෙලට දෙන්න අපි මෝඩද? අපි කොණ්ඩේ කපලා නැහැ කිව්වා. ඇයි ඒ කාලේ කොණ්ඩේ වවනවනේ? අපි කොණ්ඩේ කපලා නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ඔහෙලා විතරක් නෙවෙයි කිරිබිව්වේ අපිත් කිරිබිව්වා කිව්වා. උඹලට විතරක් නෙවෙයි මුක අඩු මොහොත් තියන්න පුළුවන් අපිටත් පුළුවන්. පින්වතුනි ඉස්සර රාජ කාලේ යුද්ධවල තියෙන ස්වභාවය තමයි තරහා ගස්සවනවා. රාජ කාලේ යුද්ධ හැම එකම එහෙමයි. මතක නැද්ද? රාජ කාලේ හිටපු අය මේ බිසෝවරු, ඇමතිවරු මේ සසරට වැටිලා ඉන්නේ. තරහා ගස්සවනවා අනිත් අය. ඒ වගේ මෙයා තරහ එක දිගට කියන්න බලන්න මේක මහා කෝලහලයක්. පරයු යුද්ධෙට කියලා. මේ සද්දේ ගියා කියන්නේ දැන් එකම කාල ගෝට්ටියයි. කිසිම හඬක් ඇහෙන්නේ ඊට පස්සේ හැබැයි යුද්ධයක් කළා නම් දිනන්නේ කවුද? මල්ල රජදරු දිනනවා. ඒකට හේතුව කිම? රහතන් වහන්සේලා ඔක්කොම ඉන්නේ කොතනද? මල්ල ජනපදේ. රහතන් වහන්සේලා ඉන්න තැන යුද්ධයක් නැහැ. ඊළඟට සියලු දෙවිවරු ඉන්නේ කොහෙද? මහානර ජනපදයේ. ඒ නිසා යුද්ධයක් තිබ්බනම් අර අජාසත් රජුණන්ට හැරෙන්න බෑ. ඊට පස්සේ කොහොම හරි මේක ගන්නකොට මේ හැම රජ කෙනෙකුටම තක්ෂලා යුගන්නපු ගුරුවරයා හිටියා. ද්‍රෝණ. බලන්න ද්‍රෝණ 8ක් 13 වහන්සේලා බෙදන්න ද්‍රෝණ කියලාම බබුනේ 15 වෙනි හැටි. සසරේ හිතනලා හිතලා මොකක් හරි පිනන්. නේ? ඒකයි. ඊට පස්සේ ඒ ද්‍රෝණ බමුණ උස් තැනකට ගිහිල්ලා කිව්වා රජ දරුවනි කෑ ගහන්න එපා. අපේ බුදුරජාණන් වහන්සේ සාන්තිවාදී යුද්ධ කරන්න එපා කියලා කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා අකුරු 8000ක ගාථා වලින් කරුණු කියන්න පටන් ගත්තා එක බණවරයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය එකමාරක්වත් යනවා. ඒ ටික කියන්න. බණවරයක්. ඔය පිරිත් කියනකොට අපි බණවරය කියන්නේ නතර කරන්නේ. කියනවා කියනවා කියනවා කියනවා එක්කිනෙකුට ඇහෙන්නේ නැහනේ. ඊට පස්සේ මෙයා මොකද කරේ ආයෙ පටන් ගත්තා. රජතුම රජවරුනේ මේක නවත්තන්න මේක නවත්තන්න ශාස්ත්‍රුන් වහන්සේ කෝලහලට කැමති නෑ කියනවා කියනවා කියන එක්කෙනෙකුට අවසාන අකුර කියවනකොට දෙවනි බණවරේ ඒ කියන්නේ පැය 3කට පස්සේ පැය 3ක් කිව්ව කියන්නේ ඒක පුදුම දෙසිල්ලක් ඒක තමයි දෝන ගර්ජනාව කියන්නේ. අපි හිටියනම් දෝන බමුණ වෙලා විනාඩි 5ක් කියලා ඕන එකක් කරගන්නilla කියලා යයි. පැය 3ක් කිව්වා එක දිගට. ඒකට කියනවා දෝන ගර්ජනාව කියලා. අවසාන අකුර කියනකොට එක රජදරුවෙකුට ඇවිල්ලා කිව්වා නිහඬ වෙන්න. අපි ආචාර්යින් වහන්සේ කතා කරනවා කියලා. ඔන්න කටින් කටට ගියා නිහඬ වුණා රජදරුව ඔක්කොම. ඒතර ඒ කාලේ කොච්චර ගුරු ගෞරවයක් තිබ්බදනේ පුදුම ගුරු ගෞරයක් පින්වන්තයන් යුගයනේ. ඊට පස්සේ කිව්වා මේ සාන්තිවාදී නිසා ඔයාලා කලකලපම් කරගන්න එපා. මේක බුදුරජාණන් වහන්සේ කාටත් අනුකම්පා සහගතයි. ඒ නිසා අපි මේ 13 අන්තල බෙදමු. ඔයාලා 8 දෙනෙක් ඉන්නවා. ද්‍රෝණ 8ක් රහතන් වහන්සේලා දේශනා කරන ද්‍රෝණ 8ක් 13 අන්තලා තියෙනවා කියලා ද්‍රෝණේ ගාන වෙන් කරමු. ඉතින් ද්‍රෝණ 8කට ඔන්න 13 අන්තලා මේසේ තියලා රන් දෙන ඇරලා රජවරු අඬනවා. රන් දෙන ඇරලා ධාතුන් වහන්සේලා දකින්නකොට රජවරු ඇඬුවා. ඇයි පිංගතුනි අපිට ඒක තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි ශ්‍රී දේහය දැක දැක දැක දැක බණ අහපු රජවරු බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු දේහේ ධාතුන් වහන්සේලා විතරක් තියෙනකොට බුදු සිරුර නැතිකොට කවදා දකින්නද කව බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ කවමදාවත් බුදු සිරුර දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් ධාතු පරිනිර්වාණය ආදී රුවන්වැලිසෑයේ ධාතු නිදාන වෙනකොටයි යමාමා පෙළහර පානවා. ඒක අදිෂ්ඨානයකින් වෙන දෙයක්. මාර්යා බුදු සිරුර මවලා තියෙනවා ඡායාවක් මිසක් සම්පූර්ණ බුදු සිරුර නෙවෙයි. අඬන්න පටන් ගත්තා කේවලු කඩාගෙන අයියෝ කියලා. මේක දැන් මේ දෝන වුණාට ඇඳෙන්නේ නැහැ. දැන් පැය තුනක් කියලානේ මෙයා. මහන්සියටත් එක දැන් මෙයාට ඇඳෙන්නේ නැහැ. මෙයා ඉතින් අවධානයෙන් ඉන්නවා. බැලුව රජවරු ඔක්කොම අඬනවා. රන් දෙන දිහා බැලුව සුදු පාට රැස් විහිදුව විහිදුව දන්ත ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මෙයා දැක්කේ ඒක. හිමීට අර අඬන ගමන් අර එතුමාගේ කරකටත් අත තියලා හිමීට මේ රන් දෙනේ දකුණු දළදා වහන්සේ අරන් කොණ්ඩේ ගහගත්තා. ඉතින් අනේ කියලා ඉන්නකොට තව හඬනවා මේ රජදරුවෝ. ඊට පස්සේ හිමීට ගත්තා තව දන් දන්ද දාතන වහන්සේනම ගින ඇතුලේ ගහගත්තා. හිටිය තව හඬනවා. ඊට පස්සේ තව දන්ත දාතන වහන්සේනමක් ගත්තා. ඊට පස්සේ කවුරු හරි ඔළුව උස්සනවා දැක හිමීට බිම දැම්මා. බිමට දාලා මල් ටිකක් දැම්මා මෙහෙම. ඉතින් මල් ටිකක් බිමට දාලා කකුලෙන් වහගෙන හිටියා. අර අය තව ඇඬුවා නම් ගණී ද්‍රෝණ අටම. ඊට පස්සේ නමුත් පින්වතුනි මේ ධාතුන් වහන්සේලා පරිහරණය කරන්න සසරේ පිනක් තියෙන්න ඕන. ඊට පස්සේ මොකද උනේ? දැන් උන ද්‍රෝණ අටකට ධාතුන් වහන්සේලා බෙදුවා. බෙදලා දැන් බැලුවා මේ මේ සක්‍ර දේවේන්ද්‍රයා දන්ත ධාතුන් වහන්සේලා හතර නමක්. එක නමක් කේම මහරහතන් වහන්සේ කලිඟුපුරට අරන් ගියා. ඒ කේම මහරහතන් වහන්සේ දැල්වෙන චිතකෙන් ගත්ත ඒ දන්ත ධාතුන් වහන්සේ දැන් කොහෙද වැඩ ඉන්නේ? කොහෙද ඉන්නේ? දලදා මාලිගාවේ. ඒතර චිතකයෙන් ගත්ත ග්‍රීවා ධාතුන් වහන්සේත් ලංකාවේ ඊළඟට දන්ත ධාතුන් වහන්සේ ලංකාවේ මට නම් හිතෙන්නේ කච්චාන මහරහතන් වහන්සේ ගත්ත ධාතුන් වහන්සේලා දෙනමත් ලංකාවේ ඇත්තේ. මේ ලංකාව පුදුම එකක්. ඒ ඔය නොබිදුන ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ලංකාවේ. අකු ධාතුන් වහන්සේ ලංකාවේ. ග්‍රීව ධාතුන් වහන්සේ ලංකාවේ. ඉතින් මේ දන්ත ධාතුන් වහන්සේලා ඔන්න සක්‍රිය බැලුවා කො මේ දන්ත ධාතුන් වහන්සේ බලනකොට සුදු රස් විහිදෙනවා ද්‍රෝණ බමුණගෙන්. සක්‍රිය කල්පනා කරා මේ ද්‍රෝණ බමුණගේ ඔළුවේ මොකද මේ? දිවසින් බලනකොට දන්ත ධාතුන් වහන්සේ හිමීට ගත්තා. දිවිර්දීන් ඔන්න පළවෙනි හොරකම. ඊට පස්සේ වගක් නැතුව දැන් සක්‍ර දේවේන්ද්‍ර ඉක්මනට සිළුමිණ සෑයේ තැම්පත් කරලා වන්දනා කරලා ඉක්මනට ආයෙනවා. ඊට පස්සේ පින්වතුනි දන්ත ධාතුන් වහන්සේ නමක් ළඟ තියාගෙන වඳින්න සසරේ පින් කරපු මිනිසෙක් හිටියා. අර මිනිස්සු අතර ඉන්නකොට එයාට අර ද්‍රෝණ බමුණගේ ඉනේ තියෙන දන්ත ධාතුන් වහන්සේ පේනවා. මෙයාට ගණ්ඩමයි හිතෙන්නේ ඒක. ඒක එයාගේ පිනක්. ඒවල හිමීට මෙයා ගිහිල්ලා ඉන්නට අත දාලා ගත්තා. මෙයාගේ පින කියන්නේ ද්‍රෝණ බමුණට ගාණක් නැහැ. ඊට පස්සේ එතන ඇවිල්ලා හිටපු ජයසේන කියන නාගරාජයා හිටියා. නාගර නාගයා පොළොවත් එක්කනේ සම්බන්ධ. නාගරාජය දැක්ක පොළොවේ රැස් විහිදෙන තැන. බලනකොට දන්ත ධාතුන් අසන පොළොව ඇතුලෙන් ඇවිල්ලා ඒක අරන් ගියා. පැහැදිලිද? ඒ නාගරාජ දැන් ද්‍රෝණ බමුණට මොකක්වත් නැහැ ඉතින්. දැන් කියන්න පුළුවන්ද? කියන්නත් බෑ. දැන් ද්‍රෝණ බමුණ කල්පනා කරනවා මටත් වැඩි හොරු ඉන්නවා අප්පා. කියලා කිසි දැන් කිව්වොත් එහෙම අනේ මටත් ධාතුන් වහන්සේලා දෙන්න කියලා රජදරුවෝ කියයි ඔබ වහන්සේ කලින්ම තියාගන්න එපා. දුන්නට පස්සේ අපි දෙන්නේ ඒ නිසා මේ කිව්වා අනේ රජදරුවනේ මං ආසයි මේ ධාතු බෙදපු ද්‍රෝණේ ගන්න මේ වාජනේ මට දෙන්න කිව්වා දුන්නා. පින්වතුනි අර දලදා වහන්සේලා මේ දැන් අර දකුණු දලදා වහන්සේ සිළු මිනිසයි වැඩ ඉන්නවා. ඊළඟට කලිඟු මේ නාග ලෝකෙට ගෙනිච්ච දන්ත ධාතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? සෝමාවතී. සේර්විලට ආසන්න සෝමාවතී. ඊට පස්සේ අනිත් දන්ත ධාතුන් වහන්සේ ගන්ධාරේ ගන්ධාරේ හිටපු මිනිස්සේ තමයි දන්දදත්තු නැස ගත්තේ. මම මේ අමතක කළා හිටියේ මේ මිනිසා කොහෙද කියලා. ගන්ධාරේ මිනිසේ. ඒ මිනිසයා ගිහිල්ලා ගන්ධාරේ කඳු හෙලක සෑයක් හදලා වන්දනා කළා. ඒ මිනිසයාගෙන් පස්සේ සෑ කන්දෙම දන්ත ධාතුන් වහන්සේ අතුරුදහන් වෙලා ගියා මිනිස්සුන්ට දකින්න ලැබුණේ ඊට පස්සේ කලිඟු රටට ගෙනිච්ච දන්ත ධාතුන් වහන්සේට මොකද වුනේ? රජවරු සතුටෙන් වඳිනවා. මම හිතේ ගුවසීව හරි කියලා රජ කෙනෙක් දාන්ත ධාතුන් වහන්සේ වඳිනවා නිගණ්ඩ යන්න තැනක් නැහැ. තරහ වුණා. පඬි කියලා රජ කෙනෙක්ගේ රාජධානියට ගිහිල්ලා කිව්වා ඔබ වහන්සේගේ රාජධානියෙන් යැපෙන අර රජුරෝ මේ ගුහසීව කියන රජුරු ඇට කෑල්ලකට වඳිනවා දෙවියන්ටත් බඳිනවා බ්‍රහ්මයන්ටත් බඳිනවා ගිනි පුදීමටත් බඳිනවා ඔබ වහන්සේටත් බයිනවා. ඒකල ඇට කොටුවක් වැඳ වැඳ ඉන්නවා කිව්වා. තරහ ගියා. ඇමති කෙනෙක් කියවුවා ගිහිල්ලා ওই රජුරුවේ ওই ඇට කැල්ල යරන් වරින්. ඊට පස්සේ ඇමතිතුමා පිරිවරත් පිරිවරාගෙන ගියා. ගෝසිව රජුරුව මේ අර ඇමතිතුමාට කියනවා මේ ඔබ දකින්න ආවේ සුළුපටු ධාතුන් වහන්සේ නමක් නෙවෙයි කියලා දන්ත ධාතුන් වහන්සේගේ ගුණයි බුදුරජාණන් වහන්සේගේ ගුණයි කියනවා. බුදුරජාණන් වහන්සේ බොහොමලු බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කරපු සියලුම ධර්මය ස්පර්ශ කළේ දන්ත ධාතුන් වහන්සේ. මේ ලෝකෙ මිනිසුන්ගේ සියලු දුක් නිමා කරන ධර්මය ඉස්සල්ලාම ස්පර්ස කළේ කවුද. පටාචාර මෙහෙමයි මිනිසු සසර දුකින් නිදහසුනේ මේමයි කියලා විස්තර කියනකොට මෙයාලා අත්අඩංගුවට ගන්න ආපු ඇමතිට ඔක්කොම අමතක කළා ශ්‍රද්ධාවක් හටගත්තා. ධාතු මන්දිරයට යනකොට කරඬුව දෙබෑ වෙලා දන්ත ධාතුන් ආසේ ආකාශයට පැන නැගිලා සුදු රැස් විහිද විහිද ආකාශය වැඩ ඉන්නවා. ඔන්න ප්‍රාතිහාරිය දළදා ප්‍රාතිහාරය. ඉටසේ දන්ත ධාතුන් වහන්සේ දැකළ සත්තුටුයි වන්දනා කළලා පුද්දුම ශ්‍රද්ධාවට පත් වනා. නමුත් රාජ අන නිසා කරඩුවක තියාගෙන දැන් බලෙන් ගේන් දෙගිය එක පෙරහැරින් වඩම්මනෝ. රාජ මාලිකාවට වැඩමත් රජ්ජුරන්ට තව තරහයි. පණඩි රජ්ජුරුවන්ට. ඉටවස්ස නිගන්නාත පුත්තක ඕන්න දැන් ඇවිල්ල තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? විසික කරන්න රජතුමනි කුණු වලකට දාන්න කිව්වා. කුණු වලකට දැම්මා. දන්ත දාන්තුන් වහන්සේ. මොකද උනේ? නෙළුම් මලක් පිපුණා. නෙළුම් මලේ වැඩ හිටියා. නුවර දළදා වහන්සේ අපි මේ දළදා මාර්ගාවට ගිහිල්ලා ඉස්සලා වඳිනකොට ওই දොරටු දෙකකින් ඇතුලේ වැඩ ඉන්න කරඬු ඇතුලේ ওই ප්‍රාතිහාර්ය පාපු දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවනේ. අපිට සද්ධාාවක් ඇති කරගන්න දන්ත ධාතුන් වහන්සේ පේන්න ඕනේද? කල්පනා කරන්න ගිහිල්ලා මේ ධාතුන් වහන්සේ මෙහෙම එකක් කියලා. මට නම් හිතෙනවා මෙතන වැඩ ඉන්නවනේ. අපිට නම් පුදුමයි. බුදු කෙනෙක්ගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න තැන අපි වැඳගෙන ඉඳගෙන ඉන්නකොට පුදුම හිතෙනවා මේ අපිටත් මෙහෙම පුළුවන් වුණානේ. මෙතන ටිකක් ඉඳලා බුදුගුණ කියන්න පුළුවන් වුණානේ. ඊට පස්සේ දැන් උන ආයි තරහයි රජුරණ ගත්තා. ඊළඟට තවත් දැම්ම අසූචි වලකට. ඒකෙත් පස් පියුම් පිපුණා. ඊට පස්සේ නිගණ්ඨයෝ කිව්වා රජතුමනි ඔක හරියන්නේ ඔක තල්ලා දාන්න. කිනිහිරෙන් තැළුවා. මොකද උනේ? කිනීරේ ගිලා බැස්සා. දැන් කිනීර ඇතුළේ දන්ද ධාතුන් වහන්සේ. රජතුමන තව තරහ ගියා. නිගණ්ඩුව කිව්ව රජතුමනී මට ඕක කියන්න බැරුණා මේ වෙනේවත් එක තේරෙනවා අපේ පිරිනිවන් පාපු නිගණ්ඨයන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ ඔය කියලා. රාජතුමා කිව්වා එහෙනම් ගන්න. ඊට පස්සේ නිගණ්ඨයෝ කියනවා අනේ ඔබ වහන්සේ හෙළුවෙන් හිටියේ වඩිනසේක්වා. ඔබහන්සේ මොනර පිල් කළඹක් කරන්ගයා වඩින සේක්වා. ඊට පස්සේ ඔබහන්සේ තනිකකුලෙන් හිටියා වඩින සේක්වා. කිග නිගන්ඩයාගේ විස්තර කියනවා. ඔබහන්සේ තනකොළ ගොඩක් උඩ නිදාගන්න බිම නිදාගන්නෑ සත්තු පෙවඩියයි කියලා. ඔබගේ දන්ත ධාතුන් වහන්සේ වඩින සේක්වා. ඔබහන්සේ නිදාගත්තට පස එහෙට මීට හැරෙන්නෑ සත්තු පොඩුවේ කියලා වඩින සේක්වා. ඇඳුමකටවත් ආසාවක් නෑ. ඒකයි උපන් ඇඳුමෙන් ඉන්නේ. වටිනසේක්වා. කිකියා එක ඒකේව කිව්වා. මොකුත් නෑ. බලන්න මේ සසරේ ස්වභාවය එතන ඉන්නවා අනේ පිඩු සිටුතුමාගේ මොනු මොනුබුරා. නම සුදත් එයාගේ. ඒ උපාසකතුමා කිව්වා රජතුමනේ මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ දන්ත දාතුන් වහන්සේ එහෙනම් ගන්න කිව්වා. සසරේ පෙරුම් පුරපු හැටි සත්වයන්ට කරුණාව මෛත්‍රිය දක්වපු හැටි විස්තර විදිහට කිය කියා කිය කියා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ අපිට අනුකම්පා සහගතයි වඩිනසේක්වා කියලා දන්ත ධාතුන් වහන්සේට ආරාධනා කළා ඒ කිනිහිරෙන් ගිරිලා ආකාශයේ සුදු රැස් විහිදෝ විහිදෝ වැඩ හිටියා නිගණ්ඩෝකව රජතුමනි ඔය අපිට පේන්න වචනවලට කිව්වට ඔය මිනිස්සයා මන්තරයක් ඔය මැතිරුවේ. මන්ත්‍ර බලෙන් ගත්තේ ඕකනම් ඇටකොටුවක් මම කියුවා. රජතුමා ඇත්තටම මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක්. ආයේ හිත වැටුණා. ඊට පස්සේ ගිහිල්ලා කිව්වා එහෙනම් දාපන් ආයේ කොහේ හරි කුණුවලකට. දානවලේ කුණුවලේ පස්පියුම් පිපුණා. පස්පියුම් පිපිලා පින්වතුනි මොකද උනේ? මේ දන්ත ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා වගේ පියුමෙන් පියුමට වඩිනවා. නෙළු සුදු නෙළුම් මලෙන් රතු නෙළුම් මලට වඩිනවා. රතු නෙළුම් මලෙන් මහ නෙල් මලට වඩිනවා. මහ නෙල් මලෙන් ඕලු මලට වඩිනවා. පස් පියුමට වඩිනවා. හරි පුදුමයි. ඊට පස්සේ දන්ත දානතුන් වහන්සේ පින්වතුනි ඊළඟට දන්ත දානතුන් වහන්සේ එහෙම වැඩෙනකොට දැන් ඇමතිවරු රජුරවන්ට කියනවා පණ්ඩිත රජුරවන්ට නැවත නැවතත් කියනවා නැවත නැවතත් කියනවා මොකද්ද කියන්නේ? සාරයිතුමනි මේක ආනුභව සම්පන්න දෙයක් ආනුභව සම්පන්න දෙයක් කිව්වට මොකද උනේ? කිව්වට රජතුමාගේ හිත නැමුන්නේ අර සුදත්ත කියන අනේ පිටු සිටුතුමාගේ මොනුබුරා නැවත නැවත ධර්මයේ කියන්න ගත්තා. රජතුමාට පැහැදිලිමක් ඇති වුණා. ඇමති කෙනෙකුට කිව්වා එහෙනම් මට සමා වෙලා ධාතුන් වහන්සේ වඩම්මන්න. ඒ ඇමතිතුමා යනකොට නෙළුම් මලෙන් නෙළුම් මලට සක්මන් කරනවා වගේ දන්ත ධාතුන් වහන්සේ වඩිනවා. වැඳලා කිව්වා අපේ රජතුමා පැහැදුනා ඔබ වහන්සේ වඩිනසේක්වා කියලා. ඒ ඇමතියාගේ මෙතන තිබ රත්තරන් ආභරණයක් දෙපැත්තට දාලා තිබ ආභරණ දෙක මේ උර මණ්ඩලේ උර මණ්ඩලේ තිබ රත්තරන් ආභරණය උඩ සුදු පාට රැස් විහිදවල දන්ත ධාතුන් වහන්සේ වැඩ හිටිය දක්ෂින උරේ. පුදුම සතුටක්. ඇත්තටම ඒ වගේ ප්‍රාතිහාර්ය ඇස් වලින් දැක්කනේ කාලේ මිනිස්සු. ඊට පස්සේ දැන් මොකද උනේ? ඒ දන්ත ධාතුන් වහන්සේ වඩම්මල රජතුමාට පුදුම සතුටක් දැන්. ඇයි රැමතිය එනවා ඇමතියාගේ කරේ සුදු පාට රැස් විහිදුවගෙන ධාතුන් වහන්සේ වන්දනා කළා. මට සමා වෙලා භාග්‍යතුන් වහන්සේ මට සමාව දෙනවා නම් මගේ සිරසේ පිහිටත්වා දන්ත ධාතුන් වහන්සේ. රජතුමාගේ ඔටුන්නේ උඩ තිබ්බ චූඩා මාණික්කයේ ඇතුලේ දන්ත ධාතුන් වහන්සේ පිහිටියා. රජතුමා බුදුගුණ කී කියා මුළු රටේම ප්‍රදක්ෂිනා කරලා තියෙන ඔටුන්න මුදුනේ. සත්කාර සම්මාන කරලා රජ ගුහසිව රජුරන්ට ආයේ දන්ත ධාතුන් වහන්සේ දෙනවා. ඊට පස්සේ මේ වාගේ දන්ත ධාතුන් වහන්සේ නමක් තියෙනවා කියලා නපුරු රජෙකුට ආරංචි වෙලා ඒ ගුහසිව රජුරන්ගේ රාජධානි ආක්‍රමණය කළා. දන්ත ධාතුන් වහන්සේ ගන්නේ දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවය අහලා අල්ලපු රටක කුමාරයෙක් දන්ත ධාතුන් වහන්සේට උපස්ථාන කරන්නට ආවා දන්ත රජ්ජුරුව පැහැදුනා තමන්ගේ දුව විවාහ කරලා දුන්නා නම මොකද්ද හේමමාලා යුද්ධෙට යන්න කලින් රජ්ජුරු කිව්වා දන්ත දන්තුන් වහන්සේ උදෙසා මේ යුද්ධේ තියෙන්නේ බැරි වෙලාවත් මං යුද්ධයෙන් පෙරදුනොත් මේ දාන්තුන් වහන්සේ අරන් සීහල දීපයට යන්න. එහි ඉන්නවා සද්ධාවන්ත රජ කෙනෙක්. ධාතුන් වහන්සේ වඳී රහතුන්ගෙන් හිස් නෑ ඒ දීපය. යුද්ධෙට ගියා රජ්ජුරු පැරදුනා. බමුණු වෙස් ඇරන් කරඬුවක දන්ත ධාතුන් වහන්සේ වඩම්මගෙන කොණ්ඩි ගහගත්ත කතා පස්සේ කරඬුවක තියාගත්තේ. දාට වහන්සේ එහෙමයි තියෙන්නේ. කරඬුවක තියාගෙන ගමන් කරනවා. දුර ගිහිල්ලා පැම් පහසු වෙන්න දෙන්න මේ වැලි ගොඩක් අයිනේ දන්ත ධාතුන් වහන්සේගේ කරඬුව තියලා වැලි වලින් වහලා නානවා. නානකොට රහතන් වහන්සේ නමක් ආකාශයෙන් වඩිනවා. රහතන් වහන්සේ දැක්කා වැලි වලින් රැස් වෙහෙදෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේ ආකාශයෙන් බැහැලා වන්දනා කළා. අර දෙන්නා නාලා එනකොට ස්වාමීන් වහන්සේ නමක් වඳිනවා අර වැලි කොටට. දැනගත්තා දැන් දැනගත්තා කියලා. ඊට පස්සේ කිව්වා කොහෙද යන්නේ? සීහල දීපේට. කිව්ව බොහොම හොඳයි සිහිර දීපි තමයි ධර්මයේ පිහිටන්නේ. ඔබ යන්න හදිසියේවත් මොන හරි කරදරයක් වුණොත් මාව සිහි කරන්න කියලා නම කිව්වා. ඇත්තටම ඒ රහතන් වහන්සේගේ නම අදටත් නැහැ. ඒ රහතන් වහන්සේගේ නම සිහි කරන්න කිව්වා නම සිහි කළා කියලා වංශ කතාවල තියෙනවා නම නැහැ. සමහරට ඒක තිබ්බනම් අද කාලේ හැම වෙලාවෙම සිහි කරයි. මේන ප්‍රශ්නවල හැටියට. මොකද්ද ඔය ආනුභාවයක් නිසා ඒ දන්ත ධාතුන් වහන්සේගේ විරිද්දයන් නිසාද මන් දන්නේ නම අතුරු දාන. ඊට පස්සේ දැන් ඔන්න මෙයාලා කරඬු තව වන්දනා කරලා කරඬු ඇරන් ගඟක් අයිනට එන ඇවිල්ලා ගඟේ ආය මොන හරි මූණ හරි හොදන්න කරඬුව තියලා යන අතරේ ගඟේ නාගයෙක් මතු වුණා. මතු වෙලා කරඬුව ගිල්ලා. මෙයාලා එනකොට ධාතු කරඬුව නැහැ. ඇයි දන්ත ධාතුන් වහන්සේ හංගන්න බෑ පින්වතුනි. දන්ත ධාතුන් වහන්සේගේ රැස් විහිදෙනවා. සදහවතා ඉදිරියේත් සදහ නැති එකන ඉදිරියේත් රැස් විහිදෙනවා. ඒක හරිනේ ඉතින්. ඇයි හරි කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ තොල් සංගල මෑත් වෙනකල් බලාගෙන ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ සුදු රැස් විහිදවන්න. එහෙමනේ? ඊට පස්සේ දැන් මොකද උනේ? ඒ දන්ත ධාතුන් වහන්සේ අර රහතන් වහන්සේගේ නම සිහි කළා. රහතන් වහන්සේ ගුරුළු වේශයක් මවාගෙන ඇවිල්ලා නාගය බය කරලා කරඬුව ගත්තා. රහතන් වහන්සේගේ 이르දීන් මේ එදාට ලංකාවට යන ඔරුවක් තියෙන තැනක් නැවක් තියෙන තැනක් දෙන්නට පෙන්නවා. නැවට ගොඩ වුණා. නැවට ගොඩ වුණා පුදුමයි. මුහුදේ රැළ නැවතුණා. නැව ඉස්සරහට යනවා රැළ ගහන්නේ දැන් අනිත් අයට පුදුමයි. ඊට පස්සේ මොහොඳෙන් ඔහොම යනකොට මුහුද ඇතුළේ ඉන්න නාගයන්ට පේනවා උඩ රැස් විහිදෙනවා. ඒ අය වට කළා. වටේම වට කළා නැවට යන ඉදිරි මාර්ගය පේන්නේ ආයත් රහතන් වහන්සේ ඊර්දියෙන් වැඩම කළා. නම සිහි කරනකොට වැඩියා. ගුරුළු වේශයක් මාවගෙන ඇවිල්ලා නාගයෝ පළවා හැරියා. දන්ත දාතුන් වහන්සේ සුවසේ ලංකාවට වැඩමවා. ලංකාවට ගෝසීව රජ්ජුරුව කියපු රජ්ජුරුව ඒ වෙනකොට හිටියේ නැහැ. කිස්සිරි මෙවන් රජ්ජුරුව හිටියේ. අලුතෙන් රාජ්‍යයටපත් වෙලා තියෙන්නේ. බයයි රජ්ජුරුව ළඟට ඉස්සල්ලාම යන්න. දන්ත ධාතුන් වහන්සේත් එක්ක ගොඩ බැස්සේ කොහෙද දන්තමාලා දන්ත කුමාර හේමමාලා. ඔව් ලංකාපට්ටන. ලංකාපට්ටනේ. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේ දැන් වැඩ ඉන්න මේ ඔන්න දැන් සංඝයාට දුන්නා. සංඝයාගෙන් රජ්ජුරුවන්ට දුන්නා. රජ්ජුරුවන්ට හරි සතුටුයි. කරඩුවක තැන්පත් කලා කිස්සිරිමම රජ්ජුරුව. දවසක් පුටු ඉඳලා කල්පනා කලා කල්පනා කරනකට හිතෙනවා සුසුක්ක දාටෝ බුදුරජාණන් වන්සගේ දන්ත ධාතුන් වන්සේ සුදුම සුදු පාටයි කියනවා. මේ දන්ත ධාතුන් වන්සේ ටිකක් අහ පාටයි. මේක දන්ත ධාතුන් වන්සේ නෙවෙයි වද්ද කියලා හිතනකොටම කරඩුව මෑත් වෙලා දන්ත ධාතුන් වන්සේ අහසට පැන නැගලා සුදු රශ්මි ධාරාව විහිදවනවා. අනේ ස්වාමීනී මගේ අයහපත් සිතිවිල්ලට සමාව ලැබේවා කියලා වන්දනා කළා පැම් පාත්‍රය අල්ලගෙන. දන්ත ධාතුන් වහන්සේ පැම් පාත්‍රයට වැල්ලා පැම් පාත්‍රය ඇතුලේ දක්ෂිනාවර්තව කැරකෙනවා. මේ දන්ත ධාතුන් වහන්සේ තරම් ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ නමක් තවත් නැහැ. හරි බුදුමයි. ඊට පස්සේ සාදුකාර දුන්නා. දන්ත ධාතුන් වහන්සේ පෑම් පොතෙන් වඩම්මල කරඬුවක් මත මේ සලුවක් මත තියලා මේ රත්තරන් සලු වලින් වැහුවා. රත්තරන් සලු 500කින් වහලා තියෙනවා. රත්තරන් සලු 500ම දෙබෑ කරගෙන දන්ත ධාතුන් වහන්සේ ආයෙත් උඩට ආවා. එතුමාට සතුටේ බෑ. සමම්පිච්ච මල් අරන් දන්ත ධාතුන් වහන්සේ වහනවා. වහන්න වහන්න ධාතුන් වහන්සේ උඩට එනවා. පින්වන්ත රජවරු මේ ඇස්වලින් දැක්කනේ. එහෙව් දළදා වහන්සේනි දැන් වැඩ ඉන්නේ නුවර දළදා මාලිකාවේ. සංඝයා කොහොමද මේ ආක්‍රමණ එනකොට ලන්දේසි පුතුරු ගීසි ආක්‍රමණ එනකොට දැනගත්තා දැන් මෙයාලා ඔක්කොම අල්ලන්නේ දන්ත ධාතුන් වහන්සේ තමයි ගන්න හදන්නේ කියලා සංඝයා දන්ත ධාතුන් වහන්සේ වගේම තව ධාතුන් වහන්සේලා දෙනමක් හෝ තුන්න මද්ද වන්දන දෙනවා. ඇද්දලින් කැපුවා. කපල මහිතේ වීදිය බණ්ඩාර වෙන්න ඕන. ඒ ඇමතියට ගිහිල්ලා දුන්නා මෙන්න දන්ත ධාතුන් වහන්සේ දැන් මොනවාරි ආක්‍රමණ එනවා නැති වුණොත් රැක ගන්න. එතකොට දැන් මේ ඒ ඇමතිය හිතන්නේ මේ ධාතුන් වහන්සේ මොන ධාතුන් වහන්සේ කියලාද? ඇත්තම ධාතුන් වහන්සේ. දැන් කරඬුවක පුදනවා. දළදා මාලිගාවේ ධාතුන් වහන්සේ තරම් එතනත් තිබ්බ ඇත්දල වලින් කරපු ධාතුන් වහන්සේ නම. ස්වාමීන් වහන්සේලා සිවුරු කොනේ දන්ත ධාතුන් වහන්සේ තියාගෙන කැලේ පැන්නා. ඔන්න සොලි ආක්‍රමණාව මේ මේ පෘතුගීති ලන්දේසි අද විදේශී ආක්‍රමණ දල්දා මාලිගාවේ කරඬුව ඇරලා දන්ත ධාතුන් වහන්සේ එයාලා සන්තක කරගන්න නමුත් අනුරුවක් මිසක්කා ඇත්ත ධාතුන් වහන්සේ නෙවෙයි. සංඝයා එක කැලේට ගිහිල්ලා මට බෙලිගලද මන් දන්නේ දන්ත ධාතුන් වහන්සේ තැම්පත් කරලා තියෙනවා දැන් මෙතන මල් ආසනයක්. ඊට පස්සේ මෙතන බුදු පිරිමේ. පිටිපස්සේ ඔහි ගල් ටිකක් ඈත ගලක ඇතුලේ දන්ත ධාතුන් වහන්සේ කුරහන් ගලේ හංගලා. ඒතකොට කවුරු හරි ආවොත් එහෙම දන්ත ධාතුන් වහන්සේ මෙතන තියෙනවා කියලා හොදුවාවකට කඩන්නේ මොකද්ද? කැඩුවොත් කඩන්නේ මොකද්ද? පිරිමි වහන්සේ කඩයි ඉස්සෙල්ලාම. ඊළඟ ආසන කඩයි. ওই ගල් ටික කඩයි නෑ ගියා. ඒ රහතන් වහන්සේලා මේ ආසනයේට මලක් පිදුවොත් කෙලින් මේ මල දන්ත ධාතුන් වහන්සේට පූජා වෙන විදිහට හදලා තියෙනවා. මත බෙලිගල වෙන්න ඕනේ ඒ කුරහංගල තියෙනවනේ. දන්ත ධාතුන් වහන්සේ වැඩ හිටපො. ඊට පස්සේ පස්සේ කාලෙක දන්ත ධාතුන් වහන්සේ ආක්‍රමණය ඉවරුනාට පස්සේ වඩම්මලා ඒ අනුරූප පෙරහැරෙන් පිට රටවල් වලට වඩම්මලා තිනවා ඇත්ත දන්ත ධාතුන් වහන්සේ වඩම්මනවා වගේ. දැන් චෛත්‍ය රාජානන් වහන්සේලා තුල අනුරූප තැන්පත් වෙනවා. ඒක ධර්මයට එකඟයිද නැද්ද? ඉතිහාසෙත් ඒක එකඟයි. දැන් ඔන කන්තලි සෑය මේ පොයට විරුද්ධ වෙනවා. කන්තලි සෑයේ දන්ත ධාතුන් වහන්සේලා හතර නමගෙම අනුරූප තැන්පත් වෙනවා. ඊළඟට අකු ධාතුන් වහන්සේලාගේ දෙනම රත් හඳුන් වලින් සුදු හඳුන් වලින් අනුරූප තැන්පත් කරනවා. ලලාට ධාතුන් වහන්සේගේ අනුරූප තැන්පත් කරනවා. නොබිදුණු ධාතුන් වහන්සේලා හත්නම්ම ඒ සෑයි වැඩඉන්නවා. අනුරූ ධාතුන් වහන්සේලා. කැපයි. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේ ලොහමාව ඊට පස්සේ මතකයි නේද ඉංග්‍රීසි කාලේ පෙරහැර කරන්න දුන්නේ වැස්සාවේ නෑ දන්ත ධාතු පෙරහැර මිනිස්සු බලෙන් කළා දලදා වතුර කොහොමද දලදා වතුර වැස්ස වැහිල්ලන් මාලිගාවේ තියෙන වැව අර ඒ අර මොනවාද වලාකුළු උතුරලා මේ පිටාර ගල්ල යනවා. ඒකට කිව්වා දලදා වතුර. මතකද මහමේගේ ලිපියක් ගියා අවුරුදු 100 ගණක් වයස තියෙන වයස තියෙන ආච්චි අම්මා කෙනෙක් දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාර්යයක් දැකලා. කොමක්ද ඒ ප්‍රාතිහාර්යය? 1921 මේ ඒ වෙනකොට හිටපු ආණ්ඩුකාරය ආණ්ඩුකාරය කියන්නේ දැන් ජනාධිපති වාගේ ආණ්ඩුකාරයාගේ ඉන්නේ පාලනය වෙන්නේ කිව්වා මේ මේ ඇටකොටුව තලපල්ලා සිංහල මිනිසුන් මිනිස්සු තලන්නේ අඬනවා බෙල්ලට මේ මේ පිස්තෝලේ හරි තියලා කිව්වා තලපන් දැන් අහිංසක මිනිහෙක් ඉතින් අඬ අඬ කුළුගෙඩි උස්සලා ගහන්න හදනකොට ධාතුනාසි අතුරු දාන් වුණා මේ ආච්චිම මේක දැකලා තියෙනවා මහා වැහි ඇදහැලෙන්න පටන් අරන් ආණ්ඩුකාරය නියෝගයක් කළා කොහෙන් හරි හොර හොයපල්ලා නැත්නම් උඹලා මරනවා. දවස් 7ක් හොයලා තියෙනවා. ඒ අම්මා කියනවා දලදා මාලිගාවේ තියෙන තනකොළ ගහක් ගන්න හෙව්වා කියලා තාතුන් වහන්සේ. නෑ. හත්වෙනි දවසේ දැන් ආණ්ඩුකාරයට ගොඩක් ලැජ්ජයිනේ දැන් වෙච්ච දේ. කිව්වා හොයපල්ලා නැත්නම් සිංහල සංහාරය සංහාරය කරනවා කියලා. සිංහල මිනිස්සු දළදා මාලිගා ඉස්සරහ වැඩහිඳිනගේ ඉස්සර සත්‍යයක් ක්‍රියා කළ දෙනවා අපිට අනුකම්පා පිණිස භාග්‍යතුන් වහන්ස ඔබහන්ස පෙනීන්න සේක්වා කියලා මාලිගාවේ කරඩුවෙන් රැස්වී දෙනවා. කරඩු ඇතුළි දන්තධාතන් වහන්සේ. ඉරස්සේ සතියයි ආණ්ඩුකාරවරයට පිස්සු හෙදිලා තියෙනවා. තව සුදු ධාතු ප්‍රදර්ශනයකදී සුදු නෝනා කෙනෙක් කොච්චර දිග දත් තියනවද බං කියලා මතකයිනේ සුදු නෝන කෙනෙක් ධාතු පදර්ශනේ දන්ත ධාතුන් වහන්සේ දැකලා ඔච්චර දිගේව තියෙනවද කියලා හිතලා හා කියලා ගියා. මාළිගාවෙන් එළියට යනකොට දත් කැක්කමක් හැදුණා. වේදනාව වැඩි වේදනාව වැඩි ඉවසන්නම බැරි තැන දැන් මෙයා කලන්තේ වාගේ බලනකොට ඉස්සරහ තියෙන ඩෙන්ටල් එකක්. ගියා. දොස්තර කිව්වා ගලවන්න ඕන දත. එයාගේ දත ගැලෙව්වා මෙච්චර දිගයි. ඒකයි ওই ධාතු ප්‍රදර්ශන එහෙම අතිශයින් කලාතුරකින් කරන්නේ මිනිස්සු පව් කරගන්නවා. ඔහොමත් තියෙනවද? ඒ කියන්නේ යාලා හරියට මේ ධාතුන් වහන්සේලා ඔක්කොම ද්‍රෝණාටත් දැකලා ස්පර්ශ කරලා ඔක්කොම කරලා ආව වගේ කියන්නේ. කවදාවත් දැකලත් නැහැ. කලබලේ ගිහිලා ඔහේ සාදු කියලා එනවා. ඒ නිසා පව් කරගන්න හොඳ අනේ සාදු වැලිසෑයටත් වැන්දානම් වැලි සෑයටත් වැඳලා දිව්‍ය ලෝකෙ ගියාය ගැන අහලා නැද්ද? එහෙනම් දන්ත ධාතුන් වහන්සේ. ඒසා දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය අදට සිද්ධ වෙනවා. අදට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ධාතුන් වහන්සේ අපි සන්තකෝ අපිට හැමදාම දක බලා ගන්න පුළුවන් කියන්නේ. උදේ ගියොත් කිරිහාර පූජා කරන්න පුළුවන්. 10 යමාට ගියොත් කරඬුව පේනවා. කිරිහාර පූජා කරන්න පුළුවන්. මල් දන්ත ධාතුන් වහන්සේට කොච්චර මල් පූජා වෙනවද? මන්නම් දැකලා නැහැ හිස් වෙන මොහොතක් ඒ මල්. මේ පූජා කරනවා මේ අරන් යනවා මේ පූජා කරනවා මේ අරන් යනවා තේවාව මෙච්චර පුද පූජා වෙන තැනක් හරි පුදුමයි දන්ත ධාතුන් වහන්සේ අපි ඒ දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරගමු සාදු සා. ඒතර සතර දලදා වහන්සේලා සාදු සාදු සාදු දන්ත කුමරු හා හේමා කුමරිය සිරසින්ගෙන වඩිනා රාජසුපූජිත දරදා මැඳුරේ සුවසේ වැඩ සිටිනා රන්විමන කරං කරඩුව තුළ සිට සුදු බුදු රැස් දිලේනා මම් නමදින් වම් දලදා සමිදුන් දොහොත් නගා බැතිනා සෝමවතිය හා ගිරියබාකුමරු මහනාග වෙහෙර කරනා නාගලොවින් වැඩ සෑගැබ තුළමිනිී වැඩ සෑගැඹ තුල කරඬුව තුල දිලෙනා දේව බඹුන්ගේ වන්දනාව මැද සුදු බුදු රැස් දිලෙනා මම් නමදින් දකුණත් දලදාහිමි දොහොත් නගා බැතිනා තවුතිසාවේ සක් දෙව් විමනේ මැද පරසතු මල් පිදෙනා සිළුමිනි වෙහෙරේ මිනි කරඬුව මැද සුවසේ වැඩ හිඳිනා ලෝකනාතමුණි ගුණ බලයෙන් නිති සුදු බුදු රැස් දිලෙනා මම් නමදින් සිරි දලදා සමිදුන් දෙව්ලොව වැඩ සිටිනා දඹදිව්තලයේ කඳුහෙල් අතරේ නොපෙනී වැඩ සිටිනා දෙව්බඹ පිරිසේ රැකවල් ලැබ පිං සාරගුණෙන් දිලෙනා ගන්ධාරපුරේ වැඩ සිටින උතුම් දල දාහිමි සිහිවෙමිනා මම් නමදිං සිරි දලදා සමිදුන් දොහොත් නගා බැතිනා සාදු සා සජ්ජයනා කරන්න ඕන. මොකද හේතුව අපිට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තමයි ඇත්තටම අපේ වචනින් පින් කෙරෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේගේ වචනින් කියපු දෙයක්. දැන් බලන්න මට සිහිුනේ බුදුරජාණන් වහන්සේගේ සීහණු දවස් 7 මාස 3ක් මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ සීය හනු රිදෙන්නේ නෑ. දැන් අපි මේ පැයක් හමාරක් මේ උගුර දැන් ලේ රහ වෙලා. දැන් පළවෙනි කවිය කියලා මට හිතුණා නතර කරමු කියලා. නමුත් අමාරුවෙන් හරි කිව්වොත් පින අපිට මේ උගුරුවල් හැදෙයි. නේ? දැන් සමහර ඉන්න බුදුගුණ මං හයියෙන් කිව්වොත් ඒක හරි නෑ වගේ. එතකොට කවදාවත් වචනය මිහිරිවීම පිණිස පිනක් වෙන්නේ නැහැ යාගේ. නිසා මං නම් කියන්නේ අමාරුවෙන් හරි කියන්න ඕන. මං වගේ. ඇයි ඔක දේශනාවක තියෙනවා එක ස්වාමීන් වහන්සේලා ටිකක් පෝය කරන්න ගියාට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමකට පෝය කරන්න දුන්න ඒ හාමුදුරුවෝ මේ සජ්ජායනා කරනකොට කපුටු හඬක් එන්නේ. නමුත් ස්වාමීන් වහන්සේලා පෝය කරනකොට ඒ හාමුදුරන්ටමයි දෙන්නේ මේක කියන්න කියලා. බුදුරජාණන් වහන්සේට දේශනා කිව්වා. ස්වාමීනි මෙයා මේ හඬින් කියන්නේ අනිත් අයට මේ hina වෙන එකට. කිව්ව පින්වත් මානේ hina වෙන්න එපා. භික්ෂුවට ආවාද කළා ඔබ සජ්ජායනා කරන්න හිතන්න මේක හොඳට අනිත් අයට ඇහෙන්න කියනවා කියන අදහසෙන් කියන්න කිව්වා. පැහැදිලිනේ? බුදුරජාණන් වහන්සේ වැළක්වුවාද ඒක? නෑ. ඒ නිසා අපි දැන් මං විශේෂයෙන් මේ සජ්ජායනාදී දේවල් අපි කරමු කියලා මේවා කළේ අපි නිදිමත යන්නත් එක්ක බුදුරජාණන්සේගේ ධාතු කතාව අහන්නත් එක්ක ඒ දලදා වහන්සේලාට වඳින්නත් එක්ක උපකාර පිණිස. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දලදා වහන්සේලාගේ પરම්පරා කතාව මං හිතනවා ওই ටික ප්‍රමාණවත් වෙයි කියලා. ස්වාමීනි මේ හරි අසිරිමත් ධාතු කතාවක් අවසරයි දැනගන්න ස්වාමීනි මේ චෛත්‍ය රාජනන් වහන්සේලා කොච්චර වගේ නිර්මාණය වුණාද ඊට පස්සේ? නැවත කියන්න මහත්තයා. ස්වාමීනි චෛත්‍ය රාජනන් වහන්සේලා කොච්චර වගේ නිර්මාණය වුණාද ඊට පස්සේ? ඊට පස්සේ මහත් ඉස්සල්ලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට කලින් චෛත්‍ය පහළ වුණා අපි කතා කළ කීයක්ද? හතරක් ජීවමාන කාලේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ඒ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය කීයක් හැදුණාද? අටක් හැදුණා. දැන් කපිල වස්තුවේ සෑයෙන් ධාතුන් වහන්සේලා ලැබුණා. හැබැයි ධාතුන් වහන්සේලා ටිකයි ලැබුණේ. ද්‍රෝණයක් ලැබුණ නෑ. හේතුව කිම? හේතුවක් තියෙනවා. චෛත්‍ය 8ක් හැදුනා මල්ල රජදරුවන්ට ලැබුණ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ ලලහන්ට ධාතුන් වහන්සේ තිබ්බේ. ඒ ලලහන්ට ධාතුන් වහන්සේ ගත්තා. කවුද? මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. අපි ඉදිරියට කතා කරමු මේක. ඊට පස්සේ අනිත් ධාතුන් වහන්සේලා තම තමන්ගේ රාජධානී වන්දනා කරනවා. දැන් චෛත්‍ය බුදුරජාණන්සේගේ පරිණිරවාණයෙන් චෛත්‍ය 8ක් හැදුනා. ද්‍රෝණ බමුණාර කුම්බය තුම්බය ගෙනියලා භාජනය ගෙනියලා ඡායක් හැදුවා තුම්බ තූපය. මෞර්ය රජදරුවෝ ওই ධර්මාශෝක රජුරන්ගේ පරම්පරාවේ ආරම්භය මෞර්ය රාජවංශේ මෞර්ය රජදරුවෝ පස්සේ ආවා එනකොට ධාතු ගෙනියලත් ඉවරයි අඟුරු ගෙනිච්චා සෑයක් හැදුවා මොකද්ද අංගාරතූපය ඒ අංගාරතූපයත් එක්ක ස්තූප 10ක් දඹදිවේ වෙනකොට ඇති වෙලා තියෙනවා ස්වාමිනී මේ ධාතුන් වහන්සේලාගේ කතාවේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ මේ ධාතුන් වහන්සේලා පිළිබඳවත් අපි කතා බහ කළා. ස්වාමිනී වන්දනා කරන්නට කාලය කියලා මං හිතන්නේ දැන්. අපි ඒ ධාතුන් වහන්සේලාට වන්දනා කරනවා කරන්න පුළුවන්කම තියෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රේ දැන් ඔබට අපි අද පත්‍රිකාවක් දීලා තියෙනවා මේකේ හරි ලස්සන පැරණි ගාථා ටිකක් හම්බ වෙලා තියෙනවා මේකේ තියෙනවා ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා වඳින්නේ කොහොමද ඇයි අර අට්ට දෝන සමත්ත බුද්ධ කිච්චෝසෝ දැන් ඔබ සෑම දවකම හවසකට වන්දනා කරනකොට එකතු කරගන්න. සමත්ත බුද්ධ කුච්චෝසෝ කුසිනාරාය නිබ්බුතෝ ධාතු බේද මබේදංච අදිට්ඨාය මහදයෝ. හොයන්න. අර්ථ සිහි කර කර වඳින්න. ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම හිස් දෙයක් නෙවෙයි. ඉතින් ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලාට වඳින හැටි මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒ සූත්‍රයේ තියෙන කරුණොත් එක්ක අපි ධාතුන් වහන්සේලාට මේ වන්දනා කරන්න කලින් අපි මේ පොතේ ගුරුන් වහන්සේටත් අවස්ථාවක් දෙමුනේ. පොතේ ගුරුන් වහන්සේ නතර කරයි දන්නේ අපේ ධාතු කතාව. ඊතා සුන්දරයි. ඒ වගේම ස්වාමීනි මේ ධාතු කතාව සිත් පහන් කරවන්නක්. හැබැයි දැන් රැය පහන් කරවන්නත් සූදානම් වන වේලාව අපේ ගුරුනාසි මේ ඉන්න අයට සප්පායම් වෙන්න යමක් එහෙම සූදානම් කරලා නැද්ද පස්වාන් දහසකට අවසරයි ස්වාමීන් වහන්ස පස්සානයේ මහාමේග සදහම් වර්ෂාවෙන් ධාතු බෙදාදීම දක්වාත් දස තූප කතාව සතර දළදා කතාවත් දක්ව දක්වා අපගේ මනදොල පුරමින් දම් දෙසා වදාලසේක්ද සැදහැවනුත් අඳුරේ සිට එකම හිරුමඩලක් බබලන්නාසේ ඒ දහම් ආලෝකය තුළ දැහැන්ගත වූසේක්ද සියලු දෙනාට ගිමන් නිවාලන්නට ගිලන් පසින් සංග්‍රහ කරන්නට කාලය එළඹියේය සියලු දෙනා හෝරා කාලක්ම ඒ සඳහාගෙන නැවත ඒ ඒ තැන අසුන් ගනිත්වා ධාතු විස්තරයේ පළමු බණවර සදහම් වර්ෂාවක්සේ ඇදහැලි මදකට නිහඬ වූ සේක්මය සාදු සාදු සාදු සදහම් වර්ෂාවේ මුල් විවේකය දැන් ලැබෙනවා.